බොහෝ දෙනා විතර වගේ නැට්ටෝ කලින් දැකලා තියෙන මොහුන නමුත් කමගේ චාරිත්‍රයක් තමයි හැමදාම ආහනක දැන් පරියන්කට යන්න ඉස්සලා කාට හරි මූලික පරියන්කයක් සඳහා අවශ්‍ය තොරතුරු නැත්නම් මූලික උපදේශ ලබා ගන්න කැමැති පිරිස ඉන්නවාද කියලා දැනගන්න. භාවනාවට ඉස්සල්ලාම් පෙළඹෙන තොරතුරු මේ ආධුනික යෝගාවචරිකට අවශ්‍ය මූලික මතක් කිරීමක් අවශ්‍ය කෙනෙක් ඉන්නවද නැත්නම් අපිට කෙලිම පරියන්කට යන්න. දෙන්නේ තුන් දෙනෙක් වගේ ඉන්නවා ඒ නිසා මම ඒ යත්නම් කරේ විනාඩි සල්පයක් ගන්න බලාපොරොත්තු වෙනවා අනික් අතට ඒක Tamanට භාවනා සම්බන්ධව ලැබෙන උපදේශ අලුත් වීමක් විදිහට සලකා ගන්න. ඒ අලුත් ඇත්තෝ Tamanට ලැබෙන උපදේශයක් විදිහට සලකා ගන්න. එතකොට අපි ඔක්කොමලා එක දෙයකට යොමු වෙන බොනුකුත් ගන්න පුළුවන් වෙන නිසා විනාඩි ස්වල්පයක් අරගමු. ආධුනිකයෙක් වශයෙන් විශේෂයෙන් පරියන්ක භාවනාව සම්බන්ධව කෙටි මතක් කරගැනීමක් ගන්න. අපි මේ ධම්ර විමුල් කරගෙන මේ කරන දවසේ වැඩපිළිවෙල හඳුන්වා දෙන්න පුළුවන් නේ සතිය පිහිටවීමක් සතිපත්තහණයක් එහෙම නැත්නම් අප්‍රමාදයක් කියලා. ඉතින් මේ අප්‍රමාදය මෙච්චර අපිට ක්‍රමානුකූලව සංවිධානාත්මක කරන්න වෙන්නේ අපි ගොඩාක් වෙලාට ප්‍රමාද වෙట్లా ඉන්න නිසායි අසතියෙන් ගත කරන නිසායි ඒ නිසා අපිට හොඳම වෙලාවක් බලලා සුබ නැකතින් නියම ක්‍රමයටම මේ සතිය පිළිබඳව ආරම්භේ අප්‍රමාද පිළිබඳ ආරම්භය ලබා දෙන්න වෙනවා ඉතින් ඒකෙදී අප්‍රමාදය තමන්ගේ ජීවිතයට සම්බන්ධ කර ගැනීමේදී ක්‍රම තුනක් අපේ තේරවාද ක්‍රමේදී සරුවචනාංශ අපිට ඉදිරිපත් කරලා දීලා තියෙනවා. සඳහා එකක් තමයි සියලුම වැඩ බහා තබලා ඉරියව් හතරෙන් ගමන් ඉරියව නතර කරලා හිටගෙන ඉරියව නතර කරලා සැතපෙන ඉරියව හොවින ඉරියව නතර කරලා ඉඳගෙන ඉන්න ඉරියව්වටම අපි පෙළඹෙනවා. ඒක නිසා අපි මේ ක්‍රමයට කියන්න දෙන ක්‍රමයට කියන්නේ පරියංක භාවනාව කියලා. පරියන්ක කියන වචනේ සඳහන් කරන්නේ උඩුකය කෙලින් තියාගෙන වාඩි වෙලා ඉන්න ඉරියව්වට. ඒකෙදි ඇහැට කනට නාසයට දිවට අවධානය යොමු වීම වැළැක්වීම සඳහා අපි හැකිතාක් දුරට ඒ ద్వාරයන් කීකරු කරගන්න වෙනවා. එහෙම නැත්නම් සංවර කරගන්න වෙනවා. ඒ නිසා ඇස් වසා ගැනීමට පොදු උපදේශයක් දෙනවා. පුළුවන් තරම් Tamange නිකුත් වෙන ශබ්ද අඩු කරලා ශබ්ද අඩු වෙන තැනක වාඩි වෙන්නේ කියලා කියනවා. නාසයට දිවට අවධානය නොයන ක්‍රමයකට සාමාන්‍ය වාතයේ තියෙන තැනක එහෙම නැත්නම් රස බලන කතා කරන දේවල් වලින් මොකක්ද වාරේ වෙන් කරගෙන කය තැම්පත් කරගන්න කියනවා. ඉතින් අපි දැන් හුඟව දෙනෙක් ඉන්නේ ඒ වගේ තැම්පත් වෙච්ච අවස්ථාවක. ඉතින් මේ පරියන්කේ සඳහා අපි කරන්නේ මේ ඉන්න ඉරියව්වෙම හොඳට හරි බැරි ගහිලා වාඩි වෙන එකයි. ඒ හරි පරිදි ගහනවායි කියන එකෙන් අදහස් කරන්නේ ඉන්න පරියන්ක ඉරියව්ව ඉඳගෙන ඉන්න ඉරියව්ව අපි සමබර කරන්න ඕන. වැඩි වේලාවක් එක ඉරියව්වෙම ඉන්න පහසු වෙන්නේ සමබර කෙරුවොත්. ඒ නිසා සමබර කරන්න ඕනේ. ඊගාවට කයේ මස් පිටු පුළුවන් තරම් සැහැල්ලු වෙන විදිහට පිළංවත් අද කරන්නේ නැතුව එහෙම නැත්නම් බෙල්ලවත් අඹරලා තියාගන්න නැතුව පුළුවන් තරම් සැහැල්ලු කරලා ඉස්ලාමයේ ඉන්න ඉරියව්වට හිතියොදන්න ඕන. ඉතින් මේක අපි කියන්නේ සාමාන්‍යයෙන් මේ සතිය පිළිබඳ පැත්තෙන් කියනවනම් මම දැන් මෙතන ඉඳගෙන ඉන්නවා කියන තැනට හිත ගන්නවා. ඉතින් මේකත් ඇත්තටම ලොකු දෙයක්. මේ හැමතැනම ඇවිදයි දිහිට පිට මම දැන් මෙතන ඉඳගෙන කියන තැනට ගන්න. ඉතින් එහෙම ගත්තා නම් ඒ ගත්ත බව ලකුණ තමයි හිතේ සාමාන්‍ය හිතවිලි දුවන ගතිය අඩුකම. අතීතයට අනාගතයට වෙන තැනකට දුවන ගතිය අඩු වෙලා මම දැන් මෙතන කියන තැනට හිත කී කරුවෙනවා. ඒ වගේම කයෙන් වේදනා අඩු ගතිය. හිතගෙන ඉන්න ඉරියව්වේ අපහසුාවක් නැතිකම. ඒ වගේම බාහිර සද්ද වලින් හිත පිටතට නොදවන ගතිය. මෙන්න මේ ටික තියෙනවා නම් අපිට කියන්න පුළුවන් මම දැන් මෙතන ඉඳගෙන කියලා. අන්නේ ඉඳගත්තර පස්සේ අර කයේ සම්බර භාවයත් බලලා මස්පිඩු හොඳට ලිහිච්ඡ ස්වරූපෙන් තියාගෙන එක්කෝ මෛත්‍රී අදහසෙන් මම තමන් එක තමන්ගේ කයත් එක්ක තමන් ඉන්න අවස්ථාව වශයෙන් එහෙම නැත්නම් සති වශයෙන් මම දැන් මෙතන වශයෙන් හිත මේ කයත් එක්ක යාළු වෙන්න අරිනවා හාද වෙන්න අරිනවා එහෙම හාද වෙලා ටික වේලාවක් ඉන්න ඉන්න එක මහලට ලොකු අලුත් අත්දැකීමක් හිත අලුත් වීම සිදු වෙනවා ඒක නිසා පුංචි දෙයක් විදිහට සලකන්න අරකයි කොච්චර පරණ යෝගාවචරයක් වුණත් මම දාම පරියන්කයකට යනකොට මේ වගේ ඒ සකස් කිරීම මුල් සකස් කිරීම කරන්න ඕනේ ආ නෙමෙයි ඉරියව්වේ ඉන්නකොට ඉන්නවා කියන ඉඳගෙන ඉන්නවා කියන අත්දැකීම එනවනම් ටික වේලාවක් ඉන්නකොට තේරෙනවා මේ ඉඳගෙන ඉන්න වැඩපිළිවෙලේ යටි කය එච්චර ක්‍රියාකාරී සම්බන්ධයක් නැහැ උඩුකයේ තමයි මේ ප්‍රාණේ නැත්තම් පණ නැත්තම් මේ ජීවේ රඳා පවතිලා තියෙන වැඩපිළිවෙලට සම්බන්ධ. ඉතින් මේ වගේ ක්‍රියාකාරීත්වය උඩුකයේ තියෙනවා දන්නවනම් පමණක් වැටහෙනවනම් අර මුළු ලෝකෙම අමතක කළ තමන්ගේ කයට හිත ගත්තා වගේ කයනොත් යටි කය අමතක කරලා උඩු කයට හිත ගන්නේ කියලා ආරාධනා කරනවා. එහෙම නැතුව තාම හිතේ එකලාසයක් නැත්නම් මුළු කයෙම හෝ හිත පැවැත්වීම ලොකු දෙයක් ලොකු ළඟ ආදීමක් කියලා හිතා ගන්න. ඒකෙමුත් තව ඒකාග්‍ර කිරීමක් තමයි කරන්නේ උඩුකයට ගැනීම. උඩුකයට ගත්තට පස්සේ උඩුකයේ වුණත් ටිකක් වෙලා යනකොට මේ හුස්ම ගන්න වැඩපිළිවෙල ප්‍රාණය වැඩිම තවන්න ප්‍රකට වෙන්නේ ස්වාමී ශෝෂණ පද්ධතිය උඩු කෙලවරේද යටි කෙලවරේද කියලා නිගමනයක් කරගන්න පුළුවන් වෙයි. එලවන්න යන්න එපා, හාරලා උස්සන්න යන්න එපා. උඩු කෙලවරේ කියන එකෙන් අදහස් කරන්නේ නාසිකාග්‍රයයි. යටි කෙලවර කියන එකෙන් අදහස් කරන්නේ උදරච්ඡදයයි. ඉතින් සමහරුන්ට නාසිකාග්‍රය හුලන් රැල්ල ඉහළ පහළ යන හැටි නාස්පුඩු පුරාගෙන පීරාගෙන යන හැටි තේරෙනවා. තව සමහරෙකුට උදරච්ඡදයේ ගනුදෙනු ක්‍රියාකාරකම් අනුව උදරේ පිම්බීම හැකිලිම වශයෙන් වැටහෙනවා. මෙන්න මේ දෙකෙන් ස්වභාවයෙන් Tamanට වැටෙන්නේ මොකද්ද කියලා බලාගන්න එක බොහෝම වැදගත් වෙනවා. කල්ලාතු ඒක තීන්දුව කරලා යවනවට වැඩිය වාඩි වෙලා උඩු කයට හිට අරගෙන ඊට පස්සේ බලනවා Tamanට වැඩිම වැටෙන්නේ නාසිකාග්‍රේද එහෙම නැත්නම් උදරේ පිම්බීම හැකිලිමද කියලා. ඉතින් එතෙන් එනකොට දැන් අපි ඒකාග්‍ර වීමක් වෙලා තියෙනවා. ලෝකෙම අමතක කළා කයට හිත ගන්නවා. කයමුත් යටිකය අමතක කළා උඩු කයට හිත ගන්නවා. උඩු කයත් අමතක කරලා නාසිකාග්‍රේ හෝ උදරේ තෝරගන්න. ඉතින් එතකොට අපි ඒ කර්මස්ථානය කියන්නේ ඔන්න ඔතෙන්ද තමයි. ඊට පස්සේ එතනට ගියාට පස්සේ තේරෙනවා නාසිකාග්‍රය ඇල්ලා ගත්තා නම් හිටියා නම් ආස්වාද ප්‍රස්වාද කියලා පළු දෙකක් මේකේ තියෙන බව. උදරයට හිත ගියා නම් පිම්බීම හැකිලිම කියලා පළු දෙකක් තියෙන බව. ඊට පස්සේ භාවනා කියන්නේ ආස්වාස වේලාවේදී ප්‍රස්වාසය අමතක කරන්න පුළුවන් ගතිය තමයි. ප්‍රස්වාසය කියලා කියන්නේ ආස්වාසය අමතක කරන්න පුළුවන් ගතිය තමයි. නිසා ආස්වාද කරන වෙලාවේදී 100%ක්ම හිත දෝතිම්ම ආස්වාසයත් එක්ක ඉන්න එකයි තියෙන්නේ. ඊට පස්සේ ඒක ඉවර වුණාට පස්සේ ඒක 100ක් මම මතක කළා ඊගාට මත වෙන ප්‍රසවාසයට යනවා. පිම්බීම හැකිලින් බලන කෙනෙක් නම් පිම්බීම අවස්ථාවේදී මුළු ලෝකෙමත් අමතක කරනවා, කයත් අමතක කරනවා, හැකිලිමත් අමතක කරලා පිම්බීමත් එක්ක මුළු හදින්ම ඇසුරු කරන එකයි. ඒක ඉවරලා හැකිලිමට යනකොට හැකිලිමට යන එක. ඉතින් මෙන්න මේ විදිහට අරමුණේ පළු දෙක මාරු වුණත් සත්‍ය කඩා ගන්න නැතුව කර්මස්ථානයේ කියන වැඩ පොළ අල්ලගත තැන අමතක කරන්නේ නැතුව හුස්ම රැලි කීයක් නැත්නම් උදරේ පිම්බීම හැකීම කීයක් ඉදිරියට යන්න පුළුවන්ද කියන එක තමයි අපි මෙතනදී සති ධාරාව වශයෙන් මතක් කරලා දෙන්නේ. ඉතින් මේ වැඩි වැඩියෙන් ඉඳින් ඉඳින් ඉඳින් සතිය තහවුරු වෙනවා. වැඩි වැඩියෙන් ඉඳින් ඉඳින් ඉඳ සමාධිගත වෙනවා. ඒතර කයේ තැම්පත් වීමක්, හිතේ තැම්පත් වීමක් වෙයි. ඉතින් මේ ලද විනාඩි සුවල්ප ඇතුළත මම විස්තර කරේ බාධා කිසිවක් නැතුව සියල්ල අංග සම්පූර්ණව තියෙනකොට කෙරෙන ක්‍රමය. ඉතින් මෙහෙමම හිතින්නේ අපේ හිතේ තරම් ඔය කියන තරම් කීකරු නැහැ. ඒවට එක එක එක එක බාධා එනවා ඒකක්වත් ආ මේ ස්ථිරහානියක් කරන දේවල් නෙවෙයි අපිට තියෙන්නේ කොච්චර වෙලා තෝරාගත් අරමුණේ පිඹීම හැකිලිම වහනාපාන ඉන්න පුළුවන්ද ඒක කරගෙන ඉනකොට මොන මොන ආකාරයේ මේ අවහිර කරදර එනවාද කියලා බලාගෙන ඉන්න එක. ඉතින් අපි ධර්ම සාකච්ඡා වෙලාවේදී මේ මතුවෙන බාධක තමන්ට ආවේනික හෝ අවස්ථානුකූල වෙන බාධක අනුව මොන ආකාරයට ප්‍රත්‍යාත්මක වෙන්න ඕනෑද කොහොමද අපි මේ අතුරු ආන්තර අදුරුවන් කරගන්නේ අරමුණේ වැඩි යාළු වෙන්නේ අරමුණේ වැඩි සුවද වෙන්නේ කියන එක සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. මොකද මේ අවස්ථාවේදී මම ඒ සඳහා වෙලා ගන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මොකද උඟ දෙනගේ වටිනා කාලය නිසා. ඉතින් අපි බලාපොරොත්තු වෙමු මේ ලැබිච්ච උපදේශ ප්‍රමාණවත් වෙනවා කියලා. හිත හදාගෙන හිත අලුත් කරගෙන දැන් සිල්වත් පිරිසක් භාවනා කරන පිරිසක් එක ඒකටම වෙන් වෙච්ච තැනක ඉන්නේ හිත අලුත් කරන අපි ප්‍රාර්ථනා කරමු අපි මේ ගත කරන කාලය හැකි තාක් දුරට ඒ Taman ස්වභාවයෙන් Tamanට වැටෙන අරමුණත් එක්කම ඉඳ ලැබේවා වැඩියෙන් සතියක් වැඩියෙන් සමාධියක් තහවුරු කරගන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා ඒ නිසා සියලු දෙනා මෙතෙන් පටන් පැයක් ඉන්න පුළුවන් සුදුසු ඉරියව්වකට හරි බඩි ගෑවිලා හොඳට වාඩි වෙලා අපි හිත යොදමු කර්මස්ථානෙට බලාපොරොත්තු වෙමු සතිපට්ඨානෙ වඩා ගන්න.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 ඒ වෙන් කරගන්න පවත්වන ධර්ම දේශනාව මෙතෙක් කල් කරගෙන ගියේ ධර්ම දේශනා මාලාවක් විදියටයි. හිටියේ ධර්ම දේශනා මාලාවේ පොදු මාතෘකාව වශයෙන් අපි මීට මාස මාස 4කට විතර කලින් තියාගත්තේ අනවත ලක්ෂණ සූත්‍රය. මේකට ඒ ත්‍රිපිටකයේ සමහරට පංච වර්ගීය සූත්‍රය කියලා සඳහන් කරනවා. මේක අපේ ගෞතම සිරි සම්බුද්ධ ශාසනයේ බොහොම වැදගත් සම්දිස්ථානයක් සටහන් කරන තැනක්. පළවෙනි වතාවටම ගෞතම සර්වජන් වහන්සේගේ ධර්ම දූත වැඩපිළිවෙලේ ඉස්සල්ලාම රහතන් වහන්සේලා පස්නමක් ලෝකේ පහළ වෙච්ච අවස්ථාව. ඉතින් ඒක නිසා ඒක ඊටමත් වැදගත් මේ උගන්වීම අවස්ථාවකුත් ශාසනික බාහිර ශාසනයේ වශයෙන් වැදගත් අවස්ථාවක් විදිහට සැලකෙනවා. ඒ වගේම තමයි මේ සූත්‍රය බොහොම ඍජු කෙලින්ම කාරණාව සඳහන් කරන සූත්‍රයක් වඩපත් වෙලා තියෙනවා. චරවචනංශේ විහිං දේශනා කරන ලද්දක් නැත්තම් මේ ප්‍රස්තුතයක් ඇවිල්ලා අහවල් දේ නිසා දේශනා කරනවා කියලා මේ ਸਰුවචනාංශයේගෙම උගන්වීමේ කැමැත්තටම දේශනා කරන සූත්‍රයක්. මේ සූත්‍රයේදී මුලින්ම සඳහන් වෙන්නේ මේ අනාත්ම ලක්ෂණයයි මතු කරලා පෙන්වන්න බලාපොරොත්තු වෙන්නේ. ඒකදී පළවෙනි පියවර වශයෙන් ਸਰුවචනාංශගේ උගන්වීම් රාශියක් එලි දක්වනවා. එකක් තමයි මේ ආත්මයේ වශයෙන් අපි ගන්නා වූ මේ సంతානේ මේ පුද්ගලයා තුළ මේ ඒකකයේ තුළ කොටස් පහකට වතුරු ගහලා පෙන්වන ගතිය රූපය වේදනාය සංඥාය සංස්කාර විඥානය කියලා පහකට වෙන් කරලා දක්වන ගතියත් හොඳ විමර්ශන බුද්ධියක් බෙදා කොටා දැක්වීමක් පෙන්වනවා ඊට පස්සේ ඒ එක එක කොටහක් අරගෙන ඒ රූප කොටස වේදනා කොටස සංඥා සංඛාර විඥාන වශයෙන් අරගෙන ඒ එක එක කොටසක මේ අනාත්ම ස්වરૂපේ පෙන්වන එක හරි ලේසි අර පොදියම අරගෙන ගොනුවම අරගෙන පෙන්වනට වැඩිය. ලිහලා ගත්තාම ඒකේ ආත්ම ස්වરૂපේ නැත්නම් ආත්ම සංඥාව රඳා පවත්වා ගන්න බැරි ගතියක් විනිවිද පේන ගතියක් ඇති වෙනවා. එතකොට අනාත්ම සංඥාව ඇති කරගන්න පහසුවක් තියෙනවා. ඉතින් ඒ නිසා පළවෙනි පියවර වශයෙන් සරුවචන සදාන් කරන්නේ රූපම් බික්කවේ අනත්තා මේ පුද්ගලය කියලා ගන්නා වූ මේ ඒකකයේ තුල පද්ධතිය තුල ස්ත්‍රියාවක් තුල පුරුෂයෙක් තුල පේන්න තියෙන මේ රූපකය ආත්මය නෙවෙයි කියලා. ඒක මේ කියනවනම් වාහනයක තියෙන ඒ කොටස් කෑලි වෙන් කරලා ඒ ඒ කොටසක් කොටසක් පෙන්නලා නැත්නම් ඒ යකඩ කොට පෙන්නලා මේක වාහනයක් නෙවෙයි කියලා පෙන්වන්නට උත්සාහ කරනවා වගේ ඒක සාමාන්‍යයෙන් ඕනම කෙනෙක් දන්නවා ඒ රූපයේ ආත්ම ගතියක් නෑ ඒකේ තියෙන්නේ මේ බාහිර භෞතික මනින්ද කියන්න පුළුවන් කොටස් වගේක් කියන එක පෙන්වන්න ලේසියි ඊට පස්සෙයි නැත්නම් මේ රූප කොටස කියන ඕලාරික ගොරෝසු කොටස පෙන්නලයි නාම කොටස පෙන්නන්නේ නාම කොටස සඳහායි සරුවචනංශ මේ වේදනා කියන කොටස වෙන් කරගෙන සංඥා කියන කොටස වෙන් කරගෙන ඒ එක එකක් අනාත්මේ නොවන බවට එකම තර්ක ක්‍රමයකින් තමයි පෙන්නන්නේ. ඉතින් මේ රූප සඳහා වේදනා සඳහා සංඥා සඳහා මේ වෙනකොට දවස් 3ක් මාස 3ක් දේශනා 3ක් වෙන් කළා තියෙනවා. අද අපි ඉදිරිපත් කරන්න හදන එක හතරවෙනි අංකයේ වශයෙන් සංඛාරාභික්කවේ අනාත්තා කියන මේ සංස්කාරය කියලා සඳහන් කරන ධර්මයේ පමණක්ම සඳහන් විවහාර භාෂාවට ඉච්චරවිල නැති මේ පදයක් මේක අර රූපයට වඩා ටිකක් අමාරුයි වේදනාවට වඩා ටිකක් අමාරුයි සංඥාවට වඩා ටිකක් අමාරුයි නමුත් අර රූප වේදනා සංඥා සංඛාර ක්‍රමයේ යනකොට යම් කිසි විදිහක ඒ තර්ක ඥානයට හෝ එන අන්වේ ඥාන මගින් හෝ ක්‍රමයෙන් ක්‍රමයෙන් ගැඹුරට බැස්වීමක් තමයි කෙරෙන්නේ. ඒ නිසා මේ සංඛාර කියන පදේ විස්තර කරනකොට අපිට අර කලින් සඳහන් වෙච්ච රූප වේදනා සංඥා සංඛාර කියන පිළිවෙලට එන්න වෙනව නැත්නම් රූප වේදනා සංඥා පිළිබඳ අවබෝධය මෙතනදී ක්‍රියාවත් කරන්න වෙනවා. ප්‍රයෝජන ගන්න වෙනවා. යම් කිසි ධර්ම දැනුමක් යම් කිසි පොතේ දැනුමක් මූලධර්ම දැනුමක් අවශ්‍ය කරනවා. ඒ වගේම විමර්ශන බුද්ධියකින් ඒවා අන්වේ ක්‍රමයට කල්පනා කරලා දැනගැනීමේ ශක්තියත් අවශ්‍ය කරනවා. ඒක උනන්දු කරන සරුවචනාංශේ සංඛාරංච සංඛාරංච හිද සංඛාරංච ඉදං බික්කවේ අත්තාබවිසා නයිදං සංඛාරා ආබාදාය සංවත්තේය කියලා. මහණෙනි යම් මෙහකින් මේ සංස්කාර නම් වූ අපි පස්සේ බලමු මොකක්ද මේ සංස්කාර කියන්නේ කියලා. මේ සංස්කාර කොටස ආත්මයක් නම් මේ සංස්කාර අපිට ආබාධ පිණිස, වදයක් පිණිස, කරදරයක් පිණිස හිටින්නේ ආත්මේ පිණිස ආත්මේ වශයෙන් කියනවා තමයි වශයෙන් පවත් ගන්න පුළුවන් ඒක අධිකාරී ශක්තියක්, නේවාසික බවක්, විධායක බලයක්, ස්වාමී ගතියක් තියෙනවා. නමුත් මේ සංස්කාරවලත් එහෙම ගතියක් තියෙනවා නම් කවදාකවත් මේ සංස්කාර අපට දුක පිණිස ආබාධ පිණිස කරදර පිණිස පවතින්නේ ලබ්බේතේ ලබ්බේතච සංඛාරේ එවං මේ සංඛාරෝ හෝතු එවං මේ සංඛාරා මා අහෝසි. එතකොට මේ සංස්කාර මට මේ විදියට වේවා මේ සංස්කාර මට මේ විදියට නොවේවා කියලා තමන්ට වශයේ පවත්වන්න පුළුවන් ගතියකුත් තියෙන්න වෙනවා සංස්කාර ආත්මන දැන් අපි දෙමාපිය වශයෙන් අපි දන්නවා දරුවන්ට නැත්නම් ගුරුරේ වශයෙන් ශිෂ්‍යයන්ට කියනවා මම නම් දරුවෝ හදන්නේ හිතු කියන තැන හිටින්න මේ මෙහෙම තමයි දරුවෝ හදන්නේ ඒ දරුවෝ මොකද මට කී කරුවේ මට යටත් ඒ නිසා මෙහෙම කරන්න කියනකොට කරන්න ඕනේ නොකරන්න කියනකොට නොකරන්න ඕනේ කියලා තමයි අපි මේ අඳුර පාන්නේ ඉතින් ඒකෙන් අදහස් කරන්නේ දරුවෝ Tamanට කීකරුයි කියන එක. ඒ වගේම මේ සංස්කාර කියලා මේ ආත්මේ කොටස් පහකට කඩලා ගන්නකොට මේ සංස්කාරත් අර දරුවෝ වගේ කීකරුණම් අපේ වශයේ පවතිනවා නම් අපේ ආණ්ඩු මට්ටු කිරීමේ යටතේ පවතිනවා නම් අපිට මේ සංස්කාර වලට කියන්න පුළුවන්. එහෙනම් මට කරදර කරන්න එපා, මට ලෙඩ කරන්න එපා, මට මේ මගේ හිත නරක නම පේස කටයුතු කරන්න එපා කියලා සංස්කාර නඩත්තු කරන්න පුළුවන් ශක්තියක් එන්න ඕන. මේ විදිහට මට සංස්කාර වේවා. මේ වගේ මට සංස්කාර නොවේවා කියලා නමුත් අපි දන්නවා ඒක තමයි අපි මතු කරගන්න උත්සාහ කරන්නේ මේ පැය ඇතුළත අපිට ඕනේ තාලෙට ඔය කීවට අහන්නේ නැහැ කීවානාහන තත්වයක් මේ සංස්කාර වල තියෙන නිසා අපිට සුද්ධ වශයෙන් මේ සංස්කාර මගේ ආත්මයය නැත්තම් මගේ වශයේ පවතින වාය මට ආණ්ඩු මට්ටු කරන්න පුළුවන් කියලා කියන්න බෑ. ඒ විදිහට මේක මේ නිෂේධනය කරලා ටික නැති පැත්ත නැත්තම් මේ කියන්න අකමැති පැත්ත සවත්තන්සේ නැවත අවධාරණය කරනවා යස්මාචකෝ බික්කවේ සංඛාරා අනත්තා. යම් හේකින් මහණෙනි මේ සංස්කාර අනාත්ම වේද තස්මා සංඛාරා ආබාධාය සංවත්ත ඒ නිසා මේ සංස්කාර අපිට ආබාධ පිණිස අහේනි පිණිස දුක් පිණිස පවතිනවා න ලබ්බේ හිච සංඛාරේ ඒවම් මේ සංඛාරා හෝතු ඒවම් මේ සංඛාරා මා අහෝසීති අපිට මේ සංස්කාරයන් පිළිබඳව මේ සංස්කාර මට මෙසේ වේවා මේ සංස්කාර මට මෙසේ නොවේවා කියලා අපිට කියන්න බෑ අපිට පාලනය කරන්න බෑ කීකරු කරන්න බෑ කියන එකයි මේ පාළි පාඨයෙන් අපි ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන්නේ මේක තමයි අපි දවසේ මාතෘකාව වශයෙන් ඉදිරියෙන් තියාගන්න බලාපොරොත්තු වෙන්නේ ඉතින් මේ සංඛාර කියන පදය බුද්ධ ජයන්ති පොත්වල වගේ පරිවර්තනය කරනකොට සංස්කරණීය සකස් කිරීම කියන පද දෙකට තමයි ගන්න. නමුත් එහෙම ඇත්ත වශයෙන්ම හරියටම කෙලින්ම එක වචනයකට ඍජු පරිවර්තනයක් දෙන්න බෑ. ඒකේ අර්ථ ඡායා හුඟක් රාශියක් තියෙනවා. ඒ ටික තේරුම් ගන්න තමයි අපි අර කිව්වේ කලින්ම මේ ධර්මයේ පිළිබඳ මූල ධර්ම දැනුමක් ඒ වගේම අතන කියපු දේ මෙතෙන් සම්බන්ධ කිරීමේ ඒ අන්වේ ඥාන ක්‍රමයක් තර්ක ඥාන ක්‍රමයක් ටිකක් මේකට අවශ්‍ය කරනවා මේ පටිච්ච සමුප්පාදේ වගේ මේ ධර්මනියායකට ගන්නකොට සංස්කාර වැටෙන්නේ අවිජ්ජා පත්‍ය සංඛාර සංඛාර පත්‍ය විඥානං කියන ඒ මූලිකම ආරම්භයේදී අවිද්‍යාව සහිත යම් කිසි කෙනෙකුට සංස්කාර හට ගන්නව හට ගැනීමක් සිද්ධ වෙනවා ඒ සංස්කාරات එක්ක සංස්කාර හේතු කරගෙන විඥානය පහළ වෙනවා ඒක නිසා යම් කිසි කෙනෙකුගේ යම් චිත්තක්ෂණයක විඥානය පහළ වුණා නම් ඒ චිත්තක්ෂණය මේ අවිද්‍යාවත් මේ සංස්කාරات එතකොට හේතු ධර්ම බවටපත් වෙලා තියෙනවා අවිද්‍යාව හේතුවක් කරගෙන සංස්කාර පහළ වෙනවා සංස්කාර හේතුවක් කරගෙන විඥාන නම් පහළේ පහළ වෙනවා ඉතින් මේක පිළිබඳව කියවපු පොතක මම දැකපු කොටසක් මම ඉදිරිපත් කරන්න කැමති මේ අත්ංගේ මේ සංස්කාර පදයේ තේරුම් ගැනීමේ පහසුව පිණිස මේක සාමාන්‍ය බෞද්ධ දර්ශනයේ පැත්තෙන් විස්තර කරන්නේ අපේ හිතේ නැත්නම් අපි මෙහෙම කියමු අපිට රූපයක් පේන අවස්ථාවේදී ඇහැට රූපයක් ආපాతගත වෙනවයි කියලා මේ භාවනාවේ වචනේ පාවිච්චි කරන්නේ නැත්නම් එල්ල වෙනවා මුලිච්ච වෙනවයි කියලායි අපි දෙමළ භාෂාවෙන් ගත්ත වචන සිංහල දානවා අර මනුස්සයා මට මුලිච්චි උනායි කියලා. මුණ ගැහුණා. නැත්තම් ඇහැට රූපයක් මුණ ගැහිච්චාම ඒ ඇහැ පණ තියෙන ඇහක් නම් ඒ රූපය බොහොම සික්ඛා වදින එකක් නම් එතකොට හිත ඇහැට එනවා. දකින්න හිතක් පාටපත් වෙලා මේ තුන දකින්න රූපයත් මේ පණ තියෙන ඇහත් ඒ හිතත් එකට ගමන් කරන චිත්තක්ෂණ කොච්චර තියෙනවද ඒ තාක් දුරට මේ දැකීම නම් වූ ස්පර්ශය සිද්ධ වෙනවා නැත්නම් අපි දකින්නෙක් බවට පත් වෙනවා. කුද්දන කරුණු කුප්පන කරුණු හිතට ඇහි පහළ වෙන හිතට බණ පොතේ සඳහන් කර තියෙන චක්කු විඥානය කියලා. හිත බලන හිතක් බවට පත් වෙනවායි කියනවා. ඉතින් මේ විදිහට මේ හිතට ඇහෙදි පුළුවන් චක්කු විඥානය බවට පත් වෙන්න, කනේදි පුළුවන් සෝත විඥානය බවට පත් වෙන්න, නැහේ කටයුත්තක් වෙනකොට ඝාණ විඥානය බවට පත් වෙන්න පුළුවන්. දිවේ කටයුත්තක් වෙනකොට රස බලන කටයුත්තක් වෙනකොට කතා කරන වෙලාවල් වල ජීවහා විඥානය බවට පත් වෙන්න පුළුවන්. කයට යම් කිසි පහසක් දැනෙන වෙලාවක කාය විඥානේ බවටපත් වෙන්න පුළුවන්. ඉතින් මේවා නැතුව ඒ තමන්ගේ කාර්යාලයේ වැඩ කරගන්න වෙලාවට විඥානේ තමන්ගේම ආයතනයේ වැඩ කරන වෙලාවට මනෝ විඥානේ බවටපත් වෙන්න පුළුවන්. ඒතර මේ විඥානේ ප්‍රකාශයටපත් වෙන්න පුළුවන් අවස්ථා හයක් තියෙනවා. ඒ හය ඒ හය බවටපත් වෙන්න කුද්දන කරුණු, කුප්පන කරුණු, අවුස්සන කරුණු, අරමුණු කරන කරුණුත් හයක් තියෙනවා. චක්කු විඥානයක් බාටපත් වෙන්න නම් රූප ආරම්මණයක්ම විය යුතුය. ශද්ධාරම්මණයකින් චක්ක විඥාන පහළ වෙන්නේ නැහැ. ඒ වගේම කණේ ආරම්මණයක් මේ හිත පහළ වෙන්නම් අහන හිතක් පහළ වෙනවා ශද්ධාරම්මණයක්ම වෙන්න ඕන. නායට නම් ගන්ධ ආරම්මණයක්, ජීව ජීවිත නම් රස ආරම්මණයක්, කායත නම් පොට්ට ආරම්භාරම්මණයක්, මනසට නම් ධම්මාරම්මණයක් කියලා ඒ එක එකට ආයතනයක් සහ ඒ ආයතනයටම අදාළ බාහිර ආරම්මණයක් තියෙනවා. එතන මේ චක්කු සෝත ඝාන ජීවා කාය මන කියන එකට රූප සත්ත්‍ය ගන්ධ රස ස්පර්ශ ධම්ම කියලා හයක් එනවා. ඒ හය ගැටෙන ගැටෙන තැන්වල චක්කු විඥාන සෝත විඥාන ආන විඥාන ජීවා විඥාන කාය විඥාන මන විඥාන කිව්වා මෙතන 18ක් කොටස් කඩලා සරුවචනanse පෙන්නනවා. ඔන්න ඔය පෙන්නිල්ලේදී මෙන්න මෙහෙම සංස්කාරයාගේ නැත්නම් සංස්කරණයේ සිදුවෙන තැනක් සූක්ෂම සිදුවන තැනක් මෙන්න මේම පෙන්වන්න පුළුවන්. අපි දැන් මේ වෙලාවේදී මම නිකුත් කරන සද්ද මේ අත්ංගයේ කන් වලට ගිහිලා වදින නිසා බන අහන හිතනම් පහළ වෙලා තියෙන්නේ සෝත විඥානය පහළ වෙලා තියෙනවා. ඒ සෝත විඥානය මේ ශබ්ද ගොරෝසු නිසා හෝ මේ අත්ෝ බනට කැමති නිසා හෝ මොන හරි හේතුවක් නිසා දිගින් දිගටම දිගින් අපි ශබ්ද අහගෙන ඉන්නකොට මේ හැම කෙනෙක්ගේම ඔය භාවනා කරනකොට ඉන්නවා කියන එක දැන් ඇස් දෙක ඇදලා තියෙන්නේ. නමුත් මේ ඇහැට ලැබෙන රූප පෙනෙනවදෝ නැද්දෝ කියන එක විවුර්ත මාතෘකාවක්. එතකොට මේ දුම් ගඳක් වදිනවා වටින් පිටින් ඒ ගඳත් වදිනවදෝ කසත් දැහෙන වෙලාවේදී ඒකත් වදිනවදෝ නැද්දෝ කියලා එකක්. ඊට දිවේ තියෙන රසයක් තියෙනවනම් හරි නැතුව හරි විඳිනවදෝ නැද්දෝ කියලා වෙනම මාතෘකාවක්. ඉඳගෙන ඉන්න තැන වෙහෙස නැත්තම් කයේ වේදනාව හෝ පහසුව හෝ දැනෙනවදෝ නැද්දෝ හිතට මේ කියන ධර්ම සාකච්ඡා කරන ධර්ම විචයක් කල්පනාවක් වෙනවදෝ නැද්දෝ කියන මාතෘකාවක් විවුර්තයි නමුත් අහාන එක වෙනවයි කියලා අපි නිදර්ශනයක් වශයෙන් බාර ගන්නවා. එතකොට අර රූප කනට ඇහැට වැින රූප, නහයට වැින ගන්ධ, දිවට වැසෙන රස, කයට වැටෙන පොට්ට බේසා, හිතට වැටෙන ධම්මාරම්මන අවස්ථාවක් ලබනවාද නැද්ද කියන එක මූල ධර්මානුකූලව නම් හරීම පිරිසිදුයි. විඥානයේ එක ద్వාරයකට ගියොත් අනික් කිසිම තැනක විඥානය පහළ වෙන්න බෑ. නමුත් ඒ හය ආයතනියම නිතරම විඥානයේ අවධානය ඉල්ලා සිටිනවා. ඒ විඥානේ මානසිකාරය කියලා එකට යොදවන්නේ. ඒ මානසිකාරයේ මහාපත්තට එනවා නම් හොඳයි කියලා ඇහැ එහෙන් වටිනා රූපයක් දැන් පෙන්නේ සද්දට වැඩිය හොඳයි මේ රූපේ බලන්න කියලා. ඇහැ ඒක ඉල්ලා සිටිනවා. කන කියනෝ නෑ නෑ අපි ධම්මට ගියාතෙන්ට ආවේ බණහන්න බණහන්න ඕන කියලා ඒකම අහන්න ඕන කියලා කන දිගින් දිගට දිගින් දිගට සද්දයටම අවධානය ඉල්ලනවා. එතකොට නාසයටත් සමහර වෙලාවට එන ගඳ කියනවා බෑ මේක බලන්න නැතුව හිටියොත් අනතුරක් වෙන්න පුළුවන් නැත්නම් බැලුවොත් මේ මේ ලාභ ලැබෙන්න පුළුවන් කියලා ඒ ගඳ බලන්න ඉල්ලනවා. දිව රස જાති කෙරෙහි අවධානය ඉල්ලනවා. කය පහස සඳහා ඉල්ලනවා. මනසේ අතරමැද ධම්මාරම්මන වලින් ඉල්ලනකොට ඒ දාර්ශනිකව මතක් කරනවා මේ ඉන්ද්‍රියන් හයට හම්බෙන අනන්ත අප්‍රමාණ ඒ මේ අරමුණු සියල්ලම ගැනීමේ ශක්තිය විඥාණයට නැමයි. අනිවාර්යෙම නැහැ. ඒක නිසා අනිවාර්යයෙන්ම විඥානයක් ක්‍රියාත්මක වෙනකොට ඒ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන ධර්ම කියන මේ කොටස් වලින් එකක් තෝරන්න වෙනවා පහක් අතරින්. මෙන්න මේ දී ඇති සාධක සියල්ලෙන් කොයි එකද ගන්නෙ කොච්චර කොටහක් විසි කරනවද කියන එක තමයි සංස්කාර කියලා කියන්නේ. ඒකදී මෙන්න මේ භයානක තීන්දුවකට එළඹෙන්න. අපි මේ හයෙන් එකක් තෝරනවා කියලා කියන්නේ පහක් ප්‍රතික්ෂේප කිරීමක් කියන එක තෝරන්න වෙනවා. මෙතකොට මේ හයෙන් කොයි එක ගන්නවද? කොයි පහ විසිකරනවද කියන එක අපිම ප්‍රශ්න කරලා අහුවොත් පපුවට තට්ටු කරලා අහුවොත් මේක මගේ මනාපෙටද සිද්ධ වෙන්නේ? කලින් සැලසුම් කරලාද සිද්ධ වෙන්නේ බුදුහාඳුර ඇඳපු ඉර දිහාවට එදිගෙමද මේ යන්නේ එහෙනම් ජම්ම ගතියටද මේ යන්නේ කියලා බැලුවොත් කිසිම කිසි කෙනෙකුට මේකේ න්‍යාය පත්‍රයක් නැහැ. තන්නේ ක්‍රම හම්බයක් සිද්ධ වෙයි. මේක තමයි පෘථග්ජන හිතේ තියෙන විචිත්‍රකම. අපේ අදීන්ද්‍රයන්ට ගොදුරු වෙන අරමුණු සියල්ලම උකහා ගැනීමේ ශක්තිය විඥාණයට නැහැ. ඒ නිසා විඥාණයට අනිවාර්යයෙන්ම දී ඇති චිත්තක්ෂණයක මේ අරමුණ ගන්නවා කියලා සංස්කරණය කරන්න කවුරු හරි ඉන්න වෙනවා. මේ ටික ගන්නවා මේ ටික අයින් කරනවා කියලා. මෙන්න මේ සංස්කරණය කිරීමේදී එකක් අපි තෝරන්න වෙනවා. මේ තේරීම නිසා පහක් විෂිකරන්න වෙනවා. කවදාකවත් අපිට මේ ලෝකේ එකක් තෝරනකොට අනික් ලෝකෙම ප්‍රතික්ෂේප කරනවා කියන එක දාර්ශනිකව බහැරලන්න පුළුවන් ප්‍රශ්නයක් නෙවෙයි. එනිසා යමක් තෝරනවායි කියලා කියන්නේ අනික් සියල්ලම ප්‍රතික්ෂේප කරනවා. ඉතින් ඒක නිසා දර්ශනවාදීන් කියනවා මේක තමයි ඥානය සහ අවබෝධය අතර ගැම්ම. මේ ඥානය කියලා අපි තෝරන්නේ ඒ අවස්ථාවට අපි අවධානය දෙන දේ. ඒක ඉතින් අපේ රුචිය, කැමනාපේ, අපේ දෘෂ්ටිය, අපේ තාර්කය নানা ප්‍රක්‍රම වලට අපි තෝරනවා. තෝරනකොට විශාල ප්‍රදේශයක් අපැතින් මගහැර. ඒ තෝරාගත්ත ප්‍රදේශය තෝරාගත්තේ මේක නිසයි කියන්නේ අර කිතුල් ගහේ මිනිහා මංගේ මේ ගහන්නගේ තනකොළ කපන්නයි කියනවා වගේ කියන පඬිලකම් වලට තමයි අපි ඔය කරුණු දක්වනවයි කියලා තර්ක කරනවයි කියලා රීසනින් කියලා හදාගෙන තියෙන්නේ. ඒ කියන්නේ අපේ හිත හොඳටම දන්නවා අපි එකක් තේරුවයි කියලා කියන විශාල ප්‍රදේශයක් අමතක කෙරුවා. ඊට පස්සේ අපි අර අමතක කරපු විශාල ප්‍රදේශය අර තෝරපු දෙයින් පිරිමහැනවා. මම මේක තේරුවේ මේ හේතුව නිසා කියලා අපි নানা ආකාර විදිහට අපි තෝරාගත්ත දේ සාධනීය කරාන. ඒක හරි කියන්නේ ඒක මම මේ ගත්තේ මේකට කියන මුළු දවසේම ඊට පස්සේ තර්ක කරා. මේ ਸਰුවචනාංශගේ ඉගැන්වීම අපි වෙන තැනකින් මෙතෙන් කිට්ටු කරගත්තොත් පුණ්‍යංශය සඳහන් කරන අපිට විශාල පරාසයක් දුන්න වෙලාවේදී මේ පරාසයෙන් අපිට විඥාණයට දරන්න පුළුවන් කොටහ සංස්කරණය කළ කපල කොටලා වෙන් කර ගැනීම ලෝකේ සිද්ධ වෙන්නේ ක්‍රම පහකට කියලා. ඒ ਸਰවචනාංශිකේ දැනුම මෙතන අපි කිට්ටු කරන්නේ. උන්වහන්සේ කියන ශ්‍රද්ධාව නිසා අපි තොගයක් දීගුවාම මේක මගේ ශ්‍රද්ධාව අරක ශ්‍රද්ධාව නැති එක කියලා අපි තෝරනවා. දෙවෙනි එක තමයි රුචිය. මේ දේ මට රුචි. ඒ නිසා ඒ ටික ගන්නවා අරුචි දේ බැහැර කරනවා. ඊගාවට අනුස්සව මේ ධම්මජීව හාමුදුරුවෝ කියලා තියෙනවා මේක මෙහෙම කරන්න කියලා. ඒ නිසා මේ වෙලාවේ මේක කරන්න ඕන කියලා. එතන අසවල් හාමුදුරුවෝ, අසවල් ගුරුවරයා, අසවල් දාර්ශනිකයා, අසවල් කෙනා කිව්වයි කියලා අපි අහලා හිතට වද්දාගත්ත කරුණු වගේක් තියෙනවා. සුතමේ ඥානේ මේක හොඳයි. අනිකව හොඳ නෑ. මේක ගණ්ඩ අරව ගණ්ඩ එපා කියලා ඕන්න අපි අනුස්සවයෙන් ගත්ත කොටස් වගේත් හිතේ තැම්පත් වෙනවා ආකාර පරිවිතක්ක කියලා එකක් තියෙනවා තර්කයට බැහැගෙන අපි මීට කලින් කරපෙවුවා මෙහෙමනම් මේක මෙහෙම වෙන්න ඕනේ මේ තොගෙන් මම මේකයි ගණ්ඩ ඕනේ කියලා ආකාර පරිවිතක්කත් උනවා ආයේ දික්ටි නිඥානකන්දි කියලා අපි දෘෂ්ටි බැසගෙන තියෙනවා හිත තත්ත්වගත කරගෙන තියෙනවා ඒ තත්ත්ව අනුවත් තේරෙන නිසා තද්ධා රුචි අනුස්සව ආකාර පරිවිතක්ක දිට්ඨිනි ඥානකන්දි කියලා අපි මේ තොගයක් දීපුවාම තොගෙන් එකක් තෝරන්න ගන්න උපමාන පහක් ਸਰවචනසේ චංකි සූත්‍රයෙන් සඳහන් කරනවා. ඊට පස්සේ උන්වහන්සේ උපමාන පහේම තියෙන දෝෂේ පෙන්නලා දෙනවා. දිත්තේව ධම්මේ ද්වේදහ විපාක. අපි සද්ධාව නිසා යමක් තෝරනවා. දැන් මේ වෙලාවේදී රූප පේනවා, ශබ්ද ඇහෙනවා, ගඳ දැනෙනවා, රස දැනෙනවා, පහස දැනෙනවා. හිතට හිතවිලි එනවා. නමුත් අපි ශද්ධාවෙන් බණ අහනවා. ඒ නිසා බණ අහන්න ඕනේ කියලා. මේ ශද්ධාවෙන් අපි මේක තෝරනවා. ඊට පස්සේ අපි කියනවා ඒක නිසා අපි අනික් දේවල් නොබලුවාට බණ අහන්නේ මේ ශද්ධාව නිසා. නමුත් සරුවචනාංශේ සුද්ධ වශයෙන් සුද්ධ ධර්ම වශයෙන් බලකිනවා සද්ධාවේ පොඩි හිලක් තියෙනවා පොඩි දෝෂයක් තියෙනවා සද්ධාවෙන් තෝරාගත්ත දේ තුල සත්‍ය නොතිබෙන්න පුළුවන් සද්ධාව නැහැයි කියලා බහැරලා ආපු දේ තුල සත්‍ය තියෙන්න පුළුවන් නිසා අපි ශ්‍රද්ධාවෙන් තේරුවයි කියලා අනිවාර්යයෙන්ම අපි තෝරගත් ප්‍රදේශයේ අපිට හිත කර වූ ශ්‍රද්ධාවන්ත වූ සත්‍ය වූ දේම තියෙනවයි කියලා මේ ලෝකේ කාටවත් එහෙම පෙන්වන්න බෑ. නිසා සද්ධාව කියන උපමානය සද්ධාව කියන බිම්ම හැඳ හිලක් සහිතයි. ඊගාට රුචිය පෙන්වනවා. මේක මට රුචි නිසා මම මේම කරනවා කියලා. උන්වහන්සේ රුචියටත් අර අඩුපාඩු පෙන්වනවා. රුචිය කියලා අපි තොගයක් තෝරාගත්තට ඒ තෝරාගත්ත දේ තුලම සත්‍යතියි. ඒකම මට අත්‍යතිය සලකයි කියලා විශ්වාස කරන්න බෑ. තෝ රුචි නෑයි කියලා බහැරලා ආපු දේ තුල සත්‍ය තියෙන ඉඩ තියෙනවා. අපිට හිත කර වූ ආත්ම සන්තුෂ්ටි ඇති කරන වූ අට කුසලය ස්වార్థයේ සලකනදී අරුචිය කියලා බහැර කරන්න ඉඩ තියෙනවා. ඉතින් අපි කවදාක සංසාරේ මේ රුචිය පමණක් උපමාන කරගෙන යද්දි සත්‍යෙම ගිහිල්ලා හැප්පේ කියලා හිතන්න අමාරුයි. අසත්‍ය හැප්පෙන්න ඕන තරම් ඉඩ තියෙනවා. ඒ වගේම අනුස්සවේ කියලා අපිට සීමිත දැනුම් ප්‍රමාණයක් තියෙනවා සුත්තමේ ඥානය කියලා. අපි ඕක ගරුකන් ලීසාල කළා තමයි දේවල් තෝරන්නේ. තෝරනකොට සරුවචන සඳහන සුත්තය වශයෙන් අනුස්සවේ වශයෙන් ගත්ත දේ තුල සත්‍ය නොතිබෙන්න ඉඩ තියෙනවා. අහලා නැති වුණාට මේ පරිබාහිරව සත්‍ය තියෙන ඉඳිරියක්. ඒ වගේම ආකාර පරිවිතක් කියලා තර්ක කරලා තර්කෙන් දිනා ගන්නවා. මේක තර්කානුකූලව මේක සත්‍යයි කියලා හිතාගෙන හිටියට තර්කයෙන් දිනුවට සත්‍ය නොතිබෙන්න ඉඩ තියෙනවා. තර්කයෙන් පෙරදුනාට සත්‍ය තියෙන්න ඉඩ තියෙනවා. අන්තිම වශයෙන් සඳහන් කරනවා දිත්‍ති නිඥානක්ඛන්ති කියලා දෘෂ්ටි වශයෙන් අපි ගන්නවා. මේක තමයි සම්‍යක් දෘෂ්ටිය. නමුත් ඔය අපි බාහිරගත සම්‍යක් දෘෂ්ටිය තුල අසත්‍යක් තියෙන්න ඉඩ තියෙනවා. සත්‍ය නොතිබෙන්න ඉඩ තියෙනවා. අපි මිත්‍යා දෘෂ්ටිය කියලා බැහැර කරපු දේ තුල සත්‍ය තියෙන්න ඉඩ තියෙනවා. මෙන්න මෙතෙන්ද ගියාට පස්සේ අර කලින් කියපු එකත් එක අපිට තොගයක් වශයෙන් ආරම්භන පැමිණෙනවා. ඒ තොගෙන් තෝරන්නම ඕනේ. තෝරන්න නැතුව විඥාණයට පහළ වෙන්න බෑ. පහළ වෙනකොටම තෝරන දේ තුල සත්‍ය නොතිබෙන්න පුළුවන්. තෝරලා බැහැර කරලා තෝරපගත්තේ නැති එපයි කියලා පැත්තක දාපු දේ තුල සත්‍ය ගිලෙන්න ඉඩ තියෙනවා. මේ නිසා සංස්කරණයක් සකස් කිරීමක් කරන සෑම වෙලාවකම අපි අනතුරුදායක තත්වයකට අනිෂ්ඨිර තත්වයකට නිගමනයක් නැති තත්වයටපත් වෙනවා. නිසා සංස්කරණය කියලා කියන්නේ නැතුව බැරි යකෙක් කියලා තමයි ගන්න තියෙන්නේ. නමුත් ඊ타නත්ම කලාතුරකින් තමයි අපි මේ සංස්කරණය කළ තෝරාගත්ත දේවල් මේ විදිහේ විචක්ෂණ බුද්ධියකින් බුදුරජාණන් වහන්සේ වගේ සියල්ල දන්නා වූ සියල්ල දක්නා වූ ගරුකටේතු උත්තමයන් වහන්සේගේ විදිහට මේ අපි සංස්කරණයේ වශයෙන් සකස් කරලා ගත්ත කොටසයි පිළිබඳව විවේචනාත්මකව මම තෝරගත්ත නිසා මම්මයි මේක හරි මේක හරිමයි මේක සද්ධායෙන් ගත්තේ මේක රුචියෙන් ගත්තේ මේක අනුස්සවයෙන් බලලා ගත්තේ මේක ආකාර පරිවිතක්යෙන් ගත්තේ මේක දිට්ඨි නිජහනක් අන්තිෙන් දැයි නිසා මේක වරදින්න බෑ කියලා ගත්තොත් දරුවචනාංශ කියනවා ඒත් උන්වහන්සේ මතක් කරලා දෙනවා වරදින්න ඉඩ තියෙනවා නිසා අපි තෝරාගත්ත දේ පිළිබඳවත් විමසුම් නොනකින් කල්පනා කරන්න ඕනේ සුව මතයට තම මතයට යට නොවි සර්වඥතා ඥාන නැත්නම් ආර්යයන් වහන්සේන බලක් නමක් බලන විදිහට මේක දිහා බලන් ඉගෙන ගත්තොත් තේරෙන්න පටන් ගන්නවා මේ සංස්කාර අනිවාර්යයෙන්ම අපි අපේ සෝත සීකකේ කරු සේවකෙක් වශයෙන් හිතාගෙන හිටියත් අපි ඇත්තටම සංස්කාරවල සුවච බැලයෝ සුවච දාසයෝ අපි වැඩ කරන්නේ සංස්කාරවල න්‍යාය පත්‍රේ වුණාට සංස්කාර කිසිම කෙනෙකුට වග වෙන්නේ නැහැ නැත්තම් උදේ ඉඳලා හැන්ද වෙනකන් අපි කරන කටයුතු සෑම දෙයක්ම මධ්‍යස්ථ නොනකින් නැත්තම් බුදුහාමුදුර අපි දිහා බලන විදිහට බැලුවොත් අපි කාගේ න්‍යාය පත්‍රයට වැඩ කරලා තියෙන්නේ කියලා කියන එක චිත්තක්ෂණයෙන් චිත්තක්ෂණයට වෙනස් වෙනවා පිස්සු හැඳිච්ච වඳුරේ පිස්සු හැඳිච්ච රිලවෙක් අත්ෙන් අතර පයින්නා වගේ කිසිසේත්ම ඌ සැලසුම් කරන්නේ නැහැ දැකපු ගමන් පැනලා ඉවරයි. අන්න වගේ පිස්සු රිලවෙක් අතටයි අපි මේ සුක්කානම් බාර දීලා තියෙන්නේ. අනාරක්ෂිත භාවයක් ඇති වෙන්නේ. අසරණකමක් ඇති වෙයි. අපි ඉන්න බව අපි ළඟ අනාස අනිශ්චිත භාවයක් අනාරක්ෂිත භාවයක් ඇති වෙන්නේ. ඒ නිසා මේවා දැනටමත් සීලයක් නැති දැනටමත් මානසික රෝගයක් තියෙන කෙනෙකුට කිව්වොත් එහෙම ඒ තියෙන தত্ত্ব තව තවත් අවුල් වියවුල් தත්තරපත් වෙනවා. නමුත් ਸਰවඥයන්සේ මතක් කරන හොඳ සීලක පිළිහිටලා අපි කාටවත් මේ අහිංසා මහිංසා කරන්නේ නැහැ. බොහෝම ලොකු ආධ්‍යාත්මික නැත්තම් සදාචාරත්මක වකිමේ කටයුතු කරනවා. හොඳ මානසික තත්ත්විකුත් ඉන්න කෙනෙකුට නම් මේ එහෙම නැත්තම් හොඳ පිං ඇති කෙනෙකුට නම් මේක අභියෝගේ දීලා කියන්න පුළුවන් මේ සංස්කරණය කිරීමක් නොකර ඉඳුරන් මට්ටමේ ඥානයක් ලබන්න බෑ. ඉන්ද්‍රිය මට්ටමේ ඥාන සියල්ලම අවිද්‍යාව තුලින් ඇතිවෙච්ච සංස්කරණයකින් තමයි මේ විඥාන වැඩ කරන්නේ. විඥාන මට්ටමට එනකොටම පරිදිලා ඉවරයි. වර්ධිනවනම් වැරදිලා ඉවරයි. මෙන්න මේකව මේ විඥාණයෙන් තෝරා ගන්නාලාද දේට හිත යොදලා ඒක දිහා පිට කෙනෙක් බලපු එකක් වගේ. පහළ උසාවියෙන් ගත්ත තීන්දුව ඉහළ උසාවියේ නඩුකාරයා බලනවා වාගේ අපිට පුළුවන් නම් අපි ගත්ත තීන්දුව දිහා හැරිලා බලනද ඒ දේ කරන්න පුළුවන් නිසැලී නිවැරදිව කරන්න පුළුවන් එකම කෙනා තමයි සරුවචනාංශ උන්වහන්සේට ආශය අනුසේ ඥානෙ තිබුණා ඒ නිසා අපි මේ වෙලාවේදී අහනවද මේ වෙලාවේ බලනවද මේ වෙලාවේ ගඳ බලනවද රස බලනවද කියලා හරියට දැනගැනීමේ ශක්තිය උණු බුදුනුවණට තියෙනවා නමුත් ඒක ඒ ඇහැ මැකිලා ගියා දැන් අවුරුදු 2552යි දවස් දැන් වෙසක් මාසෙත් ගිහිලා දවස් 3ක් ගිහිලා තියෙනවා. කොයි ඉතිසලා ඒ ආය වැවුණා. ඊට පස්සේ අපිට අපි පිළිබඳව මේ සංස්කාර පිළිබඳව මේ සංස්කාර ගන්න වගකීමෙන් තොර තීන්ද පිළිබඳව බලන්න තියෙන එකම එක චෛතසිකයයි ඒක තමයි සතිය කියලා කියන්නේ. ඒක තමයි අප්‍රමාදය කියලා බලන්නේ. ඒ නිසා අපිට සිද්ධ වෙනවා ඔය හය ඉන්ද්‍රියාංගයේම දුවන හිත අපි විහිං පොඩි සීමාවකට ලක් කරලා. අපි වෙහින් හික්මීමකට ලක් වෙලා එක ඉන්ද්‍රියකටම කොටු කරන්න පුළුවන් දෙයක් නෙවෙයි මේක. නමුත් අමාරුවෙන් කරලා අන්න ඒ ඉන්ද්‍රියේම වැඩ කරද්දී අපි විඳින දේ, අපි අත්දකින දේ, අපි ඒක පිළිබඳව ගන්න විනිශ්චයන් සතියට ලක් කළොත් අපිට තේරුම් ගන්න පුළුවන් වෙනවා කොච්චර අනිශ්චිත වූ කොච්චර කැඩිච්ච දිරච්ච ලනුවක් දිගේද අපි ගමන් කරන්නේ කියලා. ඒකයි මේ පරියන්කේදී අපි කියන්නේ මේ ෂඩින්ද්‍රයන් සහිත මේ හිත මේ පුද්ගලයා මේ භාවනා යෝගියා හුඹස් කට හයක් තියෙන හුඹහක් වගේ කියලා කියනවා. කටවල් හයක් තියෙන හුඹහක් වගේ. මේ හයෙන්ම ගණුදෙනු සිද්ධ වෙනවා. ඉතින් අපි දැක්කොත් හිතුවොත් නිදර්ශනයක් වශයෙන් මස්වැද්දෙක් මේ හුඹහාට තලගොයේ ක්‍රින්ගනවා දකින්න. එතකොට මේ මස්සද දන්නවා රටේ තියෙන මස් වලින් රසවත්ම ගුණවත්ම මස තමයි තලගොයි මස. ඒ නිසා මේ තලගොය අල්ලගන්න ඕනේ නම් මේ මිනිස්සු කරන්නේ මේ හුඹහේ කටවල් පහක් වහලා පහසු තැනක හොඳ කටක් ඉතුරු කරන ඕගෙන් දුම් පිඹිනවා. අහලා තියෙන රොඩු පොරොටියක් අරගෙන ගිනි පිඹලා ඕකේ දුම් ගහනවා ඇතුළට. දුම් ගහපුවම අර කට දිගේ ඇතුළට දුම් යනකොට තලගොයාට ඉන්න බෑ. එයා පනිනවා එළියට. පනින්න ගිහලා හැම හිලෙම පයින්න හදනවා. පනිනවල බැරි වෙනකොට අර දුම් ගහන හිලෙමයි එන්නේ. එතකොට තලගොයාට මස්සද්දර කැමැත්තක් කරගන්න පුළුවන්. ඒ වගේ සරුවචනසේ කියනවා මේ වාඩි වෙලා ඉන්න කයත් ඇත්තටම කටවල් හයක් තියෙන උඹහක් වාගේ තමයි. ඔක ඉඳගත්තාම නිකන් මිසරේ පිරමීඩයක් වගේ උඹහක් වාගේ තමයි තියෙනක මුදුනේ කටවල් හයම තියෙනවා. නර්ස් ඇප් එක කියලා කියන්නේ කටවල් දෙකයි ඒකත් එකකට දාන්නකෝ කන කිව්වහම තව කන්දිනු කරන ආයතනයක් විවරයක් නාසය කය කය මේ විනවත ඇහ කන නාසය දිව කය මනස කියන එකත් උපයක් අපි ඒක මේ ධර්මානුකූලව බාර ගන්නවා තවත් කටක් කියලා. මේ සරුවචන දෙකන මේ හයේම ගණදුන සිද්ධ වෙද්දී අපිට හරි අමාරුයි හොරමරකම් අල්ලන්නේ. ඒක නිසා ඒ වෙලාවට පහක් වහලා දාන්නේ. ඇස් දෙක වහගන්නේ කියලා කියනවා. ශබ්ද නැති තැනකට යන්නේ කියලා කියනවා. නාසයෙන් ගඳ සුවඳ නැති සාමාන්‍ය වාතය තියෙන තැනකට ඇවිල්ලා කටයුතු කරන්න. කටින් කතා කරන්න එපා කැම ටික ගන්න එක පොඩ්ඩක් නතර කරන්න. ඒකලි බරලා මේ කාය ඉන්ද්‍රියට පමණක් හිත යොදන්න හිතට තනිකර කල්පනා කරන්න දවල් හිනමවන්න සැලසුම් කරන්න දෙන්නෙත් නැත්තම් හොඳයි. ඒතර කායේන්ද්‍රියේ තියෙන කටයුතු පමණක් වෙද්දී අපි කියනවා ආස්වාද ප්‍රසවාසයේ පමණයි වැටෙන්නේ කියලා අපේ ආනාපාන සති භාවනාවේ. එහෙනම් අපි දන්න ඒ වෙලාවේ රූප පේන්නේ නැහැ, ශබ්ද ඇහෙන්නේ නැහැ, ගන්ධ නැහැ, රස නැහැ, පහස නැහැ. පහසක් තියෙනවනම් ආනාපාන සති පහස පමණයි. හිතට හිතවිලි නැහැ. ආන් එහෙම එනවනම් අපිට තේනවා කොච්චර ඉක්මනට අපේ හිත මේ ආනාපානෙන් පිටපණින්න හදනවාද කියලා. අපිට ඕනකමක් තියෙනවා ආනාපාන තියාගෙන ඉන්න සංස්කරණය කරලා හරියට මේ කඹේ දිගේම ඵලයන් කියලා. කොච්චර වේගයෙන් හිත පයින්වද කියලා බලන්න. හිත රූප හදාගෙන බලනවා. ශබ්ද අහනවා නැත්නම් ශබ්ද හදාගෙන අහනවා. ගන්ධ රස පහස හිතවිලි කයින් මේ ආනාපානෙන් පිටපැනලා විවිධාකාරයෙන් කටයුතු කරනකොට තේරෙනවා මේ සංස්කරණය කිරීම අපි යන පාර හැඩ වැඩ කිරීම වෙනස් කිරීම සකස් කිරීම අභිසංස්කරණය කිරීම මොනම කාලකින්වත් මගේම නාපෙට නෙවෙයි සිද්ධ වෙන්නේ හැබැයි අර යෝගාවචරයගේ තියෙන කීකරුකම නිසා යෝගාවචරයගේ තියෙන අර ශරුවචනාංශයේ කියන උපදේශ පිළිපදින නිසා පණින පණින අත ආනාපානේ සද්දයට පයින්න සද්දෙන් රූපයට පයින්න රූපෙන් ගන්ධයට පයින්න ආදීක බලාගෙන ඉන්න පුළුවන්. නමුත් බලා ඉන්නකොට පශ්චාත්තාප වුණොත් වැරදුණයි කියලා එහෙම කවදාකවත් මේ ගමන යන්න අපිට ගැම්මක් එන්නේ නැහැ. වරදිනවමයි. මේ පිස්සු වඳුරෙක් අල්ලගෙන ආයි අපි මේ කීකරු කරන්න හදාන්නේ. ඒ පණි නැති බලාන ඉන්නකොට තේරෙයි කොහෙද ඕකේ ආත්මයක්. කොහෙද ඕකේ න්‍යාය පත්‍රයක් කොහෙද ඕනේ අර හිතු කියන දරුවා හදන හිතු කියන දරුවා හදන දෙමාපිය වගේ ඔන්න අම්මා වාඩි වෙලා වඩකොට අම්මටවත් නෑ අම්මගේ සංස්කාරවත් හිතු කියන ගතියට අහුම්කම් දෙන ගතිය. ලෝකේ ඉන්න දක්ෂම ගුරුවරයා වාඩි වෙලා භාවනා කරත් මම නම් දරුවෝ හදන්නේ ටීචර් හදන්නේ හිතු කෙන්තන්ට හිතු කියන්නේ කිව්වට ඔන්න උන්ද වෙනකන භාවනා කරන්න ගියත් උන්දගේ හිතෙත් නෑ හිතු කිව්වට නතර වෙන ගතියක්. අන්න එදාට තේරුම් ගන්න පුළුවන් මේ සංස්කාර මොන තරම් අධිකාරී ශක්තියක් ඇති කරගෙන තියෙනවද අපි මේ කඩුව අතර දීලා තියෙන්නේ මොනතරම් පිසු රිලෙවෙක් අතරද නැත්නම් සුක්කානම් බාර දීලා තියෙන්නේ මොනතරම් පිසු ඩ්‍රයිවර් කෙනෙක් අතරද කියලා බැලුවොත් අපි මේ අන්ධහැර පාන දේවල් අපි අරක කරනවා මේක කරනවා අර પરමාර්ථ මේ પરමාර්ථ කියලා කෙරුවට ලෝකෙට පරකාශ කෙරුවට gedette මරගාටි. ඉතින් ඒකයි මේ භාවනා කරන්න දෙන විශාල පිළිසක් අතහැරලා යන්නේ. ශාල ගානකට භාවනා කරන්න ඕනේ. නමුත් ගිහිලා කරන්න බැලුවට පස්සේ පේන්න පටන් අර ගන්නවා මේ සංස්කාර කියන පදේ අපි තේරුම් ගත්තා නම් ආස්වාස ප්‍රස්වාසයේ කායින්ද්‍රියේ හිත තියානින්න ගියත් වෙන සියලු වැඩ බහා තබලා ගිහලා නිවාඩු දාගෙන කොච්චර සැලසුම් කරලා හිටියත් ඒකවත් හිටින්නේ නැහැ. ඒ හිටින්නේ නැති එක පිළිබඳව ගණන් ගන්න එපා ඒකට ඒ ගණන් ගන්න තු ඉන්නේ. ඒක ගණන් ගන්න. ඒක ලියවලයි ටී නඩු. ඉතින් පශ්චාත්තාප අනේ ආනාපාන තිබ්බහම ආනාපාන හිටින්නේ සද්ද ඇහෙනවා රූප වෙනවා. භාවනාවේ නොකර කොච්චරද ඕක කරලා තියෙන එක ප්‍රශ්නයක් නැහැ. ඒක නිසා අපි මේ සංස්කාර කියන විශාල සංකර සංකීර්ණ මාතෘකාව තේරුම් ගැනීමේදී මතක් කරලා කියලා කියනවා මේ මේක මේ හැටි මේ චාරයක් නැතුව මුළු සංසාරේ කෙලවරක් නොදැන සංසාරේ කිසිම චාරයක් නැතුව ඇවිදපු මේ නිසිනින්ද කකකකා ගිය මේ හිත එක පාරටම අපිට ඔය ආශ්වාස ප්‍රශ්වාසයේ නැත්නම් පිම්බීමේ හැකිලීමේ නැත්නම් සාක්මණේ පවත්තන්න අමාරුයි. බැරි බව දැන ගැනීම තමයි සංඛාරාභික්ක වේ අනත්තා කියලා සරුවචනාචේ ශ්‍රීමුඛේ විවර කරනකොටම කියප එක තමයි අපිට වැටෙන්නේ. ඒක තමයි අපි අන්තිම අකමැතිම දේ බාරගන්නේ. රූපම් භික්කවේ අනත්තා මේ රූපේ අපිට ඕන විදිහට පවත්තන්න බෑ. මේ වේදනාව සැප හොයාගෙන යන ගමනක අපි ඉන්නේ අපිට අවශ්‍ය සැපේම නතර වෙන්නේ නැහැ සංඥා වශයෙන් අපි සුභ සංඥාව ගන්න කැමති නමුත් ඉඳගත් වෙලාවෙ ඉඳලා පරාජිත අසුභ සංඥාවල් එනවා සංස්කරණය නොකර මේමම කය පවත්තන්න ඕනේ. නමුත් හිත අපිට නොකිය පුදුමාකාර සංස්කාර කරනවා. මේක තමයි සරුවඥ වචනේ සඳහන් කරන්නේ සබ්බේ සංඛාරා අනාත්තා. ඉතින් මේක අපි බලන්න බලන්න වෙන විදිහට කියනවා ආනාපාන හිත කීකරු කරන්න හදන්න හදන්න පිටපයින් ගතියක් එනවා. ඉතින් මේකයි මේ ගැඹුරෙන් කියන්නේ අනත්ත කියන එක තේරුම් ගන්න හුඟක්ම අමාරු යෝගාවචරයක්. ඒත් ඒ වෙනුවට මතක් කරන්නේ හොඳයි ප්‍රශ්නයක් නැහැ. පිට පිටපණින්න අරින්න පිටපණින්න බව මෙතෙක් කල් වෙලා තිනවා. දැන් වෙලා තියෙන එකම වෙනස දැන දැන වෙන එකයි. ඉස්සර උනේ නොදැන වෙන එකයි. මේ නිසා සංස්කාර කියලා කියන්නේ පාලනය කරන්න බැරි, ආණ්ඩුමට්ටු කරන්න බැරි, Taman වශයෙන් පවතින නැති දෙයක් බව පිළිගත්තට කවදාකවත් ඒක ආත්ම නිෂේධනයක් වෙන්නේ නැහැ. ඒ කවදාකවත් කෙනෙක්ගේ හැකියාවන් මකා දමන දෙයක් වෙන්නේ නැහැ. නැහැ. ඒක ඇත්තටම පුද්ගලයා මැරෙන්න ඉස්සෙල්ලා දැනගත යුතුම තමන්ගේ නියම తত্ত্বය ඇති හැටිය දැනගැනීමේ ආරම්භක පියවර කියලා ගන්න පුළුවන්. ඒ නිසා භාවනා කරන කෙනා විතරයි දන්නේ එක අරමුණක හිත පවත්වන්න බෑ කියලා. භාවනා නොකරන කෙනා හිතාන ඉන්නේ මට මේ නිවාඩු නැති ප්‍රශ්නේ තියෙන නිවාඩු හම්බුනොත් නම් මං ගිහිල්ලා එක එල්ලේ ගෙලින්ම භාවනා කරලා රහත් වෙනවා නිවන් දකින්නවා කියලා හිතාන්නේ. පෙන්ෂන් එක හම්බ වෙනකම් මම මේ ඉන්නේ දාට ගිහිල්ලා භාවනා කරනවා කියලා හිතානින්. මේ දරුවෝ දීගතල දෙනකම් ප්‍රශ්න තියෙන කියලා හිතානින්. දීගතල දුන්න දවසේ තමයි තේරෙන පටන් අරගන්නේ. එව්වනම් කරගත්තා හිනවත් මේක නම් කරන්න බෑ. ඒ තරමටම මේ සංස්කාර මට්ටමේදී අපිට තේරුම් ගත්තොත් තේරෙන්නේ මේක සම්පූර්ණ අරාජික සම්පූර්ණ පාලයකින් තොරව කිසිම න්‍යාය පත්‍රයක් නැතුව බොහෝම නම්බුකාර හේතු කාරණා වලින් අපි අර කිතුල් ගහට ගිය මිනිහ හේතු දක්වනවා වගේ හේතු පෙන්වුවාට මොනම හේතුවකින්වත් විලි බහ ගන්න බෑ. සම්පූර්ණ හෙළුවක් තියෙන මේක. ඉතින් මේකට අභීතව මූණ දීලා මේ සටනට මේක තීරු ගන්න ඕනේ මේක බාර ගන්න ඕනේ මෙහෙමම තමයි සරුවච්චන් වහන්සේ සරුවඥතා ඥානෙ ලැබුවේ මෙහෙමමයි රහතන් වහන්සේලාත් රහත් භාවයේ ලැබුවේ මෙහෙමමයි ආර්යයන් වහන්සේලාත් ආර්ය තත්ත්වයටපත් උනේ එනිසා මේ සංස්කාර කියලා කියන්නේ පාලනකින් තොර තත්ත්වයක් කියලා තේරුම් ගන්න එක නුසුදුසු කමක් නෙවෙයි ඇත්ත වශයෙන් කියනවනම් ඒක සුදුසු කමක් ඒ සුදුසුකම ඇති කරගන්නයි අපි දන් දීලා, සිල් රැකලා, භාවනා කරලා හොඳ ආධ්‍යාත්මික ශක්තියක්, ආධ්‍යාත්මික පසුබිමක් ඇති කරගන්න. ඇති කරගත්තට පස්සේ ඔන්න අපිට තේරෙන්න පටන් අර ගන්නවා මෙතෙක් කලොත් තිබුණේ දුර්ලකම දැන් දුර්වලකමක් විදියට දානවා. මේ සංස්කාර කියලා කියන්නේ ආත්මීය ස්වරූපයක් නොවන බවත් ඒවා සකස් කිරීම නොකර ඉඳත් බෑ කෙරුවොත් ඒ සකස් කිරීම සියල්ලම බුදුහාමුදුරන්ගේ ප්‍රකාශයක් මේ අත් හොඳටම උදේ හන්දා කියනවා සබ්බේ සංඛාරා දුක්ඛා සබ්බේ සංඛාරා අනිච්චා මෙතන සඳහන් කරනවා සංඛාරා භික්කවේ අනාත්තා මේ සංස්කාරයන්ගේ මනාපයට තමයි අපි මේ සැලසුම් හදාන්නේ. සංස්කාරයන්ගේ යෙදවීමට අනුව තමයි අපි මේ ප්‍රතිපත්ති හදාන්නේ අනාගත සැලසුම් හදාන්නේ මේ සෑම දෙයකම කරන්නේ මේක නිට්ටයයි මේක සුඛයි මේක සුභයි මේක ආත්මයි කියලා හිතාගෙන. නමුත් සියලුම බලාපොරොත්තු බලාපොරොත්තු සුන්වීමකින්මයි කියලා වරවේ. ඒ මොකද හේතුව? ඇත්ත වශයෙන් බලනවා නම් සබ්බේ සංඛාරා අනිච්චා, සබ්බේ සංඛාරා දුක්ඛා, සබ්බේ සංඛාරා අනත්තා. ඉතින් මේක දැන ගැනීමම අසුබ ලකුණක් විදිහට මේක දැන ගැනීමම නැස්චාත්‍යයක් විදිහට මේක දැන ගැනීමම කෙනෙකුගේ හැකියාවන් අකාමකා දැමීමක් විදිහට සුබවාදීන් දකි. ඒකට නිදර්ශනයක් මම ගෙන හරපානවා මම මේ කාටවත් මේ වෙන ආගම් වල නම් සඳහන් කරන කවුරක්වත් හිතන්න එපා මේ මුලධර්මවාදීක් වෙන්න හදනවයි කියලා. ඒ මේ බටහිර බටහිර දර්ශනේ වෙස්ටර්න් ෆිලොසොෆි කියන එකට ලියලා තියෙන පොතක් ඔය බර්ටන් රසල්ගේ ඉතාමත් වටිනා පොතක් ලාංකිකෙක් වශයෙන් කියනකොට අපිට තේරෙන්න පටන් අර ගන්නවා මේ මිනිස්සුන්ට කොච්චර දැනුමක් අවශ්‍යතාවයක් තිබුණාද කියලා. ඒකෙදී යා පෙන්ලා දීලා තියෙනවා මේ දේව නිර්මාණ වාදයක කවදාකවත් ස්වච්ඡන්දයට ඉඩක් නැහැ දෙවියන් වහන්සේගේ මන අපේ තමයි මන අපේ මේ සිද්ධ වෙන දේවල් සිද්ධ වෙන දෙවියන් වහන්සේ කැමැත්ත අනුව ඒ නිසා අපිට ඒවා වෙනස් කරන්න හදන එක දේව බලයට අත තැබීම නොකල යුත්තක් අපිට කරන්න තියෙන්නේ ඒක දෙවියන් වහන්සේගේ මනාපය කියලා බාර ගන්න එකයි කියන එකයි ඒ ඇත්ත ලියන හැටි මේ. එහෙම ලියාන යනකොට මෑත කාලයේදී ওই විද්‍යානුකූල දැනුම අවුරුදු 200ක විඳලා මනුස්ස ඥාණයට එකතු වෙන්න පටන් ගත්තට පස්සේ ඔය ඇක්වයිනාස් කියන ඒ සාන්තුවරයා තේරුම් කරලා දීලා තියෙනවා නෑ එහෙමම සියල්ලමම දේව නිර්මාණයට මෙයාට කරන්න බෑ යම් ප්‍රමාණයක ස්වච්ඡන්ද භාවයක් කෙනෙකුට තියෙනවා විල් කියන වචනේ පාවිච්චි කරන්නේ කෙනෙකුට විල් එකක් තියෙනවා Tamande එක හසුරුවා ගන්න පුළුවන් ඒක නිසා මිනිස්යාට අධ්‍යාපනය කියන එක කල යුත්තක් අර විදිහට ස්වච්ඡන්දතාවයේ නැත්තම් අපිට අපිට අධ්‍යාපනයෙන් ඇති වැඩක් නැහැ කොයි දෙයක් සිද්ධ වෙන්නේ දිව්‍යනාශිකම නා පිට නැත්තම් වෙච්ච දෙයට එන්න දෙයිරදු කිව්වා වගේ ඔහේ ඉන්න එකයි තියෙන්නේ අධ්‍යාපනයෙන් කරන්න දෙයක් නැහැ නමුත් ඒ කවුද ඇක්වයිනස්තුමා පෙන්ලා දීලා තියෙනවා ස්වච්ඡන්දයක් කියලා එකක් තියෙනවා. ඒක හරි විශාල විප්ලවයක් වෙලා තියෙනවා. එතකොට ඒ කාලේ හැටියට ඒක පිළිගෙනත් බෑ නොපිළිගෙනත් බෑ. එතුමා ඒ වෙනුවට බොහොම සාර්ථකව මේක ඉදිරිපත් කළා තියෙන අධ්‍යාපන ක්‍රමයක් ඉදිරිපත් කළා තියෙනවා ලෝකෙට. දෙවියන් වහන්සේගේ අභියෝග මේ ਸਰබලධාරීත්වයට හානි නොවන විදිහට දේවනිකාය තුල උගන්වීම් ක්‍රමයක්. ඒ ඉගැන්වීමේදී පුද්ගලයාට උගන්ලා දෙනවා මේම සදාචාරයක් තියෙනවා. ඒ සදාචාරය හිටියොත් මේ මේ ගුණ තියෙනවා. ඒකට හික්මෙන්න පුළුවන්. අපිට කරත හැකි. ඒ වගේම මේව සමාජගත වෙන්න පුළුවන්. ඒත් සමාජගත වෙච්චාම හිත කීකරු කරන්න පුළුවන්. මෙන්න මේ අධ්‍යාපන ක්‍රම කරපුවා ශිල්පාණුව මේ මේ දේවල් කරන්න පුළුවන් කියලා ඉගෙනනවා. ඉගෙනනවා පටන් ගන්නතර පස්සේ මිනිස්සයා දිගට ඒක ලොකු බටහිර ලෝකයේ අධ්‍යාපන ශාස්ත්‍රයේ විශාල වෙනසක් ඇති වෙලා තියෙනවා. ඉතින් එහෙම කරගෙන කරගෙන යනකොට මේ විල් කියන එක ස්වච්ඡන්දය පිළිබඳව මිනිස්යාට නිකන් හරියට මේ පාලනය තමයි පාවිච්චි කරන යන්ත්‍රයේ හෑන්ඩ් බුක් එක හම්බුණා වගේ. අත්පොත හම්බුණා වගේ දැන් ඔන්න සුවච්ඡන්ද විදිහේ වැඩ කරන යනකොට හිතුවා මේ අධ්‍යාපන ක්‍රමේ නිසා මේ විද්‍යානුකූල නිෂ්පාදනය නිසා මේ අවුරුදු ගාණක් යනකොට සියලු මනුස්ස ලෝකයේ පිළිබඳ අත්පොත අපිට ලැබෙයි මනුස්ස කය පිළිබඳ අත්පොත අපිට ලැබෙයි ඒ නිසා සෞඛ්‍ය ප්‍රශ්නයක් වෙන එකක් නැහැ සුඛෝපභෝගීත්ව ප්‍රශ්නයක් වෙන එකක් නැහැ සියල්ලම දැන් පිළිවෙලට යයි මොකද අපිට දැන් රහස ලැබිලා මෙන්න මේ ටිකේ යනකොට යනකොට පේන්න පටන් ගත්ත කොච්චර අධ්‍යාපනය දුන්නත් මිනිස්සයාගේ තියෙන අමන තකතිරුකම් වල කිසිම අඩුවක් නැහැ. යුද්ධ වල කිසිම අඩුවක් නැහැ. ගන්න තීන්දුවේ සියල්ලම අතාර්කික තීන්දුව Tamanටම හානි කරනවා. කියලා කිසිම ඒ ස්වච්ඡන්දයක් තියෙනවා කියලා බාරගත්තත් ඉගැන්වීමක් කෙරුවත් මොනම වෙනසක්වත් ප්‍රධාන වශයෙන් වෙලා නැහැ. ඔය අතරමැදදී බටහිරට ඉස්සල්ලාම බුද්ධ ධර්ම පිළිබඳ ලකුණු ඇති උනේ ෂෝපන්හවර් තුමා කියවන්න පටන් ගත්තා යම් යම් ප්‍රමාණයක් පරිවර්තන වෙච්චා. එතුණත් පරිවර්ත කල්පනා කරලා බැලුවා යා කිව්වා මේ මම ඒ අදහස අනුමත කරනවා. කියනකොට ස්වච්ඡන්දයක් තියෙනවා. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ධර්ම කියන හය ආපුවාම කොයි එකද තෝරන්න ඕන කියන එක අපිට කරහැයි. හිත රූප පැත්තක දාලා සද්ද අහන්න පුළුවන්. මට සද්ධාහන වෙනකොට රූප බලන්න පුළුවන්. එහෙනම් අපිට ස්වච්ඡක්තියක් තියෙනවා. හැබැයි අභාග්‍යයට වගේ හැම ස්වච්ඡන්දයක්ම Tamanට හානි කරව තමයි කරන්නේ කියලා. will evil කියලා තමයි සඳහන් කරන්නේ. අපි තෝරගන්නේ කවම කවදාකවත් අපිට සුභවාදී සත්‍යයට ගරු වෙච්ච ඇත්ත පැත්ත නෙමෙයි අපි ලේසියටත් පහසුවටත් දැන දැන වැරදි කරනවා එහෙම වුණත් කියන්නටත් කරුණු තියෙනවා නැත්නම් හදලා කියනවා ඒක තමයි උදේ ඉඳලා හැන්ද වෙනකම් කරන්නේ. එතකොට මොකද වෙන්නේ? අපි මේ සංස්කාර සාධාරණීකරණය කරන්න මූල ධර්ම හොයනවා මිස සංස්කාර කියලා කියන කිසිම පදනමක් නැති කිසිම න්‍යායපත්‍යයකට වැඩ කරන්නේ නැති අනාත්ම ධර්මයක් කියලා තේරුම් ගන්න එක අපි පොදු සමාජයේ නරකක් විදිහට තේරුම් ගන්න තියෙන අභාග්‍යයක තර. හැබැයි තනි වෙච්චාම තමයි දන්නව මේ ගත්ත හැම තීන්දුවක්ම Tamanට ආයෙනිය පිණිස හිටලා තියෙන කියලා. මේ ආතශෝපනාගේ කතාව ඊට නීච්චේ පැහැදිලිවම ඉදිරිපත් කළා කිව්වා මිනිස්සෙක් තකතිරු මිනිස්සෙක් එහෙම නැත්නම් අපි කියනවා නම් අපේ වාදා වැටි කියන පුතඥනේ කවම කවදාකවත් මිනිසයාට සුබවාදී දෙයක් ගන්න තීන්දුවක් කරන්න පුළුවන් කමක් නැහැ. තීන්දුව ගැනීමේ ආසාවක් තියෙනවා. අධිකාරී ශක්තියට හරියට රණ්ඩු කරනවා. නමුත් කවදාකවත් ගන්න තීන්දුවකින් විමුක්තියක් නම් එන්නේ නැහැ. වුන් දා විමුක්තියට හරි බයයි. මිනිස්සයා පුදුමාකාර බයක් තියෙන නිදහසට. මේ රටන නම් නිදහසට තමයි. නමුත් නිදහස හම්බෙච්ච දාසේ හරි පාළුයි. හරීම නීරසයි. හරීම ඒකාකාරී. ඊට පස්සේ කට්ටිය එකතු වෙලා ඉතින් බජව් දාන. ඉතින් පාටි දානවා මේ බුද්ධි විඳින්න නිදහසට මොකක්ද අර තිබුණු විවේකේ නැති කරගන්න. ඒ නිසා එතුමා පිටතර කරාට පස්සේ මුළු බටහිර දර්ශනීයමේ ඉන්න අන්තිම නැස්චාත්වාදියා විදියට එතුමාට දොස් කියන පටන් ගත්තා. නමුත් මෑත කාලේ ලංකාවේ නැත්නම් මේ බෞද්ධ දර්ශනය හදාරපු ඇත්තෝ මේ මනුස්ස හිතක් දේව ධර්මවාදී මූලික පදනමකින් ඇවිල්ලා අධ්‍යාපනයෙන් තමන් අලුගස ආදාලා නැගිටලා මේ තමන්ට යමක් කරගැනීමේ හැකියාවක් තියෙනවද නැද්ද කියන එකෙන් පුළුවන් තියෙනවා කියන තැනට ඇවිල්ලා ඒ තියෙන හැම එකකින්ම කරන්නේ වඳුරට අහුවෙච්ච දැලිපිය වගේ තමන්ට තුවාල කරගන්නේ කයි කියලා දැනගත්තට පස්සේ වට කරලා කියන්නේ මේ සරුවචනසේ සඳහන් කරපු සබ්බේ සංඛාරා අනිච්චා සබ්බේ සංඛාරා දුක්ඛා කියන ඉතින් ඒකෝට අපි වැටෙන්නේ හරි අගාධයක. පතුලක් නැති අගාධයකට වැටෙන. එහෙමනම් අපි මොකද්ද කරන්න අපි කොහොමද මේ අපිට කිරීමේ හැකියාවක් තියෙනවා? අපි ඔක්කොරලා තියෙනවා. අම්මා තාත්තලා කෙරුවා, අත්තමුත්තලා කෙරුවා, ගුරුවරුත් අපිට කිව්වා අපි කරන. හැබැයි කරලා අන්තිමට බලනකොට නටකු තොইলකුත් නැහැ, බෙරේ පළුවකුත් නැහැ. මැරෙන හැම වෙලාවෙම පශ්චාත්තාපේ මැරෙන්නේ. කිසිම කෙනෙකුට බැරි වුණා ඒ රහතන් වහන්සේ නමක් ඇර එහෙම නැත්නම් ගොඩාක් කෙනෙක් ඇර අපි මේ හරිය සැලසුම් කරලා කොච්චර කෙරුවත් එන්න එන්න අර නරිය වඳුරා තමංගේ වලිගේ මැදින් තියලා කුඤ්ඤායින් කෙරුවා වගේ වලිගේ අමාරුවෙන් තටබලා කුඤ්ඤායින් කරනකොට වලිගේ තද වෙලා. ඉතින් මේකට මේ සංස්කාර සමතයක් තමයි සරුවචනanse පෙන්න දුන්නේ. සබ්බේ සංඛාර අනිච්චා නැත්තම් සංස්කාරයන්ගේ මේ අනිත්‍යතාවය පෙන්නගෙන දැක දැක දන දන මේ සංස්කාර කියන මේ අධිකාරී ශක්තිය පාවිච්චි නොකර සමතේකටපත් කිරීමේ හික්මීමක් විතරයි අපිට මේ හොඳට ඉගෙනගෙන හොඳට මේ ගැන අවබෝධ කරගෙන බණහලා යන්න තියෙන කෙලවර. එතකොට අනිච්චාවත සංඛාරා උපාද වය ධම්මිනෝ uppajjitvā niruddhanti තේසං ඕප සමෝ සුකෝ සංස්කාර වශයෙන් අපි කොච්චර දේවල් කරත් සබ්සියල්ලම අනිත්‍යයි. ඒකෙන් අදහස් කරන්නේ අපිට රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන මේ හයක් නැත්නම් ධර්මත් එක්ක හයක් එකතු වුණාට පස්සේ අපි මේ සද්දෙම අහනවා නැත්නම් ආනාපාන සතිය භාවනාවේම කරනවා. එතකොට අපිට මේ ආනාපානේ තෝරාගත්තේ අපි කැමැත්තටනේ. ඒක නිසා මේක අනිත්‍ය වුණාට ඒ වෙලාවේ අපි වෙන වැඩක් කර හිටියන එක නිට්ටයයි කියන එක නෙවෙයි මෙතන මේ පෙන්වන්න දාන්නේ. අපි තෝරා ගන්නවා මන අපිට රුචියට, ඡන්දෙට, කැමැත්තට තෝරා ගත්තත් ඒකේ අනිත්‍යත්වය කිසිසේත්ම අඩුවීමක්වත් අපේ වාසිරක් පිටින්නේ අපි තෝරා නොගත්ත දේවල් අතරත් ඕකමයි තියෙන්නේ තෝරා ගත්තයි කියලත් ඒකේ තියෙන බුදුහාමතුතු දකින විතර ප්‍රතික්ෂේප කළ දේ තුල හෝ තෝරාගත් දේ තුල කිසි රස වෙනසක් නැහැ සියල්ලම අනිත්‍යයි. නමුත් අපි තෝරාගත්ත දේ අපි ඒක ආගේ ආඩම්බරේ කරන්න හදන. මේක මම තෝරාගත්තේ අරක නිසා මේක නිසා කියලා විශාල සටනක යෙදෙනවා. මේ තෝරාගත්ත දේ සාධාරණීකරණය කරන්න. අන්න එතනදී තමයි හෙළුව එළියට තෝරාගත්තේ කරන්න දෙයක් නැතිකමට තේරුණා තමයි ඒකත් අනිත්‍යයි තෝරා නොගත්තා නම් ඒකත් අනිත්‍යයි කියලා සබ්බේ සංඛාරා අනිච්චා ඒව නැත්නම් අනිච්ඡාවත සංඛාරා උප්පාද වය ධම්මිනෝ ඒ තෝරාගත්ත ටිකත් උප්පාදයි වයයි අතාරපු ටිකත් උප්පාදයි වය නිසා තෝරාගත්ත ටික සාධාරණීකරණය කරන්න අපි මේ ගන්න සටන අපි කියන මූල ධර්මවාදී මේ මම තෝරාගත්ත දේ හරි මේ පැත්තේ වැරදි කියලා අපි මේ යුද්ධ ප්‍රකාශ කරනවා සටන් කරනවා ආන්න ඒකෙදී අපි මේ දිනන පැත්ත අනිවාර්යයෙන්ම සත්‍යයයි අනිවාර්යයෙන් මේක විමුක්තියයි අනිවාර්යයෙන් මේක අපේ සුබ සාධනයේ පිංස කියන්නේ ශක්තියක් නැහැ. ඒක නිසා අනිච්චාවත සංඛාරා උපාද වය ධම්මිනෝ uppajjittva niruddhanti මේ ජය පරාජයත් uppajjittva niruddhanti. සෑම දේ උපදින නිදුන තේසං රූප සමෝ සුඛෝ. මේ සංස්කාරයන්ගේ රූප සමය සංහිඳීම විතරයි ਸਰවඥාන්සේ පෙන්ලා තියෙන මේ දන්නා කෙනෙක් අත්ත්‍ය සිද්ධිය දන්නා කෙනෙක් ස්වార్థය දන්නා කෙනෙක් මේ සංස්කාරයන්ගේ සමතේට තමයි Tamanගේ සම්පූර්ණ කාලය යොදවන්නේ. ඉතින් මේක සාමාන්‍ය ප්‍රගතිශීලී අත්ව දකින්නේ ප්‍රතිගාමී වැඩක් කියලා. ඉදිරියට යන්න මේ නිර්මාණශීලී ප්‍රතිශී ප්‍රතිගාම ප්‍රති ප්‍රගතිගාමී වැඩපිළිවෙලකට යොදන ඒව කරකප්පල් කරන්න බාලකරන්න හේම කරන්න ගන්න ක්‍රමයක් කියලා. ඒ නිසා මේ අනිච්ඡාවත සංඛාරා වගේ දේවල් ආධ්‍යාත්මික ගමනේ මුල් මුල් හරියේදී හරියම හරි තේරුම් ගන්න. ඒක තේරෙන්නේ මේකට ඔක්කොම ලවිතර භාවනා කරන්න පටන් අරගත්තොත් මනුස්ස වර්ගේ නැති වෙන්නේ නේද? ජාතිය බෝ වෙන්නේ නැති වෙන්නේ නේද? සංස්කරණේ මේ අභිවෘද්ධි මේ සංවර්ධන වැඩ නතර වෙයි නේද කියලා ඇතුළතම පිටතම හරියට Java වෙනවා. නමුත් සරුවචනාංශයේ පෙන්ලා තියෙන මේ ප්‍රතිපදාව තුළ ඉතාත්ම ලස්සනට ඒ තැනට අනගහගෙන යන්නේ උන්වහන්සේ මේ දාණයෙන් අනුන්ගේ සුභ සිද්ධිය පතා තමන්ගේ ධාර්මිකව තමන් ලබාගත් අවු සාධාරණ ලබාගත් දේවල් අනුන්ගේ සැප පිණිස දීලා දානවා කියලා මේ ආමිෂ සුඛය, නිර්ආමිෂ සුඛයක් වෙනුවෙන් දීලා දෑමෙන් අතහැරීමෙන් දානයක් ගැන කතා කරනවා. ඊට පස්සේ සීලයක අබයක් Taman අබය බය නැතුව ජීවත් වෙන කියන්නේ අනික් අතනත් අබේ තීමක් වශයෙන් මරන් දෙන්නේ සත්තු නිදහස් කරලා හොරකම් කරන වෙලාව හොරකම් නොකර කාමීත්‍යචාරී ඉදිරිදී නොකර බොරු කේලා මිහිසචන වලින් වළක්කලා අර හික්මීමක් සංවර වීමක් උපසමයක් සංහිඳියාවක් සීලෙමොත් ඇති කළ දෙනවා ඒ දෙක සමාජය පිළිගන්න කැමති. සදාචාර සමාධියේ දාන සීල දෙකම පිළිගන්න. සමාධිය දාන සීල දෙක දාන්න එක නම් සමාධියට ගියාට පස්සේ එතන සරුවච්චන්හන්සේ මේ සංස්කාර කියන පදය භාවනාවට සම්බන්ධ කරලා පෙන්නනවා වෙන පැත්තකින් වෙන දෘෂ්ටි කෝණයකින් මේ සංස්කාර කාය සංඛාර වචී සංඛාර මනෝ සංඛාර කියලා තුනකට කැඩෙනවා ඒ හොඳ දාන දෙන සිල් රකින සමාධියක් අගය කරන කෙනෙකුට විපස්සනාවක් අගය කරන කෙනෙකුට මේ සංස්කාරවල තියෙන මේ අපි වශයේ පවත්වන ගතිය කීකරු කර ගැනීම සඳහා නැත්නම් අපි හික්මීමක් ඇති කරගෙන ශික්ෂාවක් ඇති කර ගැනීම සඳහා කටයුතු කිරීමේදී සංස්කාර කොටස් තුනකට කරනවා කාය සංඛාර, වචී සංඛාර, මනෝ සංඛාර කියලා. ඊට පස්සේ සරුවචනසේ පෙන්වන මේවා එක එකක් දැන් අර දානයේදී Taman ප්‍රිය වස්තු අනුන්ගේ සමපින්ස දීලා දානවා. ඊට පස්සේ අනුන්ගේ අබය පිණිස සතුන් නොමර හොරකම් කිරීමෙන් අපි ඒකත් අතහැරලා කීකරු වෙනවා ඊට පස්සේ සමත භාවනාවට ගියාට පස්සේ මේ කාය සංකාර වචී සංකාර මනෝ සංකාර වලින් උන්වහන්සේ ඉස්සලාම කීකරු කරන්න පුළුවන් සංස්කාර විදිහට දකින්නේ කාය සංකාරය ඒක නිසා ආනාපාන සති සූත්‍රය එහෙම නැත්නම් සතිපට්ඨාන සූත්‍රය වගේ සඳහන් කරනකොට උන්වහන්සේ වාඩි වෙලා පලයන්කය බැඳගෙන නිචීදති පල්ලංකම් ආපු චිත්තා උජුං කායම් පණිදාය පරිමුඛං සතින් උපට්ඨපෙත්වා කියන පද මං හිතනවා කවුරුත් වගේ අහලා තියෙනවා හොඳට කාය තැම්පත් කරලා සීලක පිළිහිටලා අර ඇහ කන දිව නාසය මන කියන මේ ඉඳුරංගෙන් එන අරමුණු පුළුවන් තරම් අඩු කරලා කායේන්ද්‍රයට කාය ප්‍රසාදයට ආස්වාද ප්‍රසාදයේ හැපෙන වදින තැනටම හිත තැම්පත් කරගෙන බලන ඉන්නකොට දීගං වාස සන්තෝ දීගං අස්ස සාමීති පජානාති දීගං වාපස්ස සන්තෝ දීගං පස්ස සාමීති පජානාති ඉඳ ගන්නකොටම දැනෙන අර රළුවට දැනෙන ආස්වාසේ ආස්වාස වශයෙන් ප්‍රස්වාසේ ප්‍රස්වාස වශයෙන් තේරුම් ගන්න කියන. එතකොට අපේ හිත අතීතනාගතේ නෑ අනුන් පිළිබඳ කල්පනා කරන්නෙත් නෑ වෙන දේවල් ගැන කල්පනා කරන්නේ මම දැන් මෙතෙන්ට ඇවිල්ලා. ආනාපානෙටම කායින්ද්‍රයටම කොටු වෙලා. කායින්ද්‍රයේ තියෙන ගොරෝසු ආස්වාස් ප්‍රස්වාස තේරෙනවා. එතකොට මේ ඉන්ද්‍රංගේ වැඩයි සංවර වැඩයි අඩු වෙනවා නම් සංවර වීම නිසා ක්‍රියාකාරකම් අඩු වෙනවා නම් මේ ආස්වාස් ප්‍රස්වාසයේ සංහිඳියාවක් ඇති වෙනවා. නිින්ද යාගෙන එනකොට හුස්ම ගැනීම අඩු වෙනවා වගේ. දුවන කෙනෙකුට වැඩිය හිටගෙන ඉන්න කෙනෙකුගේ හුස්ම ගන්නවා අඩුයි. හිටගෙන ඉන්න කෙනෙකුගේ ඉඳගෙන ඉන්න කෙනාට වැඩිය හුස්ම ගන්නවා වැඩි. මේ විදිහට තැම්පත් වීමක් පරියංකේදීම සිදු වෙනකොට ඔන්න ප්‍රස්වාසය ආස්වාසය දෙක කෙටි වෙන්න පටන් ගන්නවා. රස්සං වාස සන්තෝ රස්සං වා පස්ස සන්තෝ කියන. ආන් මේ වෙලාවේදී අපේ හිත ආස්වාස ප්‍රස්වාස කයට බැඳෙනවා. ඒ කියන්නේ සද්ද වේදනා හිතිවිලි දිගේ මේ යන්නේ නැතුව ඇතුල් වෙන හුස්ම ඇතුල් වෙනවා ඉවර වෙනකොට ආය පිට වෙන හුස්මට ආරාධනා පූර්වක බලාගෙන ඕන්න පිට වෙන හුස්ම පේනවා ඒක ඉවර වෙලා යනකම් ඒකම බලාගෙනකොට මේ හුස්ම කය ආශ්වාස ප්‍රශ්වාස කය මුළුල්ලම දැක ගන්න පුළුවන් වෙනවා. මොකද හිත බාහිරගත වෙන්නේ නැහැ. රූප, ශබ්ද, ගන්ධ වලට යන්නේ නැහැ. තාකින් අපේ සාමාන්‍ය වචනේ කියනවා හිතවිලි වලට, වේදනාවට, ශබ්ද වලට යන්නේ ආනාපානීයම තැම්පත් වෙනකොට ඔන්න සබ්බ කාය පරිසංවේදී විදියට මුළු ජීවිතේම, මුළු පරියන්කේම, මුළු දවසම, මුළු සතියෙම, මුළු සමාධියෙම ඉඳලා තියෙන හුස්මේ. දැක ගන්න පුළුවන්. සම්භයං කාය සංඛාරං අස්ස සිස්සාමිති සික්කති කියලා මේ කාය සංස්කාරයන්ගේ සංසිඳීමක් දැක ගන්න පුළුවන් වෙනවා. මේ කාය සංස්කාර සංසිඳනකොට වැටෙන්නේ කොහොමද? අපි ආනාපාන දෙකත් එnde ende ende ende තුනි වෙනවා. ඒ නිසා ආස්වාස ප්‍රස්වාස දෙකට මුලින් ආර ආරම්භක යෝගාවචරයට ආධුනිකව දෙන උපදේශ පන්ති දිගිනට ගොරෝසු ආස්වාසය සහ ගොරෝසු ප්‍රස්වාසය වෙන්කොට දැනගැනීමේ මුල් ලක්ෂණ තිබුණට සංසිඳනකොට සංසිඳනකොට ඒ අතර සම ලක්ෂණ පහළ වෙන්න පටන් ගන්නවා. ආස්වාද ප්‍රසවාසී වෙනස්කමට වැඩි ඒ වගේ සම ලකුණු පහළ වෙනවා සම ලකුණු පහළ වෙන්න වෙන්න දෙක සම වෙන්න වෙන්න අපේ හිතට තේරෙන්නේ ආනාපානේ නැති වුණා වගේ. කාය සංස්කාර සංසිඳනකොට සංසිඳනකොට ආස්වාද ප්‍රසවාස දෙකටයි කාය සංස්කාර කියලා කියන්නේ ඒ සංසිඳනකොට සංසිඳන ආනාපානේ නොදැනෙන මට්ටමට යනවා. මේ තමයි අපි මේ සංස්කාර සමතයේ භාවනා ජීවිතයේ ඉස්සල්ලාම ප්‍රායෝගිකව මුහුණ දෙන අවස්ථාව. මෙන්න මේක tempat වේගෙන එනකොට අර අනන්ත අප්‍රමාණ කාලයක් විවිධාකාර අරමුණු දිගේ පිස්සු වඳුරෙක් වගේ දුවපු හිත දැන් එක අරමුණකට කොටු වෙලා මදිවට අරමුණේ තියෙන ආශාස් ප්‍රසවාස දෙක සමව දකිනකොට ඒක තුල මහා බයක් තනි ගතියක් පාළු ගතියක් අසරණ ගතියක් ඊගාවට මම මොකද කරන්න කියලා කුතුහලයක් ප්‍රශ්න කිරීමක් උද්දච්චයක් පහළ වෙනවා එකක් එහෙම නැත්නම් නින්දට වැටෙනවා එතකොට මෙතනදී අපිට මේ කාය සංස්කාර සංසිඳ වීමේ වැඩපිළිවෙල කරද්දී අන්ත දෙක මොනවද මධ්‍යම ප්‍රතිපදාව මොකද්ද කියලා බැලුවොත් හිත කලබල වෙලා සැක කරලා අවිශ්වෙන ගතිය ඒකාන්තයක් ඒ නැත්නම් නින්දට වැටෙන එක අනික්කාන්තේ නීවරණ පැත්තෙන් කතා කරනවා කීන මිද්දේ කියලා කියන්නේ අරමුණ නැති වෙනකොට නින්දට වැටෙනවා එහෙම නැත්නම් උද්දච්ච කුක්කුච්චයටපත් වෙලා මම දැන් මොකද කරන්නේ? ආනාපානේ බලන්න කිව්වා දැන් ගුරුවරයෙකුත් නැහැ. කාගෙන්ද මම මේක දැනගන්නේ? මං යන පාර හරියද වැරදිලාද කියලා හිත කලබල වෙනවා. මෙන්න මේ දෙකම වෙලා මේ දෙකම අනිවාර්ය ස්වභාවිකයි. ඒ තියෙද්දිත් මට මේ සංසිඳීම, කාය සංස්කාරයගේ සංසිඳීම දැකගෙන ඉදිරියට යනවා කියලා දැනගත්තොත් අපිට මේ ගොඩක් වැඩ කරලා ගොඩක් වරද ගන්න වෙනුවට වැරදි අඩු කරගෙන සංස්කාරයන්ගේ වැඩ ක්‍රියා පිළිවෙල යාන්තමට දැනගන්න පුළුවන් වෙනවා ක්‍රියාවේග අඩු වෙනකොට. උපමාවකට කියනවා නම් අපි මේ වැඩ කරන විදුලි බල උත්පාදනය කරන යන්ත්‍රයක් බලුවොත් ඒක වහලා මේක වැඩ කරනවා එන හද්දෙකුයි විදුලි ශක්තියකුයි ළඟට යන්න එපයි කියලා බෝඩ් ගහලා තියෙනවා. ඒක එක පැත්තක කාර්මික ශක්තියක් යාන්ත්‍රික ශක්තියක් ඇති කරනවා අර මේ උත්පාදක යන්ත්‍රයේට බලය දෙන්න. අනික් පැත්තෙන් ඒ බලය යාන්ත්‍රික බලය විදුලි බලයක් බවට පත් කරන ඉතින් මේක හ්ම් ගාලා සද්දට යනවා. ඉතින් 230 හරි ඉතින් අවශ්‍ය කරන විදුලිය ලැබෙනවා. අපිට කවදාකවත් මේ යන්ත්‍රය දුවද්දී මේ යන්ත්‍රය යාන්ත්‍රණය දකින්න බෑ. ඒ තරම්ම වේගෙන් මේක වැඩ කරනවා මේ යන්ත්‍ර කොටස් දෙකක් තියෙනවා එකක් බලය කවණ එක අනිත් එක බලය විදුලිය බාටපත් කරන එක බල කවණ එකට පෙට්‍රල් හරි ඩීසල් හරි දාන්නකොට මේ පැත්තෙන් විදුලියක් එනවා බලන්න බෑ ඉතින් අපිට මේක බලන්න ඉස්සල්ලාම එක වටේ තියෙන පොත්ත ගලවන්න වෙනවා අර හල් එක ගැලෙව්වට පස්සේ තේරෙන්න පටන් ගන්නවා පුදුමාකාර වේගෙන් දුවන දැතිරෝධතෝයකුයි ටිස්ටන් වගේකුයි කෑම් වගේකුයි වැඩ එනේ මීදුමක් වගේ වෙන්නේ මොන විදිහෙන්වත් නැතර කරන්න බෑ මොකද ඒක සාමාන්‍යයෙන් ওই 230 වගේ දුවන්නම් ඒක විනාඩියට 1500 වාරයක් කරකෙනවා. ඒ කරකෙන වේගයේදී අපිට කරකෙන බව දකින්න මිසක යාන්ත්‍රණය දැනගන්න බෑ. යාන්ත්‍රණය දැනගන්න නම් මේක වේගය අඩු වෙන්න ඕන. අඩු වෙලා අඩු වෙලා අඩු වෙලා මේක නතර වෙන යන තැනට යනකොට දැනගත්ත හැකි මෙන්න මේ බලය තමයි මේ ගූර්ණ බලය මේ ඍජු බලයක් පාටපත් වෙනවා මේ තෙල් බලය මේ යාන්ත්‍රික බලයක් පාටපත් වෙනවා මෙතන කාන්දාන් ශක්තියක් තියෙනවා මෙහෙමයි මෙහෙමයි වෙන්නේ කියලා මේ යන්ත්‍රේ නතර කරගෙන යනකොට තමයි වැඩ කරන යාන්ත්‍රණය පේන්නේ ඒ වගේ තමයි අපි මේ යන්ත්‍රයත් රූප බලමින් ශබ්දහමෙන් ගන්ධ රස පහස විඳිමින් දිගට යද්දී පිස්සු වඳුරේ කී කරු කරන්න හදනවා කවදාකවත් කරන්න බෑ ඒ නිසා සමතයක් අවශ්‍යයි සංස්කාර සමතයක් අවශ්‍යයි. මේ සංස්කාර වැඩි වෙන්න වෙන්න කලබල වෙන්න වෙන්න අපේ පාලන ශක්තිය දුර වෙන දේ මොනවද කියලා අපිට දැනගන්න බැරි වෙනවා. එනිසා කීකරු වෙන්න වෙන්න තාමත් පාලන ශක්තියක් නැහැ. නමුත් අපිට තේරෙන්න පටන් ගන්නවා මෙයාගේ මේ ගොඩාක් වැඩ ඇස්බැඳුම් වැඩ වේගය තුල තමයි සිද්ධ වෙන්නේ. හොඳ ප්‍රසිද්ධ උපමාවක් තමයි දැන් නම් ඒ වඩුයි ඔය. ඔය ගස්සට මැජික් පෙන්වන කට්ටියනේ. ඒ කට්ටිය මැජික් පෙන්වනකොට අනිවාර්යයෙන්ම බෙරයක් අරගෙන යනවා කරකවන. ඒ බෙරේ හයියෙන් ගහගෙන ගහගෙන ගහගෙන ගහගෙන යනකොට මිනිස්සු ඒක දිහා බලනකොට අනික් අතින් එක පාට බැඳුමක් කරලා පෙන්නනවා. මේ පැත්තට අවධානය ගිය ගමන් අර පැත්තෙන් ඇස් බැඳුමක් කරනවා. මේ ප්‍රසිද්ධ වේදිකාවේ කරා. අනිත් වගේ තමයි අපේ හිත වේගය වැඩි වුණා නම් මොකක් හරි ජඩ කූට කපටි වැඩකට තමයි යන්න හදන්නේ. වේගය අඩු වෙනකොට ආන්නේ ජඩ වැඩ, කපටි වැඩ, මායාකාරී වැඩ වෙනවා පේන්න පටන් ගන්නවා. ආන්නේ වගේ කාය සංස්කාර සංසිඳනකොටම සෑහෙන දුරට අපිට මේ සංස්කාර ස්කන්ධය පිළිබඳව කවදාකවත් සංසාරේ නොතිබිච්ච විදියට මේ වැඩ කරන හැටි පේන්න පටන් අර ගන්නකොට ආත්මය සක්කාය දිට්ඨිය මමයේ කියන එක පුදුම සහලවන්න ගන්න. පුදුම අසරණ තත්යකටපත් වෙලා দাঁඩි දාන්න ගන්න. සහලවන්න ගන්න. දඟලන්න ගන්නවා. සැක කරනවා. නිින්දට වැටෙනවා. විවිධාකාර ලකුණු පේනවා අපිට පේන්නේ මැරෙයි වගේ. අනේ යයි සී නැති වෙයි කලන්තය ඇදෙයි එනතන් අන්තභාගය හැදෙයි නානා ප්‍රවිජයට අපි අර ආත්මය රකින්න සංස්කාරවල තියෙන මේ නිසිනින්ද යන්න දෙන ගතියට උත්සාහ කරනකොට පේන තියෙන අපි ඇත්තටම කාටද ඡන්ද දෙන්නේ කියලා. අපි ඡන්ද දෙන්නේ මේ සංස්කාර ඉගෙන ගන්න පැත්තටද නැත්නම් වේගයෙන් දුවන සංස්කාර ඒ වේගයෙන්ම දුවලා අපි සම්පූර්ණයෙන්ම මම මාගේ හැඟීමට ආත්ම සංඥාවට නැත්නම් සක්කාය දිට්ඨියද ඡන්ද දෙන්නේ කියලා බලන්න හිතියොත් අර නීචේතුමා කියු විදිහට අපිට නිදහස් චින්තනයක් හම්බුනොත් නම් කරන්නේම අහේනියක් තමයි. තමන්ගේ විවේකයට බාධා කර ගැනීමක්මයි ලාභ සත්කාර වැඩි කර ගැනීමක්මයි. කවදාකවත් මිනිසෙට ස්වච්ඡන්දයෙන් මේ ලාභ සත්කාර වෙනුවට විවේකයේ හොයන පැත්තට නම් යන්නෙම නෑ ඒකට ගොඩාක් සත්පුරුෂය අසුරු කරන්න ඕනේ ගොඩාක් බණහන්න ඕනේ බුද්ධ ආදී උත්තර වෙනවාසලගේ ඒ ආදර්ශය දකින්න ඕනේ දැකලා උත්සාහ කළත් ඉතාම අමාරු පිම්මක් තමයි මෙතන පණින්න වෙන්නේ. ඒ නිසා අපි මේ වෙලාවක ශ්‍රද්ධාව තියෙනවා නම් වීරිය තියෙනවා නම් සතිය තියෙනවා නම් සමාධිය තියෙනවා නම් ප්‍රඥාව තියෙනවා නම් අපි කරන්න තියෙන්නේ අර සංසිඳීමම අගය කරමින් මේක තමයි විවේකය කියන්නේ මේක තමයි විමුක්තිය කියන්නේ මෙතෙන් තමයි සංස්කාර අවබෝධ කරගන්න පුළුවන් වෙන්නේ කියලා දැනගෙන අර සංහිඳියාම නින්දර වටන්නේත් නැතුව සැකයට ඉඩ දෙන්නෙත් නැතුව පැය ගණන් පැවැත්වුවොත් විතරක් අපිට මේ විවේක බුද්ධිය කියන එක පහළ වෙයි. එහෙම නැත්නම් පහළ වෙන්නේ තර්ක ඥානමයි සුතමේ ඥානෙන් ඔද්දල් වෙච්ච එහෙම නැත්නම් මාතු වෙච්ච ඥානමයි. ඒ විවේක බුද්ධිය පහළ වෙන අඩු ගානේ කාය සංස්කාර සංසිඳීමට පත් වෙන්න වෙනවා. ඉතින් එහා පැත්තට ගියොත් අපි හිතමු මම වේග වැඩි යති යනවා. නමුත් විස්තර වේගය අනුව යනවනම් යම් කිසි කෙනෙක් දැනගෙන මේ සංස්කාරයන්ගේ සංසිඳීම තමයි මේ තුනෙන් එකක් සිද්ධ වෙන්නේ. ඒක එහෙමම යnderලා ඉරියව වෙනස් කරන්නෙත් නැතුව නොදැනුණත් නොපෙනුණත් ආනාපානයම සරණ කරගෙන දිගටම යන්න පටන් අරගත්තොත් අනින්දර වට ගන්නෙත් නැතුව සැකපදාන්නෙත් නැතුව එන්න සරුවත් සඳහන් කරනවා භාවනා ඉස්සල්නා වතාවට පීති පරිසංවේදී අස්ස සිස්සාමිති සික්කති සුඛ පරිසංවේදී අස්ස සිස්සාමිති සික්කති අනේ ඊදාර තමයි මනුස්සයට නිරාමිෂ ප්‍රීතිය සහ සුඛය පහළ වෙන්නේ. මේ ලෝකෙ මේ ඉන්ද්‍රිය බද්ධ ඥානයේ බැඳී ඉන්න තාක්කල් තද්දම තද සිපිරිගයක්. තද්දම තද අනුන්ට වාල්කමක්. දාශ භාවයක් බැලකමක් තමයි අපි කරන්නේ. ඒකේ යම් ප්‍රමාණයකට ඉඩ ලැබුණත් ඒක හරියට අගය කරගෙන නින්දට වට ගන්න නැතුව වේග කවා ගන්න නැතුව සැක කරන්න නැතුව එහාට ගියොත් අන්න බුදුහාමුදුරුව අපිට සහතික වෙනවා ජීවිතේ ඉස්සල්ලාම තාවට ප්‍රීති සුඛ දෙක පහළ වෙනවා. ඒව වැටෙන්නේ කායානුපස්සනා ධර්මයට නෙවෙයි දැන් වේදනානුපස්සනා කොටසට ප්‍රීතිය කියලා කියන්නේ වේදනා චෛතසිකයක්, සුඛය කියලා කියන්නේ වේදනා චෛතසිකයක්. අන්න එතනින් ගියාට පස්සේ චිත්ත සංඛාර පරිසංවේදී කියලා චිත්ත සංස්කාරයන් වැඩ කිරීම පිළිබඳව ලේසයක් ලාංඡනයක් ලාවට පේන්න පටන් අරගන්නවා මේ කාය සංස්කාර වැඩ නැත්නම් කාය සංස්කාර සංසිද්ධ වැඩ පිළිවෙලට යනකම්ම අපි මේ හිත කීකරු කරන්නේ ඉන්ද්‍රිය බද්ධ කොටසේ ඇහැට රූප, කනට ශබ්ද, නායට ගන්ධ, දිවට රස, කයට පහස කියන හැටි. ඒක අන්නර විදියට සංසිඳවාගෙන සංස්කාර ඉගෙන ගන්න අදහසෙන්, සංස්කාර සමතේ අදහසෙන්, කාය සංස්කාර සමතේ කරගෙන ප්‍රීති සුඛහරහ ගිහිල්ලා එතකොට යෝගාවචරය හරියටම අරමුණට මූණ මූණ දැම්මා වගේ ඉඳගෙන හේනයක් ගැහුවත් භාවනා කැඩෙන්නේ නැති මට්ටමට හරියනවා. නමුත් ඇතුලෙන් තේරෙන පටන් අර ගන්නවා දැන් අර පිටපොත් ඇරියට පස්සේ ඊගාව පොත්ත පේනවා වගේ සරුවත්නස මේ සංස්කාර සම්බන්ධ කරලා තියෙන කේල් ගහකටනේ කේල් ගහේ පිටම ලෙල්ල ඇරියට පස්සේ ඇතුල් ලෙල්ල පේනවා ඇතුල් ලෙල්ල පේන වගේ පේන පටන් අර ගන්නවා මේ හිතේ දැන් ආනාපානේ හරියට පෙනුමකුත් නැහැ වෙන අරමුණක් කියලා දෙයක්වත් නැහැ නමුත් ඕනෙම සද්දයක් ගන්ධයක් රසයක් ඇති කරන්න පුළුවන් අමුද්‍රව්‍ය ටිකක් ඇතුලේ තියෙනවා මූල ජවය මූල ශක්තිය නැත්නම් අපි කියනවා නම් ඒ වේගය තියෙනවා. ඒ වේග ඉඳපු ගමන් රූප ඇති වෙනවා වාගේ බාගට වෙච්ච මිනිස් රූප වගේ පේනවා. කඳු ඇටි හෙල් යායල් මූදු වගේ දේවල් වලක පේනවා. ආ ඉඳපු ගමන් මේවා ශබ්ද වගේ ඇහෙනවා. සමහරට ගඳ වගේ, රස වගේ, පහස වගේ, කය නලියන්න වගේ, ඇඟ පැතිලි කරන නලියන්න වගේ, ඇඟ පුරාම කූඹි දුවන්න වගේ, දාඩිය දාන්න වගේ නානා ප්‍රවිතියට ඒක සම්පූර්ණ මනෝමූල තත්ත්වයක්ද ඇත්තට නැත්නම් ඇත්තමද කියලා හිතා ගන්න බැරි වෙන විදිහට මේ චිත්ත සංඛාර නම් වූ සංඥා සහ වේදනා අතර පුදුම මේ මායාවකට මෙතන තියෙන්නේ මායා කියන වචනේ පාවිච්චි කරනවා මායමක් කියලා කියන්නත් පුළුවන්. අන්න එතන ගියාට පස්සෙත් යෝගාවචරයට කිට්ටු ඇසුරක් අවශ්‍ය කරලා කියනවා අවශ්‍ය වෙනව කර්මස්ථානාචාරිවරයෝගේ එහෙම නැත්නම් මේ දේවල් හරියට තේරුම් අරගන්නට එහෙම තේරුම් ගත්තොත් පේන්න පටන් ගන්නවා දැන් ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් අරමුණු නැත්තම් අමුද්‍රව්‍ය ඇතුළට ගන්නව වෙනුවට හිතේ තැම්පත් වේ කැකෑරෙමින් තිබුණා වූ මේ වචී මනෝ සංඛාර කියන චිත්ත සංඛාර කියන කොටස වමාරන්න පටන් ගන්නවා මොන්නම තාලෙන්වත් හොයන්න බෑ මේ පිටින් ඇතුළට එන අරමුණුද නැත්නම් ඇතුළෙන් පිටතට යන අරමුණුද කියලා. කොච්චර දුරට ඒක මායාකාරීද කියලා කියනවනම් ඒ වෙලාවට පේන රූප ඇත්ත ඇහැට පේන රූප වලට වැඩිය බොහෝම සජීවී ගතියක් තියෙනවා. සමහරලාට වචන ඇහෙනවා හරියටම කෙනෙක් කතා කරනවා. එහෙම නැත්නම් නිකන් අහසේ පාවෙන්නා වගේ හුදටම කය අනිවාර්යයෙන්ම උඩට ගිහිල්ලා වගේ වැටෙනවා. එහෙම නැත්නම් ඇඟේ කූඹි දුවනවා අනිවාර්යයෙන්ම ඇද්ද කරලා බැලුවොත් කූඹි දෙන්නේ තුනේ කල්ලා ගන්න පුළුවන් කියලා හිත. ඇද්ද කරලා බලනකොට මොනවක් අත්දැකලා. සමහර වෙලාවල වලට අතපය කැඩලා ඇට තද වෙලා හරි මේ තුවාල වෙලා තියෙන කෙනෙකුට ඒ ඇටේ ඒ කැඩලා සනීපෙච්ච ඇටේ අර කැඩිච්ච වෙලාවේ වේදනාවට වැඩිය සමාන වේදනාවකින් සිදෙන්න පටන් ගන්නවා. එතකොට බය හිතෙනවා නැගිටින්න හිතනවා මේ මොකද මේ වෙලා තියෙන්නේ කියලා. බලනකොට ඒ ඔක්කොම අර හැම ආයතනයක්ම නිතරම රණ්ඩු කර කර ඉන්නේ Tamanට විඥානයේ අවධානය ගන්න. දැන් මේ ආයතන වලට විඥානයේ අවධානයක් නැහැ. බාහිර අරමුණුත් නැති නිසා ඒ ඒ ආයතන තමන් ළඟ තියෙන ඒවා එළියට දානවා. එළියට දාන්න පටන් අරගත්තට පස්සේ යෝගාවචරය හරීම අවුල් සහගත තත්වයකටපත් වෙනවා. මේක කියා ගන්න බෑ. මොකද බොහොම ශීඝ්‍රයෙන් චිත්ත tattwa වෙනස් වෙනවා. මේකට අවුල් වෙන්න ගත්තොත් සංස්කාර ඇවිස්සීමක් එතන සිද්ධ වෙන්නේ එතනදී පස්සම් බයං චිත්ත සංකාරං අස්ස සිස්සාමිති සික්කති කියලා හරුවතන සඳහන් කරනවා ඔබ දන් දුන්නා සීලේ වශයෙන් අනුන්ට අබේ දුන්නා. දැන් ආස්වාද ප්‍රසාදේ කාය සංස්කාර වශයෙන් උත් දන් දුන්නා. ඔය තියෙන එකේදීත් කලබල වෙන්න එපා. ඕක ඔහොමම ඕකට කිසිම ඇඟිලි ගැසීමකින් තොරව එහෙමම යන්න අරින්නේ. මම බුදුන් සරණ ගිහිල්ලා ඉන්නේ. මම මේ කාය ජීවිත දෙක নিরপেক্ষව ඉන්නේ. ඒ නිසා වෙන දෙයක් වෙච්චාවයි කියලා හරියට මේ චිත්ත සංඛාර මෙතනදී ගන්න වෙන්නේ වේදනා සංඥා දෙක බුද්ධම විදියට හොල්මන් කරනවා අවසන් ගත්තොත් දිගින් දිගටම ඇවිස්සලා පර්යන්කෙන් ගසලා දාලා නැගිටින්නම හිතනවා. පුරුදු කරගෙන මේක මේ හැටි මේ ස්වරූපය මේක තමයි මෙවට අවසන් නරකයි පොහොර දාන්න නරකයි. එහෙමම සංසිඳෙට දෙන්න ඕන කිව්වට පස්සේ අර චිත්ත සංඛාර සංසිඳීම කාය සංස්කාර සංසිඳුවට විශාලම ජයග්‍රහණයක් වඩපත් වෙනවා. කාය සංස්කාර සංසිඳන අවස්ථාවේදී අපි කියනවා ලකුණු 33 ලබනවා කියලා දැන් ලකුණු 66ක් ලබන්නයි හදන්නේ අපි. අපි දැන් සම්මාන සාතිකයක් ලබා ගන්න මට්ටමට ඒ වේදනා සංඥා පිළිබඳව මෙතෙන්ට යනකොට මුල්ලු භාවනාව මනෝමයයි. අර කාය සංස්කාර සංසිඳ වෙලාට යනකොට බාහිර රූප ශබ්ද ගන්ධ රස ඇහ කන දිව නාසය අර එහෙමින් ඇවිල්ලා කොනිටනවා කොකිට කරනවා වීලි කරනවා නමුත් මෙතෙන්ට යනකොට තේනවා සියල්ලම මනෝමලමයි මනෝබුබ්බංගමා ධම්මා මනෝසිට්ඨා මනෝමයා මනසාචේ පසන්නේන භාසති වා කරෝති වාදි විදියට මනස ප්‍රසන්නව හොඳ අදිෂ්ඨාන ශක්තියකින් ගියොත් මේ හිතට ඕනම දෙයක් මවලා පෙන්වන්න පුළුවන්. ඒකට කලබල වුණොත් එන්නේ එන්නේ එන්නේ අපි ඇවිස්සෙන්න පටන් ගන්නවා. මේක පුදන්න ලෑස්තිලා යන්න ඕන. මොනවද පුදන්නේ? මැරෙනවනේ, මැරිච්චාව. කාය ජීවිත දෙක නෙමෙයි අපි මාය අපිත් එක්ක හෙට්ටු කරන්නේ දෙකම දීලා දාන එකයි තියෙන්නේ. ඒකල බුද්ධ ආදී උත්තරමයන් වහන්සලා කරේ අසීමිත භක්තියකින් කටයුතු කරන්න පටන් ගත්තාම තේරෙනවා මේගොල්ලන්ට උඩගෙඩි දුන්නේ නැත්නම් පොහොර දුන්නේ නැත්නම් අවශ්‍ය නැත්නම් එහෙමම සංසිඳනවා. සංසිඳුණාට පස්සේ චිත්තපටි සංවේදී අස්සසී සාමිති සික්කති කියලා ඔන්න පිරිසිදු හිත සංස්කාරයන්ගෙන් සෑහෙන දුරට ඒ නැත්නම් හරියට කියනවා රැලි ගහන්න නැති මොහොතක්. රැලි නැති වැවක් අඩිය ෂෝක් එකට පේනවා. ඒ වගේ මූණ බැලුවොත් එබිලා බැලුවොත් මූණ හොඳට පේනවා මොකද ඒකේ රැලි නැහැ. ආන් ඒ වගේ ඉස්සල්ලාම තාට තමන්ට මේ හිත එහෙම නැත්නම් අවුල් සහගත නැති විඥානයක්. අවුල් සහගත නැති සංස්කාර ටිකක්. සංස්කාර තාම ඉවර වෙලා නැහැ. අවුල නැති වෙලා දක ගන්නකොට පුදුමාකාර කීකරුකමක් පුදුමාකාර ආත්ම දමනයක් පුදුමාකාර හික්මීමක් එනකොට බුදුරජාණන් සදා කරන අභිප්‍රමෝදයන් චිත්තං අස්ස සිස්සාමිති සීකති අති ප්‍රමෝදයක් පහළ වෙන්න පටන් ගන්නවා අනේ සංසාරෙ මෙතුවා කල් කෙරුවේ මොනවද මේවා සේරම අවසන එකනේ ඇහැට පුළුවන් තරම් රූප පෙන්නනවා කනට CD නැත්තම් රේඩියෝ නැත්තම් සංගීත සංදර්ශන නැත්තම් තියෙන සේරම ගෙනත් දාගෙන කනට ශබ්ද අස්සනවා නාසයට ගඳ ගිවා කාශ්මීර දේශයෙන් නැත්තම් බටහිර දේශයෙන් කොහෙන් හරි කමන්නේ සුවඳ ගෙනල්ලා විවිධාකාර දේවල් දෙනවා. කටට රස දෙනවල් පිළිබඳ කොළඹ හදින්ද කියලා දෙන දෙයක් නැහැ කොච්චර හරි අර සින්දුවේ තියෙන්නේ සිංගප්පූරුවේ වැසියෝ කැමරට බීමට රුසියෝ කියලා වැඩිම කැවිල්ලන එක. ඒකට කයට පහසු කියලා සුඛෝපභෝගී දේවල් කියලා කිලෝරක් නැහැ. කෙලෝරක් නැහැ. ඒ වගේම හිතට අවශ්‍ය කරන මේ තම තමන්ගේ රුචි මනාප අදහස් කියලා වල්බూరు අදහස් වලින් පුරවගෙන මේකට නිදහස් චින්තනය කියලා කියනවා. ඉතින් මෙහෙව් හිතක් කාය සංස්කාර සංසිද්ධ වෙමින් චිත්ත සංකාර සංසිද්ධ වෙමින් යන ගමනක් ගිහියත් පස්සේ අභිප්‍රමෝදයන් වෙයි කියලා ඉතින් අලුතෙන් කියන්න දෙයක් නැහැ. මේ කොහොම නමුත් මෙතන සිදු වෙන්නේ සංස්කාරයන්ට උඩගිඩි දෙනවා වෙනුවට පොහොර දානවා වෙනුවට දවසකට පැයක්වත් එහෙම නැත්නම් ඊට වැඩි වෙලාවක් මේ සංස්කාර සමතයකට යන්න පටන් අරගත්තාම පේනවා අපි හිතලා කෙරුවනම් කරන්නේ අනන එක විතරයි. තියෙන දේ සේරම අනන එක විතරයි. මේක සංසිඳන එක තමයි අපිට කරන්න තියෙන ලොකුම සාන්තිය. ලොකු තමයි අත්ත කුසලයේ. ඒක තමයි ස්වార్థය කියලා කියන්නේ. ඒක නිසා අර මේ මට මතකයි කිව්වේ පියදාසිය හඳුරු වෙන්නේ. ඒ හිතවිලි සිය පොතේ ලියලා තිනවා පඬිතියෝ සමාජයේට මෙහෙ කරති අතිපඬිතෝ සමාජයේ එහෙ මෙහෙ කරති කියලා. අපිත් කරන හරියක් කරන්නේ තියෙන එක එහෙමේ කරන එක තමයි. පුළුවන් තරම් දේවල් දාගෙන මේක අච්චාරුවක් කරන්න හදනවා සැලඩ් එකක් කරන්න හදනවා මොනවත්ක්වත් නැතුව මේ කාය සංකාර වචී සංකාර සංසිඳීමේ සංස්කාරයන්ගේ සමතේකට යන්න පුළුවන් නම් බුදුහාමුදුරුව පොඩ්ඩක් යහින් වාඩි වෙලා ඉන්නවා. මෙහා පැත්ත හැරිච්ච ගමන් ඉතින් ඔය ඔක්කොම සෝබන වැඩ තමයි, ගෝසාව තමයි ඔය සේරම හම්බ වෙනවා. මේ පණ්ඩිතාරාමේ ඉන්න කාලේ ඒ ඉන්න කැපකාරයෝ බොහොම කැපකාරා බොහොම ගෞරවයෙන් කටයුතු කරනවා. නමුත් එක එක භාවනා කරන්නේ. ඉතින් මේ ස්වාමීන් වහන්සේ කියනවා තොපි හරියට අර මකරතොටනේ ඉස්සරහම ඉන්න සිංහයෝ වගේ කියලා. පිටින් එන අයට කඩ දික් කරන බලාගෙන එළිය දිහා බලා ඉන්නවා හැබැයි පුකහරවල තියෙන චෛත්‍යය. ඔන්නෝක තමයි කිව්වා මේ කැපකාරින්ගේ වැඩ. ඒක නෙවෙයි බුදුහාමුදුරුවෝ කියලා තියෙන්නේ මේක සත්‍ය දකින්න එකයි. ඔය යන්නේ මිනිස්සු සංශෝධන කරන එක නෙවෙයි තියෙන්නේ Taman සංසිඳන එකයි. ඒ ඒ රහස ඒ සංස්කාර පිළිබඳව මේ දේ තේරුම් ගත්තට පස්සේ තමයි ඇත්ත වශයෙන්ම මිනිස්සේ මේ ස්වයං පාලනයක් ස්වයං හික්මීමක් නැත්නම් Tamanට ආත්ම සිද්ධිය මොකද්ද කොහොමද අපි සමාජයේ කටයුතු කරන්නේ කොහොමද අපි කරා එන අත්දැකීම් වගකීම් ඒ වගේම ආරාධනාවට කටයුතු කරන්න කිව්වහම ਸਰවඥාන්සේකට උත්තරයක් දීලා තියෙනවා උන්වහන්සේ සඳහන් කළා තියෙනවා අපන්නක ප්‍රතිපදාව කියලා එකක් මොන්නම දෙයකවත් විරුද්ධ වෙන්න එපයි කියලා ඒකට කියනවා අවිරුද්ධ ප්‍රතිපදාව කියලා. කවුරු හරි මොනවා හරි කිව්වනේ පුළුවන්කමක් තියෙනවා නම් කරලා දෙන්න. ඒ පුදුල මොකක් හරි අවශ්‍යතාවකට නේ කරන්නේ. ඔක් කවදාකවත් Taman එපා දෙයක් අවසන්. Taman එපා දෙයක් අලුතෙන් කරන්න යන්නේ. කරන්න යන්නේ නම් ගිය ගමන්ම සිද්ධ වෙන්නේ කාය සංකාර, වචී සංකාර, මනෝ සංකාරලා ඇවිසිලා, අල්ලපු ගෙදෙට්ටත් ඇවිසිලා, ළඟ ඉන්න කට්ටියටත් ඇවිසිලා, කන්ටිමට නටබුත ඔයිලකුත් නැහැ, බෙරේ පළුවකුත් නැහැ, ඔච්චරයි සිද්ධ වෙන්නේ. ඒ නිසා ලෝකයා කෑ ගහන තාක්කල්, නැත්නම් ලෝකයාගේ ආරාධනා එන තාක්කල්, ඒවට අපන්නකෝ මූණ දෙන්න. ඒකට ඕනතරම් අපිට ශක්තිය තියෙනවා. ප්‍රතිවෙන්ද ශක්තිය තියෙනවා. මේ දේ කරාට කිසියම් දෙයක් අවසන් යන්න එපා. ඇවිස්සුවොත් කවදා හරි සංසාරේ අපිට ඒක ගෙවන්න වෙනවා. සංස්කාර සමතේමයි අපිට කරන්න ඕනේ. මේක සරුවචනanse දීලා තියෙනවා මේ සාමීචි ප්‍රතිපන්ද වෙන්නේ කියලා. අපි කට්ටියක් එකගලා මොකක් හරි ඒකාගතාවයකට ආවන ඒකට යටත් වෙනවා. පොතේ අවශ්‍යන්න යන්න එපා. එහෙම නැත්නම් අරණ ප්‍රතිපදාවට යන්නේ. රණ කියලා කියන්නේ රණ්ඩුව. අරණ ප්‍රතිපදාවට රණ්ඩු කරන ඕන කෙනෙක් රණ්ඩු කරන්න ඕන රණ්ඩු කරගත්තා. ඒක ප්‍රශ්නයක්. නමුත් කවදාකවත් වචනකින්වත් එපා. ඒකට සහයෝගයක් දෙන්න අනුමත කරන්නේ. ඒක අපිට වළක්වන්න බෑ. මෙන්න මේ විදිහට Taman කරා පැමිණෙන ඕනම දෙයක් ඉන්නේ කර්මානුරූපවයි කාගරි මනාපයක් කරනවා. නමුත් ඒක නිග්‍රහ කරන්නත් එපා. අපි ඒකට පුළුවන් තරම් යටත්ව හැකි විපණෙන් කරලා දෙනවා. කවදාකවත් අලුතෙන් යමක් කරන්න යන්නේ නැහැ. වෙන විදිහකින් කියන කිසිම ප්‍රතික්‍රියාවක් කරන්නේ අපි ප්‍රතිචාරය දක්වනවා ඕනම දෙයකට ප්‍රතිචාරය දක්වන කිසිම දෙයකට ප්‍රතික්‍රියා කරන්නේ උදාහරණයක් වශයෙන් කියනවනම් අපි භාවනා කරනකොට ආනාපාන කරනකොට ගෝසාල සද්දයක් ඇවිල්ලා බාධා කරනවා අපි කවදාකවත් ඒ බාධාවට විරුද්ධව යන්නේ සද්ද තියෙන තාකල් සද්ද අහනවා මිනේ කරනවා ඇහෙනවා ඇහෙනවා කියලා. ඒක ඉවර වෙච්ච ගමන් ආය ආනාපානට යනවා. ඊට පස්සේ ඔන්න හිතවිල්ලක් ඇවිල්ලා කරදර කරනවා. ඒ හිතවිල්ලට දොස් කියන්නේ නැහැ. මේ හිතවිල්ලක් බලවත් වෙවිලා තියෙනවා. ඒ මොකක් හරි හේතුවකට ඇවිල්ලා තියෙන්නේ. හිතනවා හිතනවා හිතනවා කියලා මෙනෙක්න එක ගියාට පස්සේ බොහෝම යටහත් පහත්ව. බොහෝමත්ම ලදරු හිතකින්. ආධුනිකයෙන් ආයත් ආනාපාන. බොහෝම යන්න යන්න යන්න යන්න අපේ හිත එන්නේ එන්නේ අර අරමුණේම තැම්පත් වෙන්න පටන් ගන්නවා. ඒක තමයි මේ කාය සංඛාර, වචී සංඛාර, මේ ආනපනසත්සුති වචී සංඛාර කතා කරන්නේ. ඒ කතා කරන්නේ කාය සංඛාර, මනෝ සංඛාර කියන දෙක. අන්න ඊට පස්සේ විතරමයි මේ බුද්ධියට අනිච්ඡං අනිච්ඡානුපස්සී, විරාගානුපස්සී, නිරෝධානුපස්සී කවදාකවත් මේ කිසිම ඉන්ද්‍රිය দমনයක් නැති කෙනාට සීළු දෙම අනිච්ඡන් දුක්ඛං අනත්තං කියලා මෙනෙහි කරන්න කවදාකවත් වැඩක් වෙන්නේ. ඒකෙන් කිසිසේත්ම ඉදිරියක් යන්නේ ඒ වෙලාවක් එනවා. ඒ කාය සංකාර සංසිඳලා චිත්ත සංකාර සංසිඳනට පස්සේ ඒ සංඥා වේදනා දෙක අපිව නලවන හැටි. අපි එක එක විදියට අපිව පද්දන හැටි තේරුම් ගන්න ඒවා සමනය කරගත්තට පස්සේ තේරෙන පටන් අර ගන්නවා. ඒක සාමාන්‍ය සතිය කියන চৈতසිකේ දිහා තේරෙනකොට තේරුම් කරගන්නේ සමරස වෙනවයි කිය. සද්ද, රූප, සද්ද, ගන්ධ, රස, ස්පර්ශ මේ සේරගෙම කරන්නේ පොඩි කැම්බැල්ලයක් විතරයි. ඇවිස්සිල්ලක් විතරයි. ওই කිසිම වෙනසක් නැත්තේ නෑ. ඇහෙන්, කනෙන්, නාසයෙන්, දිවෙන්, කයෙන්, මනසෙන් කොයි එක විවෘත වුණත් ඒකෙන් තියෙන්නේ කැළඹිල්ලක්, කිප්පිල්ලක් විතරයි. සංසිඳනකොට සේරම සමයි. ඒක නිසා සම රස වුණා නම් රූප, ශබ්ද, ගන්ධ රස කොයි එකත් එකයි. ඇහෙන්, කනෙන්, නාසයෙන්, දිවෙන්, කයෙන් කොයි අරමුණෙන් ගත්තත් එකයි. එතකොට වෙන්නේ හිත බාහිරවර්ති වෙනව නෙවෙයි අභ්‍යන්තරාවර්ති වෙනවා. එතකොට පේන්නේ හැම කෙනෙක්ම ගංගානංගගේ වැලි තලාවක තියෙන වැලි ඇටයක් වගේ. ගංගානංගගේ තියෙන වැලි තලාවේ එක වැලි ඇටයක් අනිකකට වැඩිය ලොකුයි කියලා දෙයක් නැහැ. කවදාකවත් දෙකක් සමානක් නැහැ. මේ වැලි ඇටේ මඩ රොන් වලින් අයින් වෙලා වෙන් වෙච්ච ගමන් වැලි ඇටේ ගයක් හදන්න හරි ගනි. කලවම් වුණොත් නම් ඉවරයි. කලවම් වෙච්ච ගමන් මාත් වෙන. ඒ නිසා අපි හැම කෙනෙක්ම ගංගානංගගේ වැලියටයක් වාගේ එකෙකුට වැඩි එකෙක් ලොකු දෙයක් නැහැ. රූප, ශබ්ද, ගන්ධ, රස, කොයි එකේවත් වැඩි තෝරන දෙයක් නැහැ කියලා තේරීම choice choose වෙනුවට choiceless මේක ඉතින් බොහොම සමාන වචන තමයි උපේක්ෂාව කියන්නේ. ඉන්නදී එන්නේ මොකක්දෝ පරණ ඒ කර්මානුරූප එනදී හැටියටයි ඒකට මුණ දීමේ ශක්තිය මේ සෑම කෙනෙකුටම තියෙනවා. ඒකට ප්‍රතික්‍රියා නොකර ඊගාව එන දෙයට සම්පූර්ණ සාදර වෙන්න ගියේදී ගියා. ආනේම කර කර ඉන්නකොට ගොඩාක් වෙලා ඉතුරු වෙනවා අපිට මේ මූල කර්මස්ථානේ උනත් කරන්න. එහෙම නැත්නම් අපි කියනවා නම් සැප එනකොට සැප වශයෙන් දුක එනකොට දුක වශයෙන් බලනවන අපිට ගොඩාක් වෙලා ඉතුරු වෙනවා අදුක්කම සුඛය දැනගන්න. මේ විදිහට රූප වේදනා සංඥා සංඛාර කියන සෑම දෙයක්ම දෙයක්ම ඒ ඒ දේවල් බවට පත් වෙලා කුප්පලා අන්ත දෙකට ගෙන යන්නේ සංස්කාර පිළිබඳව පාලනයක් නැත්තම් සංස්කාර පිළිබඳව දැනීමක් පාලනයක් තියෙනවා නම් අපි දැනගන්නවා සැප දුක දෙක මැද අදුක්කම සුඛ කියලා බේරුමක් තියෙනවා සෑම ආපෝතේජෝ වායෝ පටවි අතර මැදම අවකාශය කියලා පරිච්ඡින්න අවකාශයක් තියෙනවා. ඒක කිසි කලබලයක් නැහැ. ඒකම සංඥා අතරමැදත් අමුතුම සංඥාවක් තියෙනවා. ඒක සංඥාවක් වෙන්නෙත් නැති නොවෙන්නෙත් නැති. සංස්කාරවලක් තියෙනවා සංස්කාර සමතයක්. විඥානෙත් තියෙනවා අනිදස්සන රත්යක්. ඒ ඔක්කොම තියෙන්නේ කලබල නොකර අඩියටම ගියොත්. මොන්නම විදිහින් හරි කලබල කෙරුවොත් ඒ අඩියට යා ගැනීමේ ශක්තිය නැති වෙනවා. ඒ කලබල කරන ගතියට තමයි සවිඥානිකව කලබල කරන දෙයට තමයි අපි සංස්කාර කියලා කියන්නේ. එනිසා සංස්කාර සමතේ කරන්න නම් සවිඥානිකව හිතලා චේතනාපූර්වකව කරන වැඩ පුළුවන් තරම් අඩු කරලා කෙරෙන වැඩ දිහාවට සතිය යොදාගෙන ඉන්න ගත්තොත් විශේෂයෙන්ම පරියන්කේදී අපිට තේරෙන්න පටන් අරගනි පුදුමාකාර හැම චිත්තක්ෂණයම පුදුමාකාර ධර්මතාවයක් තියෙනවා අපි යමක් කරන්න ගිය ගමන් මේ කෙරෙන වැඩපිළිවෙල බාධා වෙනවා. කාය සංස්කාර සංසිද්ධ වීමෙන්, වචී මනෝ සංස්කාර සංසිද්ධ වීම අපි කරන්නේ භාවනාවට යන්න ඇරලා වෙන කෙනෙක් එකක් වගේ බලන ඉන්න එකයි. ආන්නේ බලනකොට තේරෙන පටන් ගන්නවා ඒ තුල චිත්ත නියාම, බීජ නියාම, උතු නියාම, කර්ම නියාම, නියාම ධර්ම ක්‍රියාත්මක වෙනවා. අපි යම් විදියකට මේක එහෙ මෙහෙ කරන්න ගියොත් කවදාකවත් මේ න්‍යාය ධර්ම නෙවෙයි ක්‍රියාත්මක වෙන්නේ මම ආයෙනෙමයි. සක්කාය දිට්ඨියමයි. ඒ නිසා අපි පුළුවන් තරම් කරන මේ සංස්කාර පිළිබඳ පාඩමේදී මම යගේ නැත්නම් මම කියලා කරන මේ අභිසංස්කරණ සකස් කිරීම චේතනාපූර්වක වැඩ පුළුවන් තරම් අඩු කරලා වෙන දෙයට ඉඩ අරගෙන ඉන්න එකයි ඒක හුඟක්ම ප්‍රකටව සිද්ධ වෙන පරියන්කේදී ඊ ගාවට යම් ප්‍රමාණයක් සිද්ධ වෙනවා සක්මනේදී එදින්දා වැඩවලදී හරි අමාරුයි. එදින්දා වැඩවල ගොඩාක් කරලා අපිට නොදැනුවත්වම චේතනා ඉස්සර වෙනවා. ආන්නේම චේතනා ඉස්සර නොවි ඒ කටයුතු කිරීම තමයි යෝගාවචරයට කෙරෙන තියෙන මේ සංස්කාර පිළිබඳ දැනගත්තට පස්සේ කරන්න තියෙන දේ. මං හිතන්නේ නෑ එච්චරම සම්පූර්ණ චිත්‍රෙ මට අඳින්න පුළුවන් උනායි කියලා මේ පැය එකම ඇතුළ කාලය තුල. නමුත් මේ අර රූප පිළිබඳව වේදනා පිළිබඳව සංඥා පිළිබඳව තිබුණ දැනීම නිසා යම් ප්‍රමාණයකට ඉස්සරහට කරන්න පුළුවන් වුණා කියලා මම හිතනවා. ඒ නිසා අපි මේ ගාව දවසේදී මම හිතන්නේ අපි වෙසක් එකට හම්බෙන්න නිසා මේ මාතෘකා හරියන එකක් නෑ එදාට. ඊට පස්සේ හම්බුනොත් සමහර විටක මේ පිළිබඳව කරුණු තව කියන්න තියෙනවා මම ගන්න ඉඩ තියෙනවා තවත් පැයක් විතර සංස්කාර පිළිබඳව කිය යුතු කටයුතු කරන්න. එහෙම නැතුනොත් අපිට යන තියෙන විඥානය පිළිබඳව. ඉතින් කොහොම නමුත් මට දෙන්න පුළුවන් මේ අත්දැකීමට බර නමුත් මූලධර්ම ටිකක් විතරයි වැඩ කරන පිරිස් තම තමන්ගේ භාවනා කරගෙන යනවන ඒකට අදාළ කොටස් මේකේ උකහාගෙන තමන්ටත් මේ සංස්කරණය කරන්නේ නැති නැත්නම් චේතනා බහුල කරන්නේ නැති අපන්නක ප්‍රතිපදාව අවිරුද්ධ ප්‍රතිපදාවෙන් මෙච්චර විසම ලෝකේ සමහිත පවත්වාගෙන ගැනීමේ කලාව වටහා ගන්න මේ ධර්ම කොටාසියත් හේතු වාසනා වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඒ මතින් අද දවසේ ධර්ම දේශනාව මෙතන නැත කරනවා සියලු දෙනාටම සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. කැතයිනේ එකේ සැර බීවනා කරනවා මේ ප්‍රකාශ කරපු කරුණු මතින් කිව යුතු කළ යුතු යමක් තියෙනවා නම් ඉදිරිපත් කරන්නයි කියලා ප්‍රශ්නයක් වශයෙන් හෝ ප්‍රකාශයක් වශයෙන් ආදී ආදී ගැන ඔය අතර පාන්නේ කියන වචනේ මම දේශනාදී පාවිච්චි කරේ නැහැ. මම කිව්වේ මේ යාන්ත්‍රණය දැනගැනීමට වැඩ කටයුතු වේගය අඩු කරගෙන යන්න. අඩු කරන යනකොට මේක බොහොම සීක්‍රෙන් එකට වගන වී අනිත් චිත්තක්ෂණයේ වැඩ කරන හැටි දැක ගන්න පුළුවන්. එහෙම නැතුව ඒ අතරමැදලා අපි චේතනක් දැම්මොත් අපිවත් මම ආයනත් ඉතින් දැම්මොත් මේක මොන විදිහෙන්වත් තෝරගන්න බැරි වෙනවා. ඒ නිසා අපි මෙතන හික්මීමක් කරන්නේ. හික්මීමක් කියලා කියන්නේ එන්නේ එන්නේ මේ වේගය සතා මරන්නෙත් නැතුව දෙමී දෙමීට අඩු කරලා අඩු කරලා මේ අපි කියනවනම් මේ ක්‍රිකට් වල තර්ඩ් අම්පයර්ගේ ප්‍රශ්නයක් තර්ඩ් අම්පයර් කියන කැමරාවේ තියෙන එක action replay replay slow motion දාලා බලන්නේ හරියටම උනේ කැච් එකක්ද ටිප් එකක්ද කියලා බලන්න ස්ලෝ මොෂන් දාලා බලන්න ඕනේ. එතකොට අපිට තියෙන්න ඕනේ වීඩියෝ ක්ලිප් එක. ඒක දාලා බලන්න පුළුවන්. එතකොට අපි හොඳට සතියෙන් කටයුතු කරනකොට slowly silently mindfully නිස්සද්දව සතියෙන් නිසමේ වේගය අඩුවෙන් නිස්සද්දව සතියෙන් කටයුතු කරන වෙච්ච දේ අපිට ආය හොයලා බලන්න පුළුවන්. හොයලා බලනකොට තේරෙනවා මේක වෙච්ච දෙයක්ද කරපු දෙයක්ද. කරපු දෙයක් කරුවත් අපිට කොහොමඩක්වත් සංස්කාර පිළිබඳව වගේ මේකට යන්න බෑ. වෙච්ච දේ පුළුවන් වෙන්නේ ඉතින්. වෙන දේ. ඒ නිසා අපි හුස්ම ගැනීම හොඳට මඩු වෙන්න දාලා එහෙම යන්නලා දැන් මොකද වෙන්නේ කියලා බලන්න. හරි අවදියෙන් ඉන්න ඕනේ. නින්දට වැටෙන්නේ නැතුව සැක කරන්නේ නැතුව. ඊට පස්සේ සංඥාවේ චේතනා දෙක උද්දුම විදියට මේ තමන්ගේ අතර ගන්නවා පාලනේ. අරගෙන ඉවරලා নানা ආකාර දේවල් අපිට මේ මමාපෑම් කරලා පෙන්නනවා. එකකටවත් අහුවෙනද මොනවාක්වත් මේක ප්‍රතික්‍රියා කරන්න බෑ. කොට ඕම නටන්න අරින්නකො. නටාන ඉන්නකොට ඉන්නකොට තේරෙනවා මේ කිසිම එකට වගකීමක් නැහැ. මේකේ සදාචාරාත්මකව හෝ මොනම වගකීමක්වත් නැහැ. ඉතින් අපි කොහොමද ප්‍රකාශයක් කරන්නේ? මම මේක කරමි මම මේක කරන්න ඕනේ රට මෙහෙම යන්න ඕනේ කියලා ප්‍රකාශයක් කරන්නේ කවමදාකවත් මේ තමන් පිළිබඳව මේකේ තියෙන මේ මේ භංගුර බව ක්ෂණ භංගුර බව කැඩෙන සුළු බව දැකපු කෙනෙක් නන්නේ. මාන්නේ එතෙන්ද ගිය කෙනා ලොකු වගකීමක් ගන්න වචනයක් ප්‍රකාශ කරන්න ඉස්සලා. ඒකයි සරුවචන කියන්නේ ආනන්ද කුමාර මේ මේ රාහුල ස්වාමීන් වහන්සේට රාහුල වචනයක් කතා කරන ඉස්සලා පච්චවෙක්කිට්ටා පච්චවෙක්කිට්ටා හිතල බලලා හිතල බලලා මේ ඒකට කියන්නේ ප්‍රතිවේක්ෂා කළා ප්‍රතිවේක්ෂා කළා වචනයක් කතා කරන්නේ. මොනවාරි කරන්න ඉස්සලා ප්‍රතිවේක්ෂා කළා ප්‍රතිවේක්ෂා කරන්න. හිතන්නේ ඉස්සලා කටුණා කළා හිතන්නේ මොකද මේ අපි මේ කරන ප්‍රකාශය අපිට අපිට වග වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට සදාචාරාත්මකව කියන්න පුළුවන් මේව. ඇත්තටම බුදුහාමර දන්නවා මේ ලස්සන කැටයන් කොටලා ලීබඩුව හැදුවට හදලා තියෙන දිරච්ච ලීයකින්. ඔකේ වාඩි වෙන්න කීයද? කොච්චර කවදාක කැටයන් කොටන්නේත් නැහැ දිරච්ච බව දන්නවනේ. ඉතින් අපි මේ කැටයන් කොටන්නේ මේක මේ යකඩෙන් හදලා තියෙන්නේ මේ කඩුවරෙන් හදලා තියෙන්නේ කියලා. සංස්කාරවල තියෙන මේ භංගුර ස්වරූපේ දැක්කම හරි බයයි. කවුරුගේ වගකීමක් ගන්න හෝ මම මේක කර දෙන්නම් කියන්න බෑ. හැබැයි කර දීමේ මෛත්‍රිය කරුණාව තියෙනවා. ඒ නිසා මේ පාලනය කිරීමක් නෙමෙයි කරන්නේ. හදන්නේ මොනිටර් කරනවා කියන වචනේ හොඳයි. ඉංග්‍රීසියෙන් මොනිටර් කරනවා කියන කොහොමද සිංහලට දාන්නේ? නිරීක්ෂණයක් නෙවෙයි. විපස්සනා කියලා කියන්නේ ඉන්සයිට් කියලා කියන්නේ හැදිලා Taman දිහා බලන එකයි. මේකට මේ අධිකාරී ශක්තිය මම මෙහෙම කරමු කියන එක ආපු ගමන් ඒ කියන්නේ මේක මම මේක මගේ මේක මගේ ආත්මය කියපු ගම හොදලා විචන්න පුළුවන් අජීවක් නෙවෙයි තියෙන්නේ. නමුත් අද මේ පෘථග්ජන ලෝකේ ඒක ඔලොමොට්ටල ගමට ඒකමයි එන්නේ. නිසා යෝගාවචරය තමන්ට පනවා ගන්නවා අපි සීල් රකලාමදි, දන් දීලාමදි, භාවනා කරනකොට බාධාවක් ආවත් කිපෙන්නේ නැහැ. බාධාවට එන්න අරින්න. ඒක කායික මට්ටමේ වෙන්න පුළුවන්, වේදනා මට්ටමේ වෙන්න පුළුවන් සංඥා මට්ටමේ වෙන කොයි එකාවත් අපි මේක මේ පුදුමාකාර ඉවසීමේ ශක්තියකින් ඒ කටයුත්තට බාධා නොවේ මුලැමැද අග වෙන්න අරින්න. ඒකේ තමයි අපි එතකොට උපේක්ෂාව නැත්නම් ඉවසීම නැත්නම් මේ හික්මීම කියන එක තේරෙන්නේ. ඒක කවදාහකවත් කෙනෙක් කෙනෙකුට පවරන්නත් බෑ, පැවරුවට වැඩකුත් නැහැ. අර දාන දීපිය කරන දෙල් ලකින්න හිතෙනවා. දෙල් ලකපු එක්කනාට කාය සංඛාර සංසිඳවන්න හිතනවා. කාය සංස්කාර සංසිඳනකොට හරියටම බන කියලා මෙන්න මේකයි දරුවඹට කරන්න තියෙන කියලා දුන්නොත් අතට එයාට විතරක් පුළුවන් මනෝ සංස්කාර වලට ලෑස්ති වෙන්න. ඒක විතරක් ජීවිතේ කරන්න උඹට දැන් මෙච්චරයි කරන්න තියෙන්නේ කියලා හරියට දුන්නොත් විතරක් ඒ ඉතුරු හැට යන්න පුළුවන්. ඉතින් සරුවචනාංශයේ ඒක ධම්මචක්කපවත්තන සූත්‍රයේදී දුන්නා. දීලා අනත්ත ලක්ෂණේදී හරියටම ඇණෙන් ගහන්නේ මිටියෙන් ගහන්නේ ඇණේ තමයි. මොකද මේගොල්ලෝ එතකොට කඩාගෙන කඩාගෙන සෑහෙන දුරට ජයග්‍රහයි ඉදිරියට දැන් ඔය යාපනයේ සිදුවෙන එක වගේ. එතෙන්ද මහරියට ගිහිල්ලා බලය දුන්නට පස්සේ අරකට එන මොරල් බූස්ට් එකක් එනවා. චියර් එකක් එනවා. ඒක තමයි දරුවතනන්සේ දන්නේ හරියට මෙතනයි කරන්න ඕනේ. ඒක තාම දන් දෙන්නේ නැති, සිල් ලකින් නැති සාමාන්‍ය කෙනෙකුට කිව්වට මේක අනිත්‍ය දුක්ඛය අනත්තයි, අනිත්‍ය දුක්ඛය අනත්තයි කිව්වට වෙන්නේ නැහැ. ඒ නිසා මෙතන පාලනය කියන වචනේ ඇත්තටම විපස්සනා ලෝකයේ විපස්සනා ඩික්ෂනරි එකෙන් අයින් කළ යුතු වචනයක්. පාලනය කියන්නේ ප්‍රතික්‍රියාවක්. අපිට පාණයක් නැති බව පිළිගත්තට ඒක මේ නරුමකමක් නෙවෙයි මං කියන්නේ. පාණයක් නැත්තම් නැති බව පිළිගැනීම සත්‍යයක්. බුදුරජාණන් අපිට පැහැදිලිව සබ්බේ සංඛාරා අනිච්ච සබ්බේ සංඛාරා දුක්ඛ හිවුවට පස්සේ මොන සැලසුම් ඇදිල්ලද? ඒකේ දැනගත්තට පස්සේ අපිට යම් සැලසුමක් හදත හැකි. හැබැයි මේ අනිත්‍ය දුක අනාත්ම කියන රාමෝ යටදී. දැන් සරුවත් නැන්සේ සංඝ සමාධියත් කරේ. සංඝ සමාජය ඇති කරේ පැහැදිලිවම අනිත්‍ය දුක්ඛනාත්මයරද ඒක තාමත් පවතිනවා. ඉතින් ඒක මේ ඒ සීමාව ඇතුළත. ඒකට බැරි වැඩ කරන්න යන්නේ නැහැ. හරියට තියෙන ප්‍රභව ටික, අමුද්‍රව්‍ය ටික සුදුසු විදිහට පාවිච්චි කරાવી මෝඩ බඩුවට අහුවෙච්ච ආයුධ වගේ අතපය කපාන තුවාල කරන එක්කුත් නැහැ. විශේෂයෙන්ම මේ දේ මට කෙරුවේ මෙයා කියලා කියන එකක් නැහැ කවදාවත්. දකින්නකොට කෙනෙක් කරන්න දෙයක් නෑ මේ අපි ඉල්ලගෙන බෙදාගෙන කන්නේ. පැට්ටොම් මේසනේ මම හැමදාම නේද නිදර්ශනේ ඔක්කොම කැම තියෙනවා. තමන්ගේ පිට පත බෙදාගන්නේ තමන් නම් දේශන සංස්කරණය කරගන්නේ තමන් නම් ඒක කාලිවල මේසියට මනසට බන්නේ ඒක කැතයිනේ ඒකේ සරබීම තියලා තිබ්බා ඒකේ තෙල් කැම තියලා තිබ්බා ඒකේ සීනි කැම තියලා තිබ්බා මට දී වැඩි වැඩි වුණා ප්‍රෙෂර් එක වැඩි වුණා මට ඩෝප් වුණා කියලා බණින්ද දැන මේසේ තියෙන එක බෙදාගන්න තමන් නම් ඕන තමයි සංස්කරණය වෙන්නේ ඒක වගකීමක් ගන්නවනම් කවුරු මොන කැම තිබ්බත් බෙදාගන්න එකයි වගේම කියන්නා කෙසේ කිව්වත් අසන්නා සීබුද්ධියෙන් ඇසිය යුතුයි කියලා සිංහල කියමනක් තියෙනවා. ඉතින් එතෙන්දී සංස්කාර වල වගකීම මේ හැම විදගෙන මස් විදගෙන ඇට මිදගෙන ඇට මිදුළු දක්වම යනවා. ඒ ඉක්මීමේ අපි එක්කෙනෙකුටවත් මේ වැරදි නැති මිනිහෙක් කියන්න බෑ. හැබැයි අපි මේ වැරදිලා කියන අදහසෙන් නෙමෙයි මේ කරන්නේ. මේක දැකගත්තොත් මැරෙන්නේ ඉස්සෙල්ලා ඒක ලොකු ලාභයක්. ඒක පාලනය කිරීමක් නෙවෙයි නිරීක්ෂණයක් තියෙන නිසා විපස්සනා කියන වචනේ තියෙන පස්සනාවම. දස්සනා පහතබ්බා කියන වචනේ හරිය ලස්සනට අර්ථකථනයක් කරනවා ඒක දැක්කා නම් මිනිහ ආයෙත් අත ගන්න යන්නේ. අවග කියන්නේ යන්නේත් නෑ. ඔක මගේ කියා ගන්නෙත් නෑ. ඔක දන්නවා මුලදිත් ඔගේ පාන්නයක් නෑ. දැක්කට පස්සේ පාන්නේකුත් නෑ. දකිද්දි පාන්නේකුත් නෑ කියලා ඒකෙන් එන්න තියෙන මේ දුක්ඛ ස්කන්ධේ. මේක බාහිර ගැනීමෙන් ඇති වෙන දුක්ඛ ස්කන්ධේ අතහැරලා දානවා. ඒක කරන දෙයක් නෙමෙයි සිද්ධ වෙන දෙයක්. ඒ නිසා පාලනය කිරීම වචනේ පාන් පාවිච්චි කිරීම පිළිබඳ තදබල චෝදනාවක් කරනවා මම මෙතන. මං කිව්වේ නෑ මං හිතන්නේ මම පරිසම් උනායි කියලා මං හිතනවා බණ කියනකොට මම පාලනය කියන වචනේ පාවිච්චි කරේ නෑ. මම ප්‍රශ්නේ හොඳයි. Thank you. මොනිටරින් කියන එක මට තාම සිංහල වචනයක් හොඳ එකක් හම්බෙලා නැහැ. දැන් මොනිටර් කරනවා කියලා කියන්නේ වෙන සිද්ධිය හොඳට බලාගෙන ඉන්නවා. හැබැයි ඒකෙත් මේ මැකියවිලියනිසම් නෑ බලය තහවුරු කර ගැනීම අදහසක් නෑ. මොකද වෙන්නේ කියලා. මේ සාමාන්‍ය පොඩි ළමයි ටික ශ්‍රී ලංකාවේ මොන්ටිසෝරි මොන්ටිසෝරි පන්ති ටීචර් බලාගෙන ඉන්නවනේ ළමයි අතපය කඩා ගන්නද මොකද වෙන්නේ කියලා. ඒ වගේ මෙයාට සෙල්ලම් කරන්න ඇරලා බලාගෙන ඉන්න ගතියක් තියෙනවා. ඒක අපිට වුණික මානවික වශයෙන් අපිට අයිතිවාසිකම තියෙනවා. තිරසනෙකුට නැති අයිතිවාසිකම තියෙනවා. නමුත් ඒකෙන් කියන්නේ අපි පාන්නේයට ගත්තා කියන එක නෙවෙයි. මේ අපේ තියෙන පාන්නයක් නැති ගතිය, අපේ තියෙන vulnerability කියලා තියෙන අපි දේවල් වලට යටත් වෙන ගතිය කොච්චර තියනවද කියලා පෙන්වුවාට පස්සේ රට උණු කැලක් දීලා ඕකෙන් පුටුවක් මේසයක් හදන්න කිව්වට හදන්නේ නැහැ. දන්නවකට බර අල්ලන්න බෑ. ඒක තේරුම් අරගත්තට පස්සේ තමයි ඇත්තටම ස්වයං ශික්ෂණය. ඔය තමන් හික්මනවා කියන එක ලේවලට වදින්නේ මේ සංස්කාර සංඥාවල පිළිබඳව තියෙන මේ මේ වගේ තියෙන මේ බංගුරකම. මේ ක්ෂණ බංගුරකම දැක්කට පස්සේ හැබැයි හරි ජොලි ජීවිතේ ඊට පස්සේ. ගොඩනෙක් හිතනවා මේක මේ මූණ තද කරන සතභාව මූණ අට කරගෙන බිම් බලාගෙන ඉන්න එකක් කියලා. බුදුම සන්තෝෂේ නම් වර්ධිනකොටම දන්නවා හරි ඕක බය වෙන්න දෙන්නේ ඕක තමයි ඉතින්. පහන කරන සමානට බුදුම වේදනාව එනවා. හිතාගන්න බැරි විදිහට මේ ඊයේ බහන හරි ෂෝ. ඉතින් ඕක තමයි කියන්නේ පාඩයක් නැහැ කියලා. කවුරු හරි ඇවිල්ලා එක්ක සද්දයක් කරනවා. පිස්සනගේ මනසත් එක්ක කරනකොට දැන් කියනවා මේ කැස්සේ සද්දේටත් කැඩෙන භාවනාවක් උඹට තියෙන ඕන උඹේ වග බලාගන්න. දොරේ යන්නේටත් කැඩෙන භාවනාවක් තියෙන කියලා තමන්ටම hina යනවා. කොයි දෙයක් ආවත් ඒක අර අනුන්ට දොස් දාලා මේ නඩුව අමාර කරන එතනින්ම නඩුව ඉවරයි. මේක තමයි බුදුහාමුදුරුවෝ කියපු වචන වල තියෙන දැනුයි මම මේක මේ මේ ධර්මයක් වශයෙන් දන්නේ. ඉස්සර මං හිතුවේ මේ කවුරු හරි කරපු දෙයක් කියලා. හරි මේ අන්තරාවලෝකනයක් සිදු වෙන්න පටන් අර ගන්නවා ගිහිලා ගිහිලා ගැසිලා ගැසිලා අන්තිමට ගියාට පස්සේ අර සියලු සුලි නැතුව මැද නතර වෙන ගතියක් තමයි එන්නේ හැම වෙලාවෙම බාහිරවර්ති නැහැ ඇතුළට නැමෙන ගතිය ආවට පස්සේ මේකට කියන්නේ මේ කන්ටෙන්ට්මන්ට් කියලා සන්තුෂ්ටි කරගතියක් සම්පත්‍ති කරගතියක් එන්න පටන් ගන්නවා මම ਸਰව බලධාරී දැන් කියන ඕනම දෙයකට මයි ළඟ උත්තරේ තියෙන ਸਰව බලධාරී කියලා කියන්නේ පාලනය කරනවා කියන එක නෙවෙයි මේ කවුරුත් මට කරපු දෙයක් නෙවෙයි නයිතං අත්ත කතම් බිම්බං නයිතං කර පර කතං අගං හේතුම් පටිච්ච සම්භූතං හේතුබංගා නිරුද්ධති කියලා ඒ මේ නිනාසි කෙනෙක් කියලා තිනවා මේක මට කවුරුත් කරන්න මම විශ්ින් කරන ලද ප්‍රතිබිම්බයකුත් නෙවෙයි කවුරුන් විශ්ින් මට කරන ලද ඌනියමකුත් නෙවෙයි හේතුම් පටිච්ච සම්භූතං හේතු නිසා පටගත් දෙයක් හේතු නැති දාසෝක නැති වෙයි ඉස්සර නම් අපි ඔක මේ අපරාධ මම මේ කරගෙන කියලා පශ්චාත්තාප වෙනවා දැන් එහෙම කිව්ත් නැහැ නැත්නම් මේ කෙනෙක් මට කරපු අහේනියක් කියලා හිතන දැන් ඒකත් නැහැ ඒ හේතු පටිච්ච ධර්මයක් හේතු නැති දාසෝක නැති වෙයි දැන් ඉන්නේ මම මැද ඒතකොට හරි මේ సౌందర్యාත්මක වටිනාකමකුත් තියෙනවා. ඒ වගේම සත්‍ය පිළිබඳ වගකීමකුත් තියෙනවා. ඒ වගේම සාධාරණේ ඇති වස්තු වලින් අපි එතන යපිලා ඉන්න එක පිළිබඳවත් හරි පිළිච්ච ගතියකට එනවා. එතකොට තමයි ඔය සම්පatti කරගතිය මේ ශාසනය කියලා කියන්නේ ඔය පුංචි දෙයක් නෙවෙයි හැම පැත්තෙම පිරිච්ච දෙයක්. ඒකට සෑහෙන කැපකිරීමක් කරන්න ඕනේ කියන එක තේරෙන පටන් අරගන්න ඔය හරි. හැබැයි ඒ ටික ඒ ඒ තේරුම් ගන්න හරිය ජීවිතයක තියෙන ඉතාමත්ම විචිත්‍රම ලස්සනම කෑල්ල. හරිම වටිනා ඒක. ඒක පන්නගත්තට පස්සේ ඊටු ටික තියෙන්නේ නිකන් අර Tamanට ඔප්පු කර ගැනීම සඳහා ගොඩක් වැඩ ඉස්සරහට තියෙනවා. මේ ටික හිතට වද්දාගත්තට පස්සේ අනික් වැඩ නිකන් විනෝදාංශ වගේ තමයි යන්න තියෙන්නේ. ලිඛිතව ප්‍රශ්න ඉදිරිපත් කළා තියෙනවා. කෙසේ නමුත් මම ආරාධනා කර සිටිනවා මේ සභාවෙන් මේ වෙලාවෙම තියෙන ප්‍රශ්න ප්‍රකාශන තියෙනවා කරුණාකර ඉදිරිපත් කරන්න කියලා. ඒ වගේම මේ මේ පටන් ගන්න අපිට තියෙනවා අතේ තියෙන ලිඛිත ප්‍රශ්න ගිය පාර ප්‍රශ්නයක් ඉදිරිපත් වුණා මේ කෙටි මතක් කරන්නයි කියලා මරණානුස්සති භාවනාවේ බුද්ධානුස්සති භාවනාවේ පිළිබඳව ඉතින් ඒ වගේ ප්‍රශ්න වලදී අතට ගොඩාක් වෙලා ගන්න නිසා මම ප්‍රශ්නේ ඊගාව දවසට තිබ්බා එහෙමත් මම පෞගේ මහසීමෝක් ගැන කල්පනා කරනකොට මට හම්බුණා හොඳ මරණය පිළිබඳ ලියවිච්ච රචනා දෙකක් එකක් තමයි අර මේ තිබ්බත යෝගී මිලරේපගේ පොතේ මරණය පිළිබඳ ලියලා තියෙනවා අනිත් එක කලිල් ජිබ්‍රාන් කියලා තිනවා මරණය පිළිබඳව. ඉතින් ඊට පස්සේ බලනකොට මමම ධම්රවි මධ්‍යස්ථානයේදීම 2008 ජනවාරි 20 වෙනිදා මරණානුසතියයි බුද්ධානුසතිය භාවනාවේ පැයක් බණ කියලා කියනවා. ඒ නිසා නැවතත් ඒක මතක් කරන්න එක ඉච්චන වෙලා ගන්න ඕනේ නැහැ කියලා මට හිතුණා. මම හිතන්නේ මේ ප්‍රශ්න ආපේ කරන්න අසාධාරණයක් මම කරනවායි කියලා. නමුත් මම මතක් කරනවා මේ ප්‍රශ්න ගන්න ඉතලා ඒක පිළිබඳව මරණානුස්සති භාවනා පිළිබඳ බුදුරජාණන් වහන්සේගේ දේශනාව ගත්තොත් හරීම සුන්දර හරීම සක්‍රීය උත්තරයක් උන්වහන්සේ සඳහන් කළා තියෙන්නේ උන්වහන්සේගේ තර්ක ක්‍රමය මරණය කියන එක ජීවිතයේ තියෙනවනම් අනිවාර්යයෙන්ම අමරණීයත්වයක් තියෙනවා. එච්චරයි. දුකක් තියෙනවා නම් දුකෙන් බේරීමක් තියෙන්න ඕනේ මරණය තියෙනවා නම් අමරණීය කමක් තියෙන්න ඕනේ ඒ මරණයට හේතුව මේ රැස් කරන කෙලෙස් නිසා අනිවාර්යයෙන්ම මේ උප්පත්තිය ඇති වෙනවා මරණයට හේතු උප්පත්තිය උප්පත්තියට හේතුව ගියාත්ම කරනද කෙලෙස් ඉතින් කෙලෙස් තියෙන තාක්කල් මැරෙනවා උපදිනවා මැරෙනවා උපදිනවා ඒ නිසා අපිට යම් විදියකට මරණානුස්සති භාවනාව සංස්කාර පිළිබඳව අධ්‍යයනය කිරීමෙන් සංස්කාර පිළිබඳව යම් ප්‍රමාණයක අවබෝධයක් ලබන්න පුළුවන් වගේ මරණය පිළිබඳව අවබෝධයෙන් ගත කරනවා නම් ඒකමයි අමරණීයත්වයට පාර එතකොට අපිට කරන්න තියෙන්නේ කෙලෙස් රැස් කිරීම නතර කරන්න. ඒකෙන් තමයි අපිට උප්පත්ති නතර කරන්න පුළුවන් වෙන්නේ. ඒ කෙලෙස් නතර කිරීමට නතර කළොත් මේ කර්ම නතර කරන්න වෙනවා. කර්ම නිසායි කෙලෙස් වෙන්නේ. කෙලෙස් වල විපාකයක් තමයි උප්පත්ති සාමාරණ. ඒකට ඒ කර්ම කිරීම නතර කරන්න නම් අපි අනිවාර්යයෙන්ම මේ එළඹ සිටි සිහියේ මේ කරන දේවල් පිළිබඳව කාය කර්ම වචී කර්ම මනෝ කර්ම පිළිබඳව එළඹ සිටි සිහිය තියෙන නිසා අප්‍රමාදයමයි අප්‍රමාදෝ අමතපදම් පමාදෝ මච්චුනෝ පදම් කියලා සරුවචනාංශගේ ප්‍රකාශනයේ තියෙන්නේ පමා වෙලා අපිව කරන්නම් වාලේ වැඩ කරන ගියොත් අනිවාර්යයෙන්ම කර්ම රැස් වෙනවා කෙලෙස් රැස් වෙනවා විපාක වාර වශයෙන් මරණ ජීවිත දෙක ලැබෙනවා කර්ම රැස්වීම පිළිබඳ අවබෝධයක් ගත කරන්න සතියෙන් ගත කෙරුවොත් ඒකට අප්‍රමාදය කියලා කියනවා ඒක තමයි මරණයට උත්තරේ ඒ නිසා සරුවචාන් සඳහන් කරලා තියෙනවා මේ ජීවිතයේදීම අමෘතය ලබන්න ඕනේ නම් මරණය සිහිපත් කරගන්න එතකොට කොහොමද මරණය සිහිපත් කිරීම අප්‍රමාදයට උදව් කරන්නේ කියලා බැලුවොත් අපි යම් අකුසල කර්මයක් කරන ඕන වෙලාවක බලන්න අපි මැරෙන බව මතක නැති කියලා තමයි අකුසල කර්ම කරන්නේ. යම්ම වෙලාවක අපි මැරෙන බව දන්නවනම් අපි සතෙක් මරන්න, අනුන්ගේ දෙයක් හොරකම් කරන්න, ඉන්න ටිකේ පුළුවන් තරම් කාමීත්‍යාචාර කරන්න පෙළඹෙන්නේ නැහැ. මොකද අපි දන්නවා මැරෙනවා කියන්නේ. ඉතින් අපි කෙලස් කරන හැම වෙලාවෙම මරණය අමතක කරනවා. ඒ නිසා ඒ වෙලාවවල මරණය සීපත් කරා නම් කෙලස් කරන ප්‍රමාණය අඩු වෙනවා අප්‍රමාද ශක්තිය නිසා ඒක නිසා මරණය සිහිපත් කර කර ජීවත් වෙන කෙනා කෙලස් උපදවනවා අඩු වගේම හැම මොහොතෙම ජීවත් වෙනවා මරණය අමතක කරලා මේ කාම සැපයට වැටලා එකන ජීවත් වුණත් මරණයක් වගේ රූකඩයක් වගේ ඒක නිකන් මේ හොල්මනක් විතරයි. කරන වාලේ කාම සැප විඳ විඳ ඉන්න මිසක ජීවිතයක් නැහැ. ඒ නිසා මරණය දීපත් කරන්න කරන්න ජීවිතේ පණප වෙනවා. එතකොට ජීවිතේ කාටවත් කරදරයක් වෙන්නේ නැත්නම් Tamanට කරදරයක් වෙන්නේ නැත්නම් නිසා මේ පුද්ගලයා හොඳින් ජීවත් වෙනවා. හොඳින් ජීවත් වෙන එක නම් හොඳින් මැරෙනවා. හොඳින් මැරෙන කෙනාට විතරයි මරණ පිළිබඳ අවබෝධ කරගන්න පුළුවන් ඉන්නේ බයෙන්වත් අක්කමුක්කවත් මැරෙන කෙනෙකුට නෙවෙයි. ඒක නිසා ඒකෙමත් ගන්න තියෙන්නේ මරණය අමතක කරලා ජීවත් වෙන එකනා කාමයටම දාස්කම් කරලා මැරෙනවා ජීවිතේ පුරාම තියෙන ප්‍රමාදයක් මතයක් මදයක් ප්‍රමාවක් මරණ ජීවත් කරන එකනම් නිතරම අප්‍රමාදයේ ළඹ සිටිනවා පව් කරන ගතිය අඩු වෙනවා එතකොට ජීවිතේ ජීවත් කරවන්නක් බාටපත් වෙනවා සන්තෝෂයෙන් මැරෙනවා. ඒකට සාරිපුත්‍ර සාංශේ බද්ධිකා මරණ කියලා සඳහන් කරලා තියෙනවා. කම්මාරාමතා, බස්සාරාමතා, නිද්දාරාමතා, ඝනසංගනිකාරාමතා, සංසග්ගාරාමතා, පපංචරාමතා කියලා මේ කරන්නම් වාලේ කර්මාන්තම කරකට මැරිලා යන මිනිස්සු જાතියක් කියනවා. කතාවට මැරිලා යන જાතියක් කියනවා. නිින්දට මැරිලා යන જાතියක් කියනවා. අන්න ඒ වගේ නිකන් ඇබ්බැහිය ගත කරන මනුස්සයා මරණයේදී අවාසනාවන්ත මරණයකට ලක් වෙනවා කියන්නේ. ඒව දැනගෙන මේ අප්‍රමාදීව ගත කරන කෙනා මරණදී සතුටින් ගත කරන නිසා මරණානුස්සතිය සජීවී කරන ධර්ම දේශනාවක් කියලා තමයි කියන්නේ. මේ අර පොදේ මේ අච්චු ගහලා මම හිතන්නේ කොළ සීමිත ප්‍රමාණයක් මම හදානවා. ඒකේ හොඳටම කියලා තියෙනවා මේ ජීවිතේට සතුටේ මොන දෙන්නේ නැති කෙනෙකුට කවදාකවත් මරණය දැනගන්න බෑ. මරණය දන්නේ නැති කෙනෙකුට කවදාකවත් අමරණීය තත්ත්වයට යන්න බෑ කියලා. මේකනම් මට වැරදිච්ච ප්‍රධාන දෝෂය තමයි මේ දෙක උපුටා උපුටාගත්ත තැන් මේකේ ලියන්න බැරි නම් ඒක ඇත්ත වශයෙන්ම මම කරපු ලොකු වැරද්දක්. මේකේ අර එකකනම් සඳහන් වෙලා තියෙනවා මේ දෙකේම හොයන්න අමාරුයි. මේ අර පොලියට ගත් මුදල් නැවත ගෙවිය යුතුයේ මරුවට කවුරු නමුත් ඒ ඒ හැටිය වන්දි ගෙවිය යුතුය. ඒ මග හැරී යාමට බොළඳේ කියන එක මේ ඒක ගන්න තියෙනවා බුද්දිස් පබ්ලිකේෂන් සොසයිටි එකේ මිලරේ පාගේ අමාවතුරු කියලා. මේක තියෙන්නේ මේ කලිල් ජිබ්‍රාන්ගේ දිවැසියා කියලා පොතක් පරිවර්තන කරනවා. ඒ පොත පරිවර්තන පහකට කියලා තියෙනවා සිංහලට විතරක්. ඒකේ මේ මරණය පිළිබඳ ලියලා තියෙන එක මේක ගාදුරටේ බුදුරජාණන් වහන්සේගේ වචනෙට සමාන්තරව යනවා. ඒක නිසා මම මේ පුළුවන් කෙනෙක් මේක තව ටිකක් පිටපත් හදලා දම් රිවියකේ කවුරු හරි මැරුණායි කියලා දැනගත්තොත් මිනිහ ළඟ මේක තියන්න. මරණ මොනවද කියන්නේ ශෝකලාපයි මොනවද කියන්නේ? ඩෙත් නෝටිස් කියලා තියෙන මරණ දැන්වීම වලට කමල් මහත්තයාගේ තාත්තා නැති වුණාට පස්සේ මේක තමයි තිබ්බේ මයින් එක. ඊට පස්සේ අපි ගත්ත ගත්ත එක්කනා ගිහිල්ලා බෙද අච්චුගා අච්චුගා බෙදන්න පටන් ගත්තා. ඒ නිසා මරණ බව අපි දැනගමු. ඉන්නා තාකල් සතුටෙන් ජීවත් වෙලා මරෙත් ලැහැති වෙන මරණ වෙලාවේදී කාට හරි පණිවිඩයක් දෙන්න ඕනේ. මරණයට කලබල බය වෙන්න දෙන්න එපා. ඒක වැඩ තියෙන ඉන්න කාලේ මේ පොත මේ කොලේ ලියන එකයි තියෙන්නේ. එතකොට බුද්ධානුස්සති භාවනාවත් සාමාන්‍ය මේ මරණනුස්සති භාවනාව හුඟක් මතක් කරලා දෙන්නේ වැඩ පස්සට දාන අයට. දැන් තරුණායචාන ඉන්නවනේ මම මේ දරුවා හම්බෙලා ඉවරනට පස්සේ භාවනා කරන්නම් පෙන්සන් ගත්තට පස්සේ භාවනා කරන්නම් අනම්මනම් කියලා ඉතින් මරණයාගේ මාරු මාරුවගේ නෑ කිසිම කොන්දේසියක් උඹට ඊට පස්සේ විවේකේ දෙන්නම් කියලා මොකද දරුවා හම්බ වෙන වෙලාවෙදිත් මැරෙනවා කිරි දරුවොත් මැරෙනවා ඕනේ වයසකදී මැරෙන්න පුළුවන් නිසා දරුවත් යනසේ සඳහන් කරලා තියෙනවා අජ්ජේව කිච්ඡං ආතප්පං චෝජඤ්ඤා මරණං සුවේ අදකලිතු අදම කරන්ද හෙට මැරෙන බව කවුද දන්නේ කියලා නිසා මරණානුසතිය ගන්න පැයද පස්සට ආය දාන අයට. පස්සට දාන්න අපිට කිසිම අනාගතය පිළිබඳව ඡාතිකයක් නැහැ. ඒක මේ පොතේ සඳහන් කරලා දෙනවා. බුද්ධානුසතිය ගන්නේ හිත මේ හේ බානවා, හිත මැල වෙනවා, හිත ධෛර්ය නැති වෙච්ච වෙලාවක සම්පහන්සන කෘත්‍ය කරන්න බුද්ධානුසතිය කරනවා. පොතේ සරුවචන් වහන්සේ මේ බෝධිසත්ත්ව කාලේ වැඩ කරනකොට උනත් උන්වහන්සේ සිව්පස දායකයෙක්වත් ගුරුවරයෙක්වත් භාවනා මධ්‍යස්ථානක මොනවාක්වත් තිබුණේ මොනවාක්වත් නැතුව සම්පූර්ණ ස්වයම්භූව තමයි මේ සත්‍ය පිළිබඳ තියෙන පිපාසාවෙන් හොයාගෙන ඇවිද්දකොට කොච්චරනම් අපිට වැඩි දුෂ්කරතාවලට මුහුණ දෙන්නේ නැද්ද? නමුත් කවදාකවත් බෝධිචිත්තයේ බිම තියාගත්තේ නැහැ. බෝධිචිත්තේ පාගගත්තේ නැහැ. සර්වචනන්සේ උපමාවකට කියනවා ඇතා සද්දන්ත කුලේ ඇතාගේ වලිගේ බිම මේ බිම ගෑවෙන තරම් හොඳෙත් බිම ගෑන තරම්. ඔහුගේ ලිංගෙත් බිම ගෑන තරම්ලු. කකුල් හතරත් බිම ගෑනවා කියන හත් පොළයයි කියලා කියන්නේ. ඒ තරම් ඒක තමයි සද්දන්ත කුලේ ඇතාගේ ලකුණ. ඉතින් මේ හොඳේ කොච්චර බිම ගෑවුනොත් කවදාකවත් සද්දන්ත කුලේ ඇතා හොඳේ බාග ගන්නෑ කියලා තියෙනවා. හොඳේ බාගත්තොත් වැඩේ ඉවරයි. මේ සර්වචනාංශයේ මුළු මේ බෝසත් කාලෙම මම බුදු වෙමි කියන එක කවදාකවත් බිම තියලා නැහැ. අනික හැමදේම බිම තියලා තියෙනවා. ඕන දෙයක් අප කරන මම බුදු වෙනවා කියන එක බිම තිබෙනවා. අන්නේ ශක්තිය එනවා බුදුරජාණන් වහන්සේගේ ගුණ සිහිපත් කරනකොට. ඒක නිසා අපේ හිත වැඩක් කරලා හති වැටෙනවා. භාවනා කළ වැරදිලා හති වැටෙනවා. දැන් කවුරුදී අසාධාරණ විදිහට බැනලා හේ බානවා. නැත්නම් මොන හරි වෙච්ච වෙලාවක බුදුජානනාංශගේ ගුණ සිහිපත් කරනකොට බුද්ධානුස්සතිය අරහන් කියන ගුණය තමයි ගොඩක්ම ඒකට දෙන්නේ. බුදුජානනාංශ කොයි එකකට සුදුසුසා. අපිට සුදුස්සෙක් වෙන්න නම් සුදුස්සගේ නමවත් මතක් කරන්න. අපිට හිත වැටෙනවා කියලා කියන්නේ අපි නුසුදුසුකම් අපි ආරෝපණය කරගන්න වෙලාවක්. නෑ අපි මේ බුරුම ස්වාමීන් වහන්සේගේ පොතක් මම පරිවර්තනය කරා. ඒකෙදි කියනවා ඒ ස්වාමීන් වහන්සේ මේ මේ අසවල් වැඩේ සංඝයාට කරන්න හොඳ නෑ. සංඝයාට කැප නෑ. අනම්මනම් જાති නෑ කියලා කියනවා. සංඝයා කියන්නේ බුදුහාමුදුරන්ගේ ගෝලයේ බුදුහාමුදුර කියන්නේ ලෝකේ ඕනම දෙයක් කරන්න පුළුවන් කෙනෙක්. ඒ නිසා සංඝයාගේ වැඩ කරන්න දන්නේ මාණික්ක ඕනෙකට පෙද්ද සංඝයා දන්නවා Tamanne කර පුළුවන් ප්‍රමාණය. අපි බුදුහාමුදුරෝ අනුව යන පිරිසක්. අපි මේ හැකියාවන් වඩා ගන්න යනවා මිසක් නතර කරන්න දෙන්නේ. අපි යන්නේ අරහත් භාවය ලබා ගන්න අරහත් භාවය කියලා කියන්නේ සුදුස්සෙක් වෙන්න. ඒ නිසා වැටෙන්න හදන වෙලාවක බුදු උදු සීපත් කරගන්න. බුද්ධ ශ්‍රාවකේ සීපත් කරගන්න බුදු ගුණ මෙනෙහි කරන්න. එතකොට මේ සම්පහන්සන කෘත්‍ය සිද්ධ වෙනවා. අන්තික තනි වෙච්ච වෙලාවක ලොමු දැහ ගන්න වෙන වෙලාවක බය ඇරෙනවා. ඒ වගේම ආරක්ෂාවක් Tamand වැටෙනවා. පාළු තැනක භාවනා කරනකොට ඇස් දෙක වහගෙන ඉන්නකොට අන්න ඒ වගේ ආනිසංස තමයි ටිකක් තියෙන නිසා ඒක පිළිබඳව මේ සමාජලට සම්බිවිගේ ප්‍රතිගත කරනවා ගිය මාස 2018 ජනවාරි මාසේ අපි හම්බෙච්ච වෙලාවේදී මේ චතුරාර්යක භාවනා ගැන කතා කරලා තියෙනවා. ඒ නිසා මේ මතක් කරේ දැන් කිරුවේ ඒක පිළිබඳව කිටි මතක් කිරීමක් පමණයි. එතකොට අර විදේශීය විද විවිධ ආගම් වල අය විවිධ අය මරණය දිහා බලන දි දැනගන්නයි මම මේ කොළ දෙකක් කොලයක් පරිගස්සලා තිබුණේ. ඒකත් නිකන් සාමාන්‍ය බුද්ධියට බෞද්ධ භාවය සඳහා හොඳයි. ඊට පස්සේ අපි අද යනවා අද දවසේ ඉදිරිපත් වෙච්ච මේ ප්‍රශ්න බලන්න ගරු ස්වාමීන් වහන්සේ දෙතිස් කුණපයන් ගැන අසුබ පිළිකුල් අනිත්‍ය වශයෙන් භාවනා කිරීමේදී හොඳ සමාධියක් ඇති වේ. මුළු ශරීරෙම ගැස්මක් සලා දැමීමක් ස්වභාවයක් දැකීමක් ඇති වේ. කිස් බවක් ඇති වේ. අනිත්‍ය ලක්ෂණ තවදුරටත් මතු කර ගැනීමට කළ යුතු උපදේශයක් දෙනුමින් දෙන්නේ නම් මැනවි. ඒ කියන්නේ එක එකන ඇතරම තම තමන්ගේ උපනිෂ්ඨේ සම්පත් වල හැටියට එක එක භාවනා ක්‍රම එක එක කර්මස්ථාන සප්පාය වෙන වෙලාවල් තියෙනවා මේ දෙතිස් කුණප භාවනාව ප්‍රතිපත්තාන සූත්‍රය දේශනා කරපු මේ කල්මාශි ධම්ම ගමේ මේ කුරු රට හුඟා ප්‍රසිද්ධව තිබිලා තියෙනවා ඒ අටුවාචාර කතාවල හැටියට බලනකොට. ඉතින් එහෙම කිරිල්ලේදී දෙතිස් කුණප භාවනා කරනකොට සමාධියක් එනවනම් හුඟකට රාග චරිතවලට තමයි මූල ධර්මානුකූලව රාගය නිසාම හිත ඒකෙම ආසාදනය වෙලා ආසාද්‍ය වෙලා ඉන්න කෙනෙකුට දෙතිස් කුණප දැම්මම පස්සේ ඒකේ තියෙන හිස්කතිය වැටුණාට පස්සේ හිත මැදහත් වෙනවා. එහෙම වෙනවනම් ඒ කියන්නේ සකස් කිරීමක් තියෙනවා දෙසුකුණ භාවනා සකස් කිරීමක් වෙනවා ඒකට අනිත්‍ය ලක්ෂණය තවදුරටත් මතු කර ගැනීමට කළ යුතු උපදේශ අනිච්ඡානුපස්සනාව අනිච්ඡානුපස්සනාව සඳහා අනිත්‍ය ලක්ෂණය මතු කර ගැනීම තමයි දෙතිස් කුණපෙන් කරලා දෙන්නේ අනිත්‍යතාවය කියන එක අපි භාවනා කරත් නැතත් ලෝකේ තියෙන එකක් එක එකනාට ඒ අනිත්‍ය ඉස්මතු වෙන්නේ කැපී පෙනෙන්නේ එයාගේ ආවේනික අනිත්‍ය ලක්ෂණය මත. ඒ අනිත්‍ය ලක්ෂණය මත උනාට පස්සේ ඒක නැවත නැවතත් ඒ අනුව බලන එකට කියන අනිච්චානුපස්සනාව කියලා. එතකොට හම්බෙන ඥානයට කියන අනිච්චානුපස්සන ඥානය කියලා. එතකොට මේ වගේ මේ විතර පිළිකුල් භාවයට වෙනස් භාවයටපත් වෙන දෙයක් නැවත නැවත සිහිපත් කරනකොට ඒකට කියන අනිච්චානුපස්සනාව කියලා. අනිත්‍යය අනුව බැලීම. නමුත් මේකේ ද්වේෂය මේ වංචා කරනවා. අනිච්චානුපස්සනා කරන කෙනා ද්වේෂය වංචා කිරීම නිසා අත්කිලමතාන යෝගයට වැටෙන්න ඉඩ තියෙනවා. එතකොට භාවනාව එකතන කරකවෙන්න ගන්නවා. ඒක නිසා ප්‍රයෝජනේ සලකලා අවශ්‍ය ප්‍රමාණයට කරලා ඊට පස්සේ ආනාපානසති භාවනා, පිම්බි මැකිලින් භාවනා, සක්මන වගේ මධ්‍යස්ථාන වලට ගත්තොත් පැටලෙන තියෙන ඉඩ අඩුයි. එහෙම නැත්නම් දෙතිස් කුණපේ දිගේම ගියොත් විවිධ විකාර රූප මතුවෙන්න ඉඩ තියෙනවා. හිත ඇතුලේ ඇති වෙන මේ විලෝපණය නිසා මොකද්ද විලෝපණය මේ වංචනික ධර්ම නිසා. ඒ නිසා ප්‍රමාණයකට ඒක කරලා හොඳම වැඩේ තමයි දෙතිස් කුණප භාවනා කරලා මධ්‍යස්ථාන වලකට දාන්න ඕනේ ආනාපානසති පිම්බි මැකිලින් වගේ. එතකොට මේ පිට පිටපොට යන තියෙන අඩුයි. ප්‍රශ්නේ අහන්නේ අනිත්‍ය මතු කර ගැනීම සඳහා. අනිත්‍ය ලක්ෂණය තවදුරටත් මතු කර ගැනීම සඳහා. ඒක එහෙම මේ අමෝරාවෙන් කළ යුත්තක් නැහැ. අපිට ඕන කළ තියෙන්නේ ඇති හැටිය දැක ගැනීම. මුගදෙනෙක් ඇති හැටිය දැක ගැනීම පටන් ගන්න අනිත්‍ය ලක්ෂණයෙන් තමයි. අත එහෙමම විය යුතු නැහැ. ඒ නිසා අපිට කරන්න තියෙන්නේ වර්තමානයේ පවතින අරමුණකට හිත තියාගෙන ඉන්නකොට තමන්ගේ කෙලස් ගැටේ හැටියට කෙලස් අහුවෙලා තියෙන හැටියට ලිහිනක පටන් ගන්නවා අනිත්‍ය ලක්ෂණයම බලන්න ඕනේ කියලා කලබල වෙන්න ඕනේ නමුත් මුල් කොටසෙන් නම් කියලා තියෙනවා ඒක දැනලා උදව් කරන බව එහෙමනම් ඒක දිගට කරලා ආරස්සාව පිළිබඳ හොඳම වැඩේ තමයි අනිච්චානුපස්සනාව වඩන පැත්ත නෙවෙයි ආරස්සාකාරීව යන්න හොඳම වැඩේ තමයි මේකෙන් හිත සමාධි මට්ටමට ආවට පස්සේ ආනාපාන සති භාවනාවට දාගෙන යන එක වඩා ආරක්ෂාකාරී කියලා මට හිතෙනවා. ගරු ස්වාමීන් වහන්සේ සංස්කාරයන් චේතනා චෛතසිකයේ බව පොතකින් කියව ඇත්තේ මේද පහදා දෙනු මැනේ. ඔබ මේක ඇත්තටම මම ධර්ම දේශනාවට එකතු කරා සංස්කාර කියලා කියන්නේ පොතේ දැනුම හැටියට බලනකොට චෛතසික සංස්කාර විශ්ව කරනවා චෛතසික 52ක් අපේ තේරවාදයේ පිළිඅරන් තියෙනවා. ඉතින් සංඥා වේදනා කියන චෛතසික දෙක අයින් වෙච්චාම ඊටු 50ම සංස්කාර කියන කොටස තමයි වැටෙන්නේ. ඒ සංස්කාරවල තියෙන ඊටු චෛතසික වලින් වඩාම සක්‍රිය වඩාම කැපිපේන වඩාම ප්‍රකටගෙන තමයි චේතනාව. උපමාවක් විදිහට පෙන්වන්නේ වඩු පන්තියක වඩු මඩුවක පුහුණු කරන ශිෂ්‍ය ගොඩාක් ඉන්න තැන ප්‍රධාන වඩුව නැති වුණොත් ඊ ගාවට වැඩි මහල් එක්කන අර පිරිසත් හසුරුන ගමන් තමනුත් වඩු වැඩේ යෙදෙනවා. අන්නේ වඩු ප්‍රධාන වඩුව නැති වෙලාවේදී ඒ ඉතුරු පන්තියත් හසුරුවාගෙන කෙරෙන්න ඕනේ වැඩෙත් කරනවා පුහුණුවත් වෙනවා තමනුත් වැඩ කරනවා වගේ චේතනාව තමයි මේ එම්බත් කණ්ඩායම මේවන්නේ. නිකන් ටීචර් නැති වෙලා පන්තියේ මොනිටර් වැඩ කරනවා වගේ. චේතනාව තමයි අරගන්නේ. හැබැයි චේතනාව පමණක්ම නෙවෙයි. පිටුරු චෛසික සේරම තියෙනවා. නමුත් මේ චේතනාව තමයි කර්ම රැස් කරන්නේ. චේතනාම් භික්කවේ කම්මං කියලා සර්වඥයන් බොහොම සරල සමීකරණයක් පෙන්නලා තිනවා. මේ චේතනාවෙන් තමයි කර්ම රැස් වෙන්නේ. චේතනාවේ තියෙනවා අචේතනික කියලා විකල්පයක් කෙරෙන දේවල්. චේතනා කියලා කියන්නේ හිතලා කරන දේවල්, කෙරෙන දේවල් අභිධර්මයේදී ඔක පෙන්වන අසංකාරික සසංකාරික ભેදේ. සසංකාරික කියලා කියන්නේ හිතලා කරන දේවල්. අසංස්කාරිකෝ කියලා කියන්නේ ඉබේ සිදුවෙන දේවල්. ඉබේ සිදුවෙන දේවල් වලින් කර්ම හැදෙන්නේ නැහැ. අචේතනිකෝ කරන දේවල් වලින් කර්ම රැස් වෙන්නේ නැහැ. ඉතින් අපේ දවස පුරාම සිදුවෙන දේවල් වලින් වැඩි කොටසක් අචේතනිකව සිද්ධ වෙන්නේ. නමුත් අපි සතිය නැති නිසා එව්වත් හිතලා කෙරුවා වෙන්න ඇති කියලා අපි සෑහෙන්න පශ්චාත්තාප ඒක නිසා මේ මරණ මොහොතට යනකොට විශාල කන්දක් අරගෙන යන්නේ අපි විසින් ඇත්ත වශයෙන් කරලා නැහැ. නමුත් අපිට සාක්කයක් නැහැ. මොකද සතිය ක්‍රියාත්මක නැති නිසා අර සේර මම හිතලා කරපු ඒවා වෙන්නේද කියලා පෙළෙන ගතියක් තියෙනවා. හීනමානයට යන කෙටි හැටි එහෙමයි. ඒ නිසා සතියෙන් ගත කරනවා නම් අපිට තේරෙන්න පටන් ගන්නවා අපි වැඩ කරන ඒවා තියෙනවා. නොකරන රාශියක් තියෙනවා. ඒක ඇත්තටම කර්ම වෙන්නේ නැහැ. අපිවට වග වෙන්න ඕනෙත් නැහැ. අනාත්ම ගතියක් තියෙන්නේ. අන්න ඒවා ගැන දන්නවනම් ඒවා පිළිබඳව ආවදියෙන් කටයුතු කරනවනම් Tamanට වෙන කවුරු හරි ගහනකොට, බයිනකොට, හිංසා කරනකොට, ස්තුති කරනකොට තියෙනවා. ඇත්තට මේ මිනිස්සයා නෙවෙයි මේ කරන්නේ රූකඩයක් කියලා. එයාට එහෙම ඕනකමක් නැහැ. දැන් උපමාවක් වශයෙන් අපි හිතන්නේ අපි භාවනා කරන මෙතන කට්ටිය. භාවනා කරනකොට මේ ළඟ ගෙදරක රණ්ඩුවක් හරි වහලයක් හදනවා හරි මොකක් හරි සද්දයක් එනවා. මේ සද්දය ඇවිල්ලා ඉතින් අපිට කනට ඊරි ගෑවෙනවා වෙහෙස වෙනවා. හොඳට භාවනා කරන කෙනෙක් බැලුවොත් කල්පනා කළා මේ මට කතා කරනව නෙවෙයි මේ. නැත්නම් මට පණිවිඩයක් නෙවෙයි සද්දයක් විතරයි කියලා අර කමතක කළා දාන්න පුළුවන්. මේ මටම නම් කතා කරන්නේ ඕන්න අපි සම්බන්ධය. ඒ වගේ බැලුවොත් අපකරා පැමිණෙන මේ චෝදනාරේ මේ ඇත්තටම අපිම සැලසුම් කළේ නේ වගේ නිකන් පාවෙන දේවල්. අපි මේ ඔක්කොම අල්ලලා ගන්න. ඒ වගේම අපි කටයුත්තක් කරනකොට තව කෙනෙකුට මොනවා හරි වචනයක් කියනවා. ඒ පුදුලා ඒක දරා ගන්නවා පීයට පපුවට පීයෙන් යනවා වගේ හිතනවා. අපේ අදින් නිකන් වැරදිලා කියවිච්ච වචන. අපි දන්නවා මේක එහෙම අදහසකින් හිංසා කරන අදහසින් නෙවෙයි කිය අපේ සාමාන්‍ය වචනයක්. නමුත් මෙයාට හිතරිනවා. ඒ පුදුලා නඩු දානවා, චෝදනා කරනවා, අපහාස කරනවා. ඒත් අපිට හිතා ගන්න පුළුවන් ඉතින් මම හිතලා කිරුවේ නෑ චෝදනාව ආවත් චෝදනාවක් මම විඳා ගන්නවා. ඒත් මම කරපු දෙයක් නෙවෙයි කියලා. එනිසා මේ චේතනාව හරි අමාරුයි අල්ලන්න. සතියෙන් අල්ලගත්ත දවසේ තේනවා අපි මේ අහක යන චෝදනා අහක යන වැඩි රාශියක් අපේ මල්ලේ දාගෙන හරියට පස්චාත්තාප. ඒකෙන් අපි මේ හරියට අපි ළඟ තියෙන අර නැවුම් ලස්සන සුවඳ පිවිතුරුකම හේබාන. වැඩක් කරන්න තියෙන ශක්තිය මොනවත් නැතුව යනවා. මේ මේ චේතනකල් චේතනා චේතනා දෙක අතර වෙනස දන්න. සංස්කාර කියන පදේ චේතනා තමයි අභිධර්මයේදී විස්තර කරනද චේතනා තමයි මුල් වෙලා තියෙන්නේ. හැබැයි මතක තියාගන්න චේතනා සම්බන්ධ කරගත්තා වූ මේ චේතනා චෛසික මුල් කරගත්තා වූ චෛසික 50ක සම්මුතියට තමයි සංස්කාර කියලා කියන්නේ. ඊගාවේ කරනවා සංස්කාර සහ කර්ම අතර ඇති සම්බන්ධතාවයේ චේතනා කියන කර්ම නම් සංස්කාර කියන්නේ කර්ම කියලා සංස්කාර අතර තියෙන ප්‍රධාන වචයිසිකේ චේතනාව චේතනාම් භික්කවේ කම්මං වදාමි කියලා සරුවචනසික උපමාව දේශනාව අනුව සංස්කරණය කෙරුවොත් තමයි අපි දේවල් කර්ම බාට රැස් කරගන්නේ. යන්න අරලා තිබ්බොත් යන දේ යන්න අරලා තිබ්බට අපිට කර්ම වෙන්නේ නැහැ. ඒකෙදී හොඳ මේ සූත්‍රයක් කිට්ටුවෙන් යන සූත්‍රය තමයි මාළුන්කි පුත්‍ර සූත්‍රය. මාළුන්කි පුත්‍ර කියලා කියන්නේ හොඳට වයසට ගිහිල්ලා පැවිදි වෙච්ච බමුණෙක්. සරුවත් ජනස ළඟට ඇවිල්ලා කියනවා ස්වාමීන් වහන්සේ මට කෙටියෙන් බණක් කියන්න මම විවේකයට වෙලා පැත්තකලා භාවනා කරන්න හදන්නේ කියලා. ඉතින් සරුවත් ජනස කියනවා මම මෙච්චර බණ කියලා තියදී තවත් ඇවිල්ලා මගෙන් මටම කියලා දේවල් අහනවා මොකද්ද මේකේ තේරුම කියලා නිකන් චෝදනා කරලා මාළුන්කි පුත්‍රෙන් අහනවා මාළුන්කි පුත්‍රය යම් කිංච රූපං අදිත්තං අදිත්තපොබ්බං නපස්සති නපස්සිස්සanti යම් කිසි රූපයක් තියෙනවා දැකලත් නැහැ දැනට දකිමිනුත් නෙමෙයි බලමිනුත් නෙමෙයි බලන්න වෙන්නෙත් නැහැ එහෙම රූපකින් කෙලෙස් උපදීද කියලා යම් කිංච රූපං චක්කු විඤ්ඤය රූපං අදිත්තං අදිත්තපොබ්බං නපස්සති නපස්සිස්සanti දැකලත් නැහැ බලමිනුත් නෙමෙයි පෙනෙනවත් නෙමෙයි පෙනෙන්නේ ඉස්සරහට පේන්නේත් නැත්නම් කෙලෙස් උපදින්නේ නැහැ ඊට පස්සේ වේදනා ශබ්ද හිත මේ ගන්ධ රස ඔක්කොම පෙන්ලා පෙන්නනවා යම් මේ වර්තමාන මොහොතේ තියෙනවා නම් ඒකෙන් විතරමයි කෙලෙස් උපදින්නේ අනිත් ඒවා විශාල රාශියක් අපිට කෙලෙස් උපදින්නේ ඒකෙන් අපිට ගන්න පුළුවන් මේ වර්තමානයේ දැනට තියෙන එකෙත් චේතනාපූර්වකෝ ගිය දේවල් වලින් විතරයි කෙලෙස් උපදින්නේ අචේතනිකව සිදුවෙන අසංස්කාරක සිදුවෙන දේවල් වලින් කෙලෙස් උපදින්නේ නැහැ. අන්න ඒ වෙනස අපිට අහුවෙන්නේ නැහැ අපි සතියෙන් හිටියේ නැත්තම්. සතියෙන් හිටියොත් අපිට තේරෙනවා මේ වැඩේ අපි හිතලා කරපු දෙයක්ද නැත්නම් වෙච්ච දෙයක්ද කියලා. ඒක භාෂාවේ ආකාරයට පෙන්වන්නේ සකර්මක සහ අකර්මක ભેදය, පැසිව් වොයිස්, ඇක්ටිව් වොයිස් කියලා. ඕක උත්තරාත්මක ගැඹුරු ව්‍යාකරණ ප්‍රශ්නයක් උතන තියෙනවා. අපි සැලසුම් කරලා කියන දේද යාට ඇහෙන්නේ. එහෙම නැත්නම් අපි හිතපු දේම අපි කතා කරන්නේ. මෙතනදී අද ලෝකේ කොච්චර දුරට මේක ප්‍රයෝජන ගන්නවද කියනවනම් අද කියන්නේ ලෝකෙට තාක් මේ තොරතුරු තාක්ෂණයෙන් තමයි මුළු ආණ්ඩු පෙරලන්නේ යන්නේ. ඕනෙම නොකියප දෙයක් කිව්වයි කියලා හදලා පෙන්වන්න පුළුවන් තොරතුරු තාක්ෂණය. ඕනෙම කරපු දෙයක් නොකරුවයි කියලා පෙන්වන්න පුළුවන්. ඉතින් අද මේ මිනිස්සු කාලා බීලා නෙවෙයි අද ජීවත් වෙන්නේ ටෙලිවිෂන් එකේ පත්තරයි බලලා විතරයි. ඒ තරමටම අපි ඔක්කොම ගන්න මේ කවුදෝ හදලා දෙන ටෙම්පරාදු කරලා දෙන තොරතුරු වලින් තමයි. සතියෙන් ජීවත් වෙනකොට තේරෙනවා මම කතා කරන දේ වුණත් මම හිතන දේමද කියවෙන්නේ මම කියන දේ දණික් කෙනෙක් තේරුම් ගන්න කියලා බැලුවොත් මෙතන විතාල සංවේදනයේ ප්‍රශ්නයක් තියෙනවා. ඒ නිසා සතියෙන් හිටියොත් තේරෙට පටන් අර ගන්නවා සචේතනිකව කරන දේවල් සහ අචේතනික කරන දේවල් ඉතින් කියන්න ඕන වෙලා තියෙනවා මට සචේතනික කොටසට විතරයි කර්ම රැස් වෙන්නේ අචේතනික කොටස වල කර්ම රැස් වෙන්නේ නැහැ ඒක කාටවත් බලන්න බෑ කරන කරන වැඩේ සතියෙන් අප්‍රමාදයෙන් කරනවා නම් ඒ පුද්ගලයාට බලන්න පුළුවන් නිදාගන්න ගියාම දවසේ කොච්චරක් වැඩ වැරදිලා තියෙනවද කොච්චරක් වැඩ හරි ගියාද ඊට වැඩිය දියුණුවක්ද නැද්ද කියන එක. සතියෙන් හිටියේ නැත්තම් බලන්නත් බෑ බැලුවට තොරතුරුත් නෑ ඒක හරියට අර දෙයර කිව්වා වගේ ක්‍රිකට් ගහනකොට වීඩියෝ වෙලා තිබුණා නම් ඇක්ෂන් රීප්ලේ ස්ලෝ මෝෂන් දාලා බලත හැකියි. වීඩියෝ වෙලා තිබුණ නැත්නම් බලන්න බෑ. සතිය කියලා කියන්නේ ඒ වගේ වීඩියෝ කරලා තමන්ගේම දේ වෙන පැත්තකින් බලන වගේ බැලිලක් තමයි. ඉතින් ඒක තියෙන කෙනාට මේ මේ සංස්කාරජයසිකයේ චේතනාජයසික හරිය වැදගත් වෙනවා. මේ දවසේ අද මම වරදගෙන තියෙන්නේ හරි ගිහිල්ලා තියෙන්නේ චේතනා පූර්වකද කරලා තියෙන්නේ නැත්ති කියන එක බැලනකොට මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම හරි දෙන්නට වැඩි සජීවීව තේරෙන පටන් ගන්නවා. ගරු ස්වාමීන් වහන්සේ දැන්ට වසර දෙකක පමණ ආනාපාන සති භාවනා යෙදෙමි. නමුත් කිසි විටකත් ආලෝකයක් හුස්ම නොදෙනී යාමක්වත් වෙනත් මේ ස්වභාවයේ සාකච්ඡාවෙන් කිසිම දෙයක් දැනී නැත. ඇතැම් විට රැහැයන්ගේ ශබ්ද වැනි සූ ශබ්දයක් දිගට ඇසේ. දිනපතා සාමාන්‍යයෙන් පැයක් පමණ බාන යෙදී. මගේ ඉදිරි ගමන දිනු කර ගැනීමට හිත එකලස් කර ගැනීමට ආමිෂ පූජාවක් වැනිදී හෝ වෙනස් ක්‍රම තිබේ. මම සම්පූර්ණ නිර්මාංශක වෙමි. මගේ අන්තිම අත්තිවාරම මදියයි හිතමි. ඇතමුන් ත්‍රිහේතුක ප්‍රතිසන්දයක් ගැන කියයි කරුණාකර පහදා දෙන්න. ඉතින් මේකේ මුල් ටිකේ තියෙනවා දැන්ට වසර දෙකක් පමණ ආනාපාන සති භාවන යෙදෙමි. නමුත් කිසි විටකවත් ආලෝකයක් හුස්ම දැනියාමක්වත් වෙනත් මේ කිසි සාකච්ඡා සභාවේ සභාවේ සාකච්ඡාන කිසිම දෙයක් දැනී නැත. හැතැම් විට රැයන්ගේ හෝ සූවැනි શબ્දයක් දිකට ඇසේ. දිනපතා සාමාන්‍ය පැය පවුණු අණ යෙදෙමි. ඉතින් මේ නැති දේවල් වෙන්න එපා. පෙන්වන දේ කියනවනම් කොහෙද යන්නේ කියලා කියයි. මේ කොටිගාතේ සද්දාචි සහාමතුරු ප්‍රසිද්ධ හාමුදුරු නම බණ කියන්නේ. ඉතින් ඒ දවසේ හාමුදුරුගේ බණක් අහන්න ගියා. හාමුදුරු මට මේ බණේදි කියපු කතාවක්. මේ මුල්ලේදී ආවේ පිස්සන් කොටුවේ බණකට එන්නේ කියලා කිව්වා. ඉතින් හාමුදුරු බුද්ධුම බයයිලු පිස්සන්. ඉතින් ඒ නිසා වෙලා නැතුළු හරියට යන්නේ බණ වෙලාටලු එදා විනාඩි 15ක් විතර කලින් ගියාලු. යනකොට සංවිධායක කවුරක්වත් නැතිලු වාට්ටියේ පිස්සු ටික විතරලු හිටියේ. එනකොටම කළේ මෙහෙනවා මෙහෙනවා මෙහෙනවා කියලා පිස්සේ කතා කරා. ඉතින් හාමුදුරුවෝ බයලා තියෙන දැන් ඉන්නේ සංවිධායක ඒ කියලා දැන් මේ මනුස්සයාට විරුද්ධ වෙලා බෑ කියලා කිව්වල මේ කොට පිටියට කන තියාගන්නේ. ඉතින් මේ මනුස්සයා ඉස්සරහින් කන තියාගෙන ඉන්නවා දැන් හාමුදුරුවෝ පිටිපස්සෙන් කන තියාගෙන ඉන්නවා. විනාඩි 5ක් විතර ඉන්නකොට කොන්දරේ දෙනවා. ඔළුව උස්සන ගලු තමසට කන තියන්න කිව්වේ තියනවා. දැන් ඉතින් මොනවාක්වත් කරන්න දෙයක් නිසා තියාගෙන ඉන්නකොට ඉන්නම බැරිලු ආන්න නැගිටලා කිව්වලු මේ උපාසක මහත්තයෝ මොනවත් නැහැ නේ කිව්වා. මට මොනවත් නැහැ. තමුසේ මේ විනාඩි 5ට නැග මම දැන් දවස් 3ක් කනවා මටත් මොකක්ද වුන්නේ නැහැ කිව්වලු. කියනකොට සංවිධායකයෝ ඇවිල්ලා දැකලා අර හම්දුව බේරගන්න තියෙනවා. ඉතින් භාවනා මොනවාරි අහන්න බලාගෙන මේ ඉන්නවනම් මොකවත් හම්බ වෙන්නේ නැහැ. ඒ වරුවක් දෙකක් නෙවෙයි අවුරුදු ගාණක් හිටියත් මොකවත් හම් වෙන්නේ නැහැ. අර කොටිගාවත් හැමදෙරෝගේ පිටිපස්සෙන් ගිහිල්ලා කන තියාගෙන ඉඳ ඒත් ඇහෙන්නේ නැහැ. මේ මොනවාර ඉල්ලනවා නම් මේ අල්ලපු ගෙදරට ආලෝකේ තියෙනවා මට ආලෝකේ නැහැ. මේ අල්ලපු ගෙදේ කරන ආනෝපණ නැතිලා තියෙනවා මට නැහැ. ඒ ඔහොම ගණ දෙනුවක් නැහැ මේකේ. තබේකට කියනකොට තේරුම් අරගන්න මට වැටහෙන දේ කියන්න. කිසිම දෙයක් අපේක්ෂා කරනවා නම් ඒක භාවනාවක් වෙන්නේ නැහැ. ඒක මේ කාම ආසාවකට විතරයි දෙවෙන්නේ. ඒත් ආසාවක් විතර නිසා සමතන් සුද්ධ කරනකොට මේ ටික මතක තියාගන්න. ආනාපානේ ආස්වාදයේ හිත තියාන්න පුළුවන්ද? ආස්වාදයේ මෙනෙහි කරාද මොනවද වැටුනේ? ප්‍රසවාදයේ හිත කියන්න පුළුවන්ද? මෙනෙහි කරාද මොනවද වැටුනේ? එච්චරයි. අල්ලපු ගෙදේවත් එක පැටලව ගන්න එපා. ප්‍රසිද්ධ සාකච්ඡාවේ යන් වැටෙච්ච දේ කියන්නේ. ඒකත් විනාඩියෙන් දෙකෙන් තුනෙන් හතරෙන් තමයි වෙච්ච දේ මිසක්කා විය යුත්තක් කියලා ආනාපාන භාවනා කවදාකවත් නැහැ. භාවදී විය යුතුයි කියලා දෙයක් නැහැ. ඉතින් අර නිදර්ශන වශයෙන් කියනවා. ආනාපාන ගෙවිල යනවා, සහැල්ලු වෙනවා, ආලෝකමත් වෙනවා. ඉතින් ඒ පොදු. නමුත් ඒව බලාගෙන කරන්න කෙනෙක් නෙවෙයි කියන්නේ. ඒක නිසා මේ පදනම හොඳ නැහැ කියලා කියනවා ප්‍රශ්නේ පසු කොටසේදී මේක තියෙන ප්‍රශ්නේ භාවනා කිරීමේවත් දැනුමේවත් නෙවෙයි කමඨාන සුද්ධ වෙන්න තියෙන්නේ භාවනා කරලා ඒක කාට හරි දන්න කෙනෙකුට කියලා සැරයක් දෙසරක් කියනකොට තේරෙන පටන් අර ගන්නවා Tamanට ඇස්පනා පිට වැටහිච්ච දේ කියනවා මිස හිතලවත් බලාපොරොත්තු වෙච්ච දේවල් කතා කරන්න ගියොත් එහෙම හුඟක් මන්දෝත්සහය වෙනවා භාවනාදී අපිට අනිවාර්යයෙන්ම එකම නියාමයි කියන්නේ බැලුවොත් පේන පේන දේ කියන්නේ බලන්නේ නැතුව අරක බලාගෙන අරක අපේක්ෂාවෙන් මේක අපේක්ෂා කිව්වොත් ඒක මේ එල්ලයක් වෙන්නේ නැති වෙන භාවනාවක් වෙනවා. එතකොට නිවැරදි එල්ලේ නැතිකම තියෙන්නේ. ඒ නිසා Tamanට ආස්වාස වේලාව ප්‍රස්වාස වේලාව වෙන් කරලා අල්ලන්න බලන්න. ඒ දෙක දැනුණා නම් දිගින් දිගට දිගින් දිගට භාවනා කරන්න කරන්න වැඩි තුරතුරුතෝගයක් එනවා. මේ ආනාපාන නැතිවීමක් හෝ ආලෝකය කියලා කියන්නේ මේ මුල් පියවර පහු කළ ගොඩාක් ඊට පස්සේ වෙන දෙයක්. ඒ පදනම වශයෙන් මතක තියාගන්න තමයි වැටහෙන දේ, දැනෙන දේ ආස්වාසයට සාපේක්ෂව සහ ප්‍රසවාසයට සාපේක්ෂව ඉදිරිපත් කරනවනම් මම හිතනවා මේක මේ සභාවක සාකච්ඡා කරන්න බොහොම හොඳයි මේ ප්‍රශ්නේ. එහෙම නැතුව මේ මේ ආමිෂ පූජාවල් වලින් ඒ කියන්නේ දානමේ පස්සේ අඩුවක් නෙවෙන්න ඉඩ තියෙනවා මේකේ. ඒක නිර්මාංශ භාවයේ මේකට අදාළත් නැහැ. අත්තිකාරම අත්තිවාරම මදි කියලා හිතනවා නම් එකමයි තියෙන්නේ මේ ධර්ම සාකච්ඡාවල අඩුව නැත්තම් තමන්ගේ භාවනාව දන්න කෙනෙක් එක්ක හම්බෙලා අපි සාමාන්‍ය සිංහලෙන් කියන කමඨාන් සුද්ධ කිරීමේ අඩුපාඩුවක් තමයි මෙතන තියෙන්නේ. මේ වගේ මේ සාකච්ඡා කරනකොට සමහර විටක පිෂ දෙන්නත් ඉඩ තියෙනවා. උපේක්ෂා සාගතනාව අනුව බලමින් එයි අනිත්‍ය ස්වභාවය දැක උපේක්ෂා සාගතව ඒක සංඛාර නොසදා සිටීම සංඛාර දැකේ අනිත්‍ය ස්වභාවය හා අනත්ත්ව භාවය දැක උපේක්ෂා සාගතව සිටීම දෙවිදියෙත්ම අවසාන ප්‍රතිඵලය වන සදා සැපගෙන දෙන නිවන තගා කර ගැනීමට හැකි නේද චිත්ත සංකාරන මනෝ සංකාර තවදුරටත් පහදා දෙන්නේ ශ්‍රද්ධාවෙන් নমස්කාර කරමි. මම මේකෙදී අත්‍තරම අහලා තියෙන වේදනාව අනුව බලමින් උපේක්ෂා වේදනාවට සංස්කාර දැක ඒ අනිත්‍ය ස්වභාවයේ අනත් ස්වභාවයේ උපේක්ෂා සාගතෝ සිටීමත් දෙවිදියෙන්ම අවසාන ඵලයේ නිවනට ළඟා වෙන්න පුළුවන් කියලා මාත් නම් මේ හිතාන තමයි කරන්නේ කරලා බලමු. එහෙම නැත්නම් මට හතියට සාහිතික වෙන්න බෑ. අපි කරන්නේ මේ ට්‍රයිල් ඇන් එරර් එකක් යන්නේ. එහෙම ඉච්ඡිත සාධකව කරන්න පුළුවන් නැචින් සරුවචනanse වැඩ ඉන කාලේ හතර දිශාවට බණ කරලා හතර පැත්තම නිවන් දක්වන්න තිබුණානේ. බොහෝම සුළු ගානයි නිවන් දැක්කේ. ඒ වෙනකොට මෝරලා තිබිච්ච ඒ පින තියෙන කෙනාට වැදුණා නම් ගියා. එහෙම නැතුව මේ දෙක වෙච්ච නිසා නිවන් ලබනවා කියලා මෙහෙම කෙටි කෙටි සරල සමීකරණයකට ත්‍රිපිටකය පිටු කරන්න අමාරුයි. නමුත් මේ දෙක කරනව නම් ඒක බොහොම උතුම් වැඩක්. මොකද මේ ලාභ සත්කාර සඳහා යන ගමනක් නෙවෙයි නිවන සඳහා යන ගමන. අපි උත්සාහයෙන් ලොකු විශ්වාසකින් තමයි කටයුතු කරගන්නේ. ඔය චිත්ත සංකාර මනෝ සංකාර පිළිබඳව චුල්ල වේදාල සූත්‍රයේදී මේ මේ ධම්මදින්න මේ රහත් මේනින් වහන්සේ උපාසික විශාක උපාසක අනාගාමී උතුමන් වහන්සේත් අතර සාකච්ඡාවේදී කාය සංකාර, වචී සංකාර, මනෝ සංකාර ලස්සන පැහැදිලි කරනවා. තව තැන් වල තියෙනවා මේ කාය සංස්කාර කියලා කියන ආස්වාස ප්‍රස්වාස, චිත්ත සංකාර කියලා කියන්නේ විතක්ක ਵਿਚාර, මනෝ සංකාර කියලා කියන්නේ සංඥා වේදනා. ඒක තමයි සාමාන්‍යයෙන් ථේරවාදිකේ ආදර්ශයක් විදිහට අරගෙන තියෙන්නේ අනිත් ඇඟවලත් මේ අදහසම තමයි මේ නැවතත් කියවෙන්නේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ එකම අරමුණක් දැස බොහෝ වේලා බලා සිටීමෙන් එයි විචිත්‍රත්වය නැතිවි මිරංජනේ වෙන බව බොහෝ දේශනාවල කියා තිබේ. මෙසේ එක අරමුණක් දැස බලා සිටීම සමත භාවනාවක්ද කියා කරුණාවෙන් පැහැදිලි කර දෙනු මැනවි. දෙපැත්තටම යන්න පුළුවන්. කොයි අරමුණක් වුණත් මේක සාමාන්‍ය සරුවත් දේශනාවේ සඳහන් වෙලා තියෙන්නේ අපිට මෙච්චර මේ ප්‍රසිද්ධ දුක නොවැටෙන්නේ අරමුණු මාරු කරන නිසායි කියලා. අපි නිතරම ඇඳුම් වස්ත්‍ර මාරු කරනවා. දේවල් දොරවල් මාරු කරනවා, කෑම මාරු කරනවා, සුඛෝභෝගී දේවල් මාරු කරනවා. ඔක්කොම මාරු කර කර මාරු කරලා ඒකට පොහසත්කම කියලා තමයි හිතාන ඉන්නේ. නමුත් සර්වඥයන් සඳහන් කරනවා මේ දුක වසා දැමීමක් කරන්නේ එකම දෙයක් එක්ක බොහෝ වේලා ඇසුරු කරනකොට ඕනම දෙයක් තුළින් දුක මතුවේ. අපි එකම ඉරියාවේ විනාඩි 15ක් 20ක් යනකොට දුකයි තමයි. ඒකට අලුතෙන් කියලා දෙන්න දෙයක් නැහැ. ආනාපාන එක තැන ඉන්නකොට ඒකේ තියාගෙන ඉන්න බැරි වෙනකොට හිත දුකයි තමයි. නමුත් අපි ඒකට පිළියම් හොයන. පිළියම නෙවෙයි මේක තමයි පෙන්වන්න හදන්නේ. ඉතින් මේ ඒ දුකක් වෙලා ඉන්න එකට ඒ පරණ කතාවක් කියනවා. ඒක ආමුදුකනේ දිගින් දිගට දිගින් දිගට පටිච්චසමුප්පාදේ දේශනා කළා තියෙනවා. අවිජ්ජා පත්‍ය සංකාර සංකාර පත්‍ය විඥාන ඉතින් විතර කියලා දිගට කියලා පැය දෙක තුනක් යනවා ලුබන්න. ඉතින් කවුරක් නැතුව නැගිටලා බලනකොට කට්ටිය නැගිටලා ගිහිල්ලාලු. හාමුදුරුව වටත් අරලා බලනකොට ඉස්සරහින් පුසුපාද කම කෙනෙක් විතර වයස කෙනෙක් විතර බණ අහගෙන ඉන්නවලු ඒ හාමුදුරුව වටත් අයින් කරලා ගලු පාසකම්මා මේ ගැඹුරු බණ කාටවත් තේරෙන්නේ නැහැ. ඔක්කොම යන අඩු ගන්න උපාසකම්මවත් හිටපෙක ලොකු දෙයක් නේ තේරුණාද බණ කියලා වුණු. අනේ සංස 12 ආකාරන පස්සපච්චා වේදනා කියන එක නම් හොඳට තේරුණා කියන්නේ. දුක අවබෝධ වෙන හැටි තමයි. කියලා පස්සපැත්ත අත ගගා නැගිටලා ගියා. ඒ වගේ මේ අරමුණක් දිහා දිගට ඉන්න බැරිකම තමයි අපිට තියෙන ප්‍රධානම එක මේක තමයි එක දවසක් සරුවච්චන් වහන්සේ ළඟට ඉන මේ අන්‍ය තීර්ථක පරිබ්‍රාජකේ එයාගේ ගුරු හාමුදුරුවෝ පිළිබඳව වර්ණාවක් කරනවා මේ අපේ ගුරු හාමුදුරුවෝ ඒ කියන්නේ අපේ ශාස්ත්‍රුන් වහන්සේ දූවිලි තියෙන පාරක් අයිනේ වාඩි වෙලා සමාතයට සමාධිය ඉඳලා තිනවා. එතකොට ගල් 500ක් ළඟින් ගිහිල්ලා ගල් 500 ඇති වෙච්ච දූවිලි නිසා මුළු ඇඟම දූවිලෙන් වැහිලා තියෙනවා. නමුත් නැගිටලා බලනකොට දූවිලිලු දැක්කේ ඒ ගෝලයෙන් අහලා තිනවා කොහෙන්ද මේ දූවිලි කියලා. ඊට පස්සේ කිව්වලු ඇයි ඔබතුමාට දැනුන්නේ නැද්ද මෙතනින් ගල් 500ක් ගියන්නේ නැහැ මම දන්නේ නැහැ. ඉතින් කියලා ඒ එයා ඒ ඒ ගෝලයේ ඇවිල්ලා සරුවචනාංශර කියලා තියෙනවා අපේ මේ ශාස්ත්‍රුන් වහන්සේ මෙන්න මෙච්චර මේ එක තැන එක ඉරියව්වේ ඉන්න පුළුවන්කම. ඊට පස්සේ සරුවචන් වහන්සේ මතක් කරලා තියෙනවා මේ දිගින් දිගට පෙන්නලා වැඩිම කොච්චර දින්න පුළුවන් කියලා. සරුවචන් වහන්සේගේ උපමාව හැටියට එක ඉරියව්වේ සමාපත්තිය දවස් 7ක් ඉදිරිය තමයි අපේ ශාසනය පෙන්නන වැඩිම එක තැන ඉන්නේ මේකම අරමුණ. ඉතින් අර එක්කනාගේ එහෙම එකක් තිබුණා නේද පස්සේ සරුවචනන්සේ සඳහන් කරනවා අපි මේ කරන්නේ නැවැත්මේ වැඩපිළිවෙලක්. ඒ නිසා මේ හුඟක් වැඩ රාජකාරී කරන වෙලාවේදී අපි කරන්නේ අරමුණු මාරු කරන එක. රූප වේදනා සංඥා සංකාර මාරු කරනවා. ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් හිත පණින හැටි කිසිම සීමාවක් නැහැ. මේක අවබෝධ කරගැනීම සඳහා එකම ඉරියව්වක එකම ඉඳුරංගෙන් එක අරමුණක හිත තියාගෙන ඉන්න ගියාම අපිට තේරෙනවා අපිට කොච්චර අපහසුද කියලා. එතකොට ඉස්සල්ලාම වැටෙන්නේ දුක තමයි. ඒ කර්මණක හිටියොත් දුක තමයි වැටෙන්නේ. ඒක නිරංජ විරංජ දෙවීම ගැන පිළිබඳව සිංහලෙන් කියන තියෙන්නේ දෙවේලේ දකින කුකුලාගේ කර්මලා මෙවේලේ පෙනේ සකසේම සුදු වෙලා කියලා. ඈතින් බලනකොට එකපාරට දකින කර්මලේ සුදු වරතු වඩට පේන්නේ. දිහා බලන්නේ ටිකක් කරලා සුදු පාට. ඔය බෙතමණිය බැන්දර පස්සේ වෙන දේ මම කියන්නේ. ඉස්සලා ඉතින් අම්මේ ඉර දෙන්නම් හඳ දෙන්නම් කියලා ගත්තාම ටික කාලයක් ගියාට පස්සේ ඉතින් යකාම තමයි. වෙනසක් වෙලා නැහැ. අර වැඩිපුර එකම දිහා බලන් ඉඳලා. ඊට පස්සේ ওই රැස් ගියාට පස්සේ සෝඩා බෝතලේ වගේ මොකක්වත් ගන්න දෙයක්. ඒක තමයි මේ මාරු කිරිල්ල කරන්නේ ඕක නැති කරන්න තමයි. ඒක කියන්නේ මේ අත දනවට ගිනි අඟුරු මාරු කරනවා වගේ. ඒ අත දනවට මේ අත දනනවා මේ අත දනනවා ඒ අත දනනවා කොයි අතට දැම්මත් ගිනි අඟුරු නිකන් පිච්චෙන එක තමයි වෙන්නේ. හතේ තියාගෙන කියත් ඔච්චරම තමයි. ඉතින් ඒ නිසා බුදුරජාණන් කියනවා මේ නිකන් වනවනව නිකන් මඩේ දම තමයි ගන්නපා කෙලින්ම එකක් එක අචුරු කරලා බලන්න කොයි එකත් පව් පව් වෙනකොට ටිකක් ටිකක් කොහො කොහො වෙනවා. ඉතින් ඒක භාවනා කරන අයට සතුටක් මේක. මොකද හේතුව අපි මේ හොයාගෙන යන එකක් නේ. කාම ලෝකයේ මේක පෙරදිල්ලක්. කාම ලෝකයේ මේක නින්දාවට කාරණාවක්. බාහනා ලෝකේ නෑ. බාහනා ලෝකේ අපි සාකච්ඡා මාර්ගයේ මේ තුලින් ධර්ම රසයක් මතු කරගන්න උත්සාහ කරනවා. කරුණීය ස්වාමීන් වහන්සේ ආනාපාන සති භාවනාව කොටසේ අසම්මෝ සම්පජඤ්ඤේ තෝරා දෙන විට ගමන් කිරීමේදී මම යන්නේ මී නොසිතා මා ධාතුන්ගේ ක්‍රියාකාරීත්වයක් අනුව යෑම සිදුවේයයි තේරුම් ගත් සිදුවරු ප්‍රතිලියට මේ තවදුරටත් පැහැදිලි කර දෙන්නේ මෙන් ඊට ආරක්ෂාකාරත්ව ඉල්ලා සිටිමි. මේක ඇත්තටම හොඳට මේ සක්මන් භාවනාදී තේරෙනවා. ආනම් සක්මන් භාවනා ඉස්ලාම් කරනකොට කියන්නේ වම වශයෙන් දකුණු වශයෙන් කරන්න කියලා. ඒකට හුඟක් වෙලාවට මේ රෙජිමෙන්ටේෂන් වගේ නිකන් අර අන කරනකොට වම තියෙනවා අන දකුණු තියෙනවා වගේ නිකන් કૃතිම බවක් තමයි තියෙන්නේ. ඒ නිසා ලක්මන් බාහන කරන්නේ උඟ දෙනෙක් මේ ගමන විකෘති කර ගන්නවා. නමුත් ඒ කියන්නේ එහෙම කරන්න එපා. සාමාන්‍ය ස්වරූපයේ ගමන් කරගෙන යන්න කියලා. එහෙම වම දකුණ කරන එක අපේ චුම සතියට අහුණයි කියලා. තියෙන තියෙන වමක් පාසා තියෙන තියෙන දකුණක් පාසා අහුවේගෙන ගියා නම් ඉස්සරහට කරගෙන කරන යාළු විනාඩි 35ක් 40ක් ගියාට පස්සේ තමයි තේරෙනවා නිකන් මේක නිකන් වයින් කරපු බෝනික් එක්ක එහාට මෙහාට යනවා වගේ කරන්නෙක් හෝ ආයාසයක් හෝ මොකක්වත් නැතුව එහාට මෙහාට යන ගතිය තියෙනවා. නිකන් රූකඩයක් වගේ. ඉතින් අපි ඉඳගෙන ඉන්නකොටත් හොඳට ආස්වාස් ප්‍රසවාසයේ හිත තැම්පත් වෙලා නම් වරින් එකපාරට සද්දයක් ඇවිල්ලා ඉවරලා ගැස්සෙනවා. ගැස්සලා බැලුවට මේ ඇස් දෙකවත් හොල්ලන්න මොනවක්වත් කරන්න බැරි නිකන් මෙහෙම ගල් වෙච්ච බවක් වගේ. නිකන් පිරමීඩයක් තිබ්බා වගේ, උඹහක් තිබ්බා වගේ හුදු ගතියට එනවා. ඒ වගේම අර භාවනා හොඳට කෙරීගෙන යනකොට එක එක තැන් වලින් මේ නලියන ගති, කූඹි යන ගති හරියම එන්න පටන් අර ගන්නවා. ඒකට අර මම මාගේ හැඟීමෙන් බැලුවොත් අපි හඳ අර මේ හිතෙනවා. නමුත් ටික දවසක් කරලා බලන්න තියෙනවා මේ ඇත්තටම මේ සත්තු දුවන නෙවෙයි මේ සංඥාවක්ම යන්නේ කියලා බලන්න හිටපුවාම තේරෙන පටන් අර ගන්නවා මේ මේ ශරීරයේ හැම වෙලාවෙම මොකක් හරි සංඥාවක් දිදී තමයි ජීවත් වෙන්නේ. ඒක මේ භාවනා නොකරන වලට අහුවෙන්නේ නැහැ. භාවනා කරන්න ගියාම හොඳට ප්‍රණීතව වැටෙනවා. වැටෙනකොට තියෙනවා මේක මේ කිසිම පාලනයක් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. හැම තැනින්ම වෙසක් තොරණක බල්පත් වෙනවා වගේ පැතිලි වැඩ පිළිවෙලක් කරනවා. කිසිම ක්‍රමයකින් ඉක්මන් කරන්නත් බෑ අඩු කරන්නත් බෑ මේක ආරම්භයක් අපි දන්නෙත් නෑ අවසානයක් අපි දන්නෙත් නෑ මේක සදාකාලිකව තියෙන වැඩපිළිවෙලක් මේක මගේ කියාගෙන අපි මේක උත්සාහ කරන වෙනුවට ධාතු ස්වරූපයෙන් බලන්න පටන් අරගත්තොත් හොඳට තේනවා භාවනා නොකරන මේ ඉස්සරහින මනුස්සයගේ තෝකම තමයි සිද්ධ වෙන්නේ එයා දන්නේ එයාගේ සතියේ තන නැති නිසා වෙලා නැහැ. මම කරන්න නිසා දන්නවා. භාවනා කරන්න ඉස්සෙල්ලත් මගේ ඕක තමයි වෙලා තියෙන්නේ. නමුත් මම දන්නේ. එහෙම නැතුව මේක මගේ කියාගන්න හොඳයි කියාගන්න නරකයි කියාගන්න දෙයක් නැති බව මේ දෙකෙන්ම ධක්මන් භාවනාවේදී පරියංක භාවනාවේ දෙකේදිම තේරෙන පටන් අර ගන්නවා. ඒ නිසා ඒ අපේ ලොකු ශාන්ති ඉන්න කාලේ මතක් කරේ මේ ධාතු ගුණ මෙච්චර මේ අනිත්‍ය මුරගාලා කියද්දී මෙච්චර මේ දුක්ඛ පාවේ මුරගාලක් කියද්දී අපිට වැටහෙන්නේ නැත්තේ මොකද මම දැන් මෙතන නැති නිසා. අපි ඉන්නේ වෙන කොහේ හරි කවුරු හරි කල්පනා කරන අනුන්ගේ දෙයක් කල්පනා කරන ඒකට මේක අවබෝධ කරගන්න බෑ. නිතරම හිත මම දැන් මෙතන කියන දැනට ආවොත් මේක නිකන් කලින් සැලසුම් කරපු රූකඩයක් වාගේ රෝබෝ කෙනෙක් වාගේ වැඩ කරන බව තේරෙන පටන් ගන්නවා. ඒක වෙනකොට අසත්පුරුෂයාට හරි බයක් ඇති වෙනවා. සත්පුරුෂයාට හරි සතුටක් ඇති වෙනවා. ඉතින් මේ භාවනා කරන හුඟ දෙනෙක් මේක විඳලා තියෙනවා. නමුත් හුඟ දෙනෙක් හිතන එක භාවනා වැරදිලා කියලා. ඒ මේ කුමාර කුමාරි ශප විඳපු යැත්තු නිත්‍ය සංඥාවෙන් ඉන්න නැත්නම් මේක මහා නාස්තික දෙයක් විදිහට පේන. නමුත් අනිත්‍ය දුක අනාත වඩහ ගන්න යන කෙනෙකුට නම් මේකේ මේ වටිනාකමක් තියෙනවා. ඒක නිසා භාවනා කරනකොට භාවනා කරන පිරිසක් එක්ක ඉන්නවනම් මේවා කතා කරන ඉස්සරහට තල්ලු වෙනවා. භාවනා නොකරන අයට මේවා කතා කරන්න පටන් ගත්තොත් පිස්සු ඇද්දලනවා. කියලා කියන ඕක තමයි කියන්නේ ඕක කරන්න යන්න එපා. ඔය කොහෙට යනවද දන්නේ. ඔයිට වැඩි නරකද අර පේන කියන තැන කියලා පොඩ්ඩක් පේනක් බලන්න. ඒකට නැකත බලන්න. හිටපු තාලෙට ඉන්න බලන්නකෝ කියලා. ඉතින් ඇදලා දාන්න. ඉතින් ඒලාට මේ භාවනා දෝෂයක්වත් මොකක්වත් නෙවෙයි. Tamanda වැඩි භාවනා කරුවෝ පිරිසක් එක්ක ඉන්න සාකච්ඡා කරුවොත් අල්ලු වෙනවා. සත්පුරුෂ මණ්ඩලයේ. දැන් තමයි හොඳට බණ අහලා සංසාර දුක දැකලා දන්න කෙනෙක් නම් ඉස්සරහට යනවා. නැත්තම් අනිත් පැත්තට. නැත්තම් මේක අමාරු දෙයක් නෙවෙයි. අමාරු දේ මේක පිළිබඳව නියම අර්ථකථනය ගන්න එක, දෘෂ්ටි ඇති කර ගන්න එක. ආයි සංස්කාරය අතරත් පොඩි සම්බන්ධයක් තියෙන නිසා ප්‍රපංච සහ සංස්කාර අතර සම්බන්ධය පාදා දෙන්න මැනවි. අතටම ගොඩක් සම්බන්ධතාවය තියෙන ප්‍රපංච සහ සංඥා අතර සම්බන්ධතාවයේ සංඥානි දානානි ප්‍රපංච සංඛා කියලා තියෙනවා සෑම ප්‍රපංචයක්ම නැත්තම් අපි මේ නිතර දවල් හීනමණි නෙවුවා නන්නත්තර වෙලා කල්පනා කරන දේවල් අන්නාමාන දිට්ඨිය අනුව කල්පනා කරන දේවල් ප්‍රධාන වශයෙන්ම පදනම් කරලා තියෙන්නේ සංඥා මට්ටමේ. ඉතින් අර රූප වේදනා සංඥා සංඛාර විඥාන කියනකොට ඒ සංඥා තදින්ම බලපෑමක් ඇති කරනවා අපිට මේ හම්බෙලා තියෙන රූප ශබ්ද ගන්ධ රස වලින් කොයි එකද දැන් අවුලගන්නේ කියන එකට රූපත් වේනවා සද්දත් ඇහෙනකොට හිත කොහටද යන්නේ කියන එක අපේ හිතේ පවතින සංඥානුව තමයි තෝරන්නේ. ඒක අපේ පාලනයකුත් නැහැ. ඒ සංඥා ඇවිල්ලා තියෙන්නේ අපි ගත කරපු ජීවිතයේ රුචි අරුචිකම් පින්පව් අනුව. සංඥා සංස්කාර දෙක අතර හොඳ සම්බන්ධයක් තියෙනවා. ප්‍රපංචාතර සහ සංඥා ප්‍රපංච සහ සංඥාතර නම් මේ පුදුමාකාර සම්බන්ධයක් තියෙනවා. ඒක නිසා ප්‍රපංච පැත්තෙන් බලනකොට මුළු ලෝකෙම මායාවක් මුළු ලෝකෙම මේ මායම් මායමක් හිතින්ම වාගන්න ලද දෙයක් කියලා ඒ කියන්නේ මේ ඉංග්‍රීසියෙන් කියනවා කියන්නේ what you see that you are අපි මේ ලෝකේ ලස්සනයි හොඳයි කියලා දකින්නවනම් ඒ වෙලාවේ හිත ලස්සනයි හොඳයි අපි යම් කිසි වෙලාවක මේ ලෝකේ අයියෝ මේක සදාචාරේ පිරිහෙනවා නැති නැස්ති වෙනවා කියලා කියනවනම් ඒ වෙලාව අපේ හිතේ තියෙන්නේ නැතිනාචි සංඥාව. ඉතින් මේ සංඥාව කිසිම කෙනෙකුට වග වෙලා නෙමේ මූණත මාරු කරන්නේ. ඒ අනුව අපි මේ ලෝකයේ පිළිබඳව අපි විවිධ අදහස් පළ කරනවා. ඒව අපවැරලා බලනකොට ඒ වෙලාවේ අපේ හිතේ තියෙන ප්‍රകൃතිය තමයි අපේ මේ ක්‍රියාවලින් පේන්නේ. ඉතින් ඒක සාමාන්‍ය කෙනෙක් පිළිගන්න කැමති නැහැ. එහෙනම් මේ ලෝකයේ හොඳ නරක දෙයක් නැද්ද කියලා ප්‍රශ්නයක් එනවා. භාවනා කරලා ඇතුළට යනකොට යනකොට තියෙන හොඳ නරක තියෙනවා. ඒ Taman ගත්ත සංඥාවේ හැටියට තමයි. මට ගිය පාරත් මතක් කරා වගේ මේ ටිබෙට් රටේ කෙනෙක් අපාය විස්තර කරන්නේ බොහෝම සීතල තැනක් කියලා. අපායට යනවා කියලා උඹ සීතලෙන් සීතලල මැරියන් කියලා. අරාබිකරේ මිනිස්සේ කපාය විතර ගන්න හුඟා කූෂ්ණ තරක් විදිය. අපාය ආර්ය අරාබිකරේ අපාය ටිබෙට් රටේ දිවි ලෝකේ. දිවි ටිබෙට් රටේ අපාය අප මෙහි දිවි ලෝකේ මේ සංඥා දෙක වෙනස් වුණාට පස්සේ යම් කිසි කෙනෙක් ටිබෙට් වල ඉන්න කෙනෙක් හරහා පිට එන්න හම්බුනම දිවි ලෝක ගියා වගේ තමයි. ඉතින් මේවා ඉතින් අර ඇවිද්ද බය දහස් හරි එතකොට දන්නවා. ඒ නිසා ඒ ටිබෙට් රටේම හැදිච්ච මිනිස්සුයෙකුට උණුසුමක් කවදාවත් දැකලා නැහැ. ඒ නිසා මම හිතනවා අනේ උණුසුම් තැනක ඉන්න තියෙනවා කොච්චර හොඳද කියලා. මේ සංඥාවල වැඩසක් තියෙනවා. ඒක නිසා මේ හටු අපි කියන මේ පෘ탁ජන මනසේ පටු භාවයට අපි යම් කිසි සංඥා ටිකක් අන්න තමයි ගොඩ ගහගෙන යන්නේ. ඔය භාවනා කරනකොට ඒ පටුත්වය අයින් කරලා අපිට හැම තැනකින්ම සම්බන්ධනෝට තියෙනවා මේට වැඩිය විශාල හැකියාවක් සහිත දෙයක් මනුස්ස මනස කියලා කියන්නේ. මේ අපි දන්න සංඥාවට හිර කරන්නේ නැතුව මේ සංඥාවේ තියෙන සීමාකාරකම් සීමාකාර වශයෙන් තේරුම් කරගෙන ඉදිරියට ගියොත් අපිට ਸਰවඥාන්සිකේ ධර්මයේ තියෙන ගැඹුරක් අල්ලා ගන්න පුළුවන් වෙනවා. එතකොට අපි විහිං දවල් හිිට මැවීමෙන් හිර වෙලා නතර වෙන්නේ හිත මේ භාවිත හිතක් පළල් හිතක් පාටපත් කරගන්න පුළුවන් ඒ නිසා මේ ප්‍රශ්නේ මම සංස්කරණය කරනවා ප්‍රපංච සහ මේ සංඥාතරණ තද සම්බන්ධයක් තියෙනවා නමුත් සංඥාය සංස්කාරය අතරත් පොඩි සම්බන්ධයක් තියෙන නිසා නමුත් මේකට මට වැඩිපුර අධ්‍යාපනය කරන්න කැමති නම් මට කියන්න පුළුවන් අර කටුකුරුද ඥානන්ද සාංශගේ concept and reality කියලා පොතක් තියෙනවා. ඊආර් සරච්චන්ද්‍ර මහත්තයාගේ ප්‍රොෆෙසර්ගේ පොතක් තියෙනවා early buddhist concept of thoughts. early buddhist early buddhist concept of perception කියලා. අනේ ඒ පොත් දෙකේ හොඳටම මේක විස්තර කරනවා. ඇත්තටම අපේ ථේරවාදී අනිකුත් පොත්පත් වල නැතරම් බොහොම ගැඹුරක් තියෙනවා. ඒකෙදි විස්තර වෙනවා මේක මේ මේ තරම්ම ලේසි වැඩක් නෙමෙයි මේ විනාඩි 10ක 15ක සාකච්ඡාවකින් විස්තර කරලා දෙන්න. විස්තර කරලා දුන්නත් දාර්ශනිකව පිළිගන්නවයි කියන එක කවදාකවත් වෙන්නේ නැහැ. මොකද හේතුව ඒ තරම් අපි ජීවත් වෙන්නේ මවාගත්ත හීන ලෝකෙක ඉන්නේ. ඒ හීන ලෝකෙකින් අවදි වීම තමයි බුදු වෙනවයි කියලා කියන්නේ. ප්‍රබුද්ධ වෙනවයි කියලා කියන්නේ. අපි ඉන්නේ මේ හීන ලෝක අපි මේ කතා කරන්නේ හීනෙන් දොඩවනවා. අවදි වෙලා නැහැ. ඒකට අවදි වෙන්න කැමැතිත් නැහැ උග දෙන්නේ. ඒ නිසා මගේ ඔළුව බේර ගන්න ඕනින්ද මම කියනවා පොත කියවන්නේ කියලා. උපේක්ෂාව සහ අදුක්කම දුක්ඛ අදුක්කම සුඛ දෙකේම එකම තේරුම දැයි කරුණාකර පාදා දෙරම ඉල්ලා සිටිමි. සමහර තැන්වලදී ඇත්ත නමුත් උපේක්ෂාවක් තියෙනවා දසාකාර උපේක්ෂාවක් තියෙනවා. මෙතන මේ සඳහන් කරන්නේ විපස්සනා උපේක්ෂාවේ වේදනාව හා සම්බන්ධ කොටස විතරයි. ඊට පස්සේ මේ දුක් වේදනා සුඛ වේදනා ඊට අමතරව ලෝකේ මනින මිමි රාශියක් තියෙනවා. සැප දුක කියන වේදනා චෛතසිකේන අදුක්කම සුඛයේ උපේක්ෂාට බොහොම සමානයි. බෑ අදුක්කම සුඛය කියන කියන්නේ උපේක්ෂාව තනම මෝරලා තියෙන එකක් නෙවෙයි. අදුක්කම සුඛේ හරහා තව හුඟක් ඉදිරියට යන්න ඕනේ උපේක්ෂාව ඇති කරගන්න. අදුක්කම සුඛයට එන්නේ නැතුව කවදාකවත් උපේක්ෂාට යන්න බෑ. ඒ නිසා අදුක්කම සුඛේ සැප දුකට වැඩිය වදිනවා. ගරු ස්වාමීන් වහන්සේ ආනාපාන සති භාවනාව කිරීමේදී ශරීරයේ ඇති ධාතු ලක්ෂණ සුලන් රැල්ලක් රැල්ලෙන් මද වශයෙන් තරේ ශරීරයෙන් යටත් කියන ආනාපාන සති භාවනා කිරීමේදී ශරීරයේ ඇති ධාතු ලක්ෂණ තුලන් රැල්ලෙන් මද වශයෙන්ද ශරීරයෙන් දැනීමක් ඇති වේ. එම භාවනා විදර්ශනා වැඩි දියුණු කර ගැනීමට අවශ්‍ය උපදෙස් ලබා දෙනමින් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඉතින් මේ වගේ අතර ධාතු ලක්ෂණ මතුණා නම් ඒ ගත්ත අරමුණම කිට්ටු වෙලා බලන්න. වැඩි වේලාවක් බලන්න. එතකොට ධාතු ලක්ෂණ ඒ නිර්වුල්ව එන්න එන්න පටන් අර ගන්නවා. එහෙම නැතුව මේ අරමුණ පැත්තක තියලා මේ ධාතු ලක්ෂණ මෙනෙහි කරන්න වගේ ගත්තොත් පටලවිලක් යම් අරමුණකින් ධාතු ලක්ෂණ මතුවෙන්න පටන් ගත්තද ඒ අරමුණ කිට්ටු කරලා බැලිලත් වැඩි වේලාවක් අරමුණත් එක්ක ඉඳිල්ලත් සඳහා කුමක් කටයුතුද ඒ දේ කරන්න කියන එක තමයි විපස්සනා අනුකූලව කියන්නේ. ඒ කියන්නේ හොඳ මේ මේ ගහේ මුල අල්ලලා තියෙන්නේ එහෙම මේකට වැවෙන්න ආරනකොට අනකොට තහවුරු වීමක් සිදු වෙනවා. ස්වාමීන් වහන්සේ මේ බෞද්ධ පෞද්ගලික ප්‍රශ්නයක් කියලා තියෙන්නේ මගේ අයියාගේ පුතා හිතමත විවාහයක් කරන ගෙදරින් පිට වැත මව නැත යා තනි වී කලීසු දේ ගැන තැවි විවාහයට අකමැතිය පුතා ඊටා දරදන් විය පියාට උපදේශයක් දෙනමින් කරුණාවෙන් ඉල්ලමි ගෙදරට ඒමට අකමැතිය පියාට තරහින් වරදක් කරાવી යන විය නිසා ප්‍රතික්‍රියා නොකර මේ විසඳන්නේ කෙසේද මගේ අයියාගේ පුතා හිතුමත විවාහ කරන ගෙදර පිට වැට එයා තනිවි කලේ දේ ගැන තැවි විවාහයට අකමැතිය පුතා ඊට දරදන්නේ පියාට උපදේශයක් දෙනමින් කරුණාවෙන් ඉල්ලමි ගෙදරට ඒමට අකමැතිය පියාට තරහින් වරදක් කරાવી යන බිය නිසා මේ මේ වගේ ප්‍රශ්න එනකොට ඇත්තටම මේ ඒ කරන ඒ ඡන්ද සම්බන්ධ වෙච්ච පිරිස් තාම බණ භාවන පටන් ගත්තේ නැති කෙනෙක් නම් අපිට මේක භාවනා පැත්තෙන් උත්තර දෙන්න අමාරුයි. කියන්නේ මේකට මේ ප්‍රශ්න ගොඩක් දුරදිග ගිහිලා තියෙන නිසා ඉතින් ඒ වගේ වෙලාවකට කරන තියෙන්නේ පවතින සමාජ ධර්මයේ අර්ථය වැඩ කරනා මිසක් අමාරුයි ධර්මානුකූලව කොහොමද කරන්න කියලා කියන්නේ. නමුත් මේක උනේ නෑ කියලා අපිට ආඩම්බර වෙන්නත් බෑ. අපිට කොයි වෙලාවෙ මේ වැඩ වෙනවද කියන්නේ අපි දන්නේ නැහැ. ඒ නිසා හැම වෙලාවෙදීම මේ ප්ලාස්ටියෙන් මන භාවනා කරගෙන ඉන්න පිරිසකට නම් ප්‍රතික්‍රියා නොකර සිටීම කියන එක උත්තරයක් වශයෙන් ගන්න පුළුවන්. මෙතන ප්‍රතික්‍රියා නොකර ඉන්නවයි කියන එක ඒ කියන්නේ ඒ සංකල්පය අඳුර ගන්න පුළුවන් මානසිකත්වයක් නැහැ මෙතෙන් එනකොට. මෙතෙන් එනකොට හුඟක් සැලිලා, හුඟක් තැවිලා විශේෂයෙන්ම අර සම්බන්ධතා නිසා තද මේ භව තණ්හා විභව තණ්හා අතර ලොකු පටලවිල්ලක් වෙලා තියෙනවා. ප්‍රතික්‍රියා නොකර ඉන්නවයි කියන්න බෑ. මේකත් දැනටමත් ප්‍රතික්‍රියා වෙලා තියෙනවා. ඒක නිසා මේ වෙයිදී මේ ධර්මයේ සම්බන්ධ කරගෙන කරන්න බෑ කියලා ප්‍රතික්ෂේප කරන නරකයි. නමුත් ඊට වැඩිය පවතින தত্ত্ব යටතේදී කටයුතු කරන මිසක්ක මේ එහෙම ලේසි උත්තරයක් මට නම් කිට්ටුවක පේන්නේ නෑ. මේ ප්‍රතිදය නොකර මේ මේ ලියන කෙනාට පුළුවන් Taman භාවනා කරලා තියෙනවනම් මේ කටයුත්ත අනුන්ගේ දෙයක් ගන්නවත් අනුන්ගේ දෙයක් තියෙන්නේ මේකෙන් Tamanට තියෙන බලපෑම ඒක කොහොමද බලපාන්නේ නැත්නම් Taman මේ ප්‍රශ්නෙට ප්‍රතික්‍රියා නොකර ඉන්න පුළුවන් තත්වයකට එන්න පුළුවන් කිව්වොත් විතරක් ඒ පුද්ගලයා මේ ප්‍රශ්නෙට උත්තරයක් දෙන්න උපදේශයක් දෙන්න සුදුසුකම් ලබනවා. ඒක නැතුව තාමත් තියෙනවා නම් අඟුම්බර තත්වකින් සුදුසුකම් නැහැ. එයාට සුදුසුකමක් නැහැ මේ අර කලින් ප්‍රශ්නේ කියලා තිබුණා ඇවිදිනකොට මම ඇවිදිනවා කියන්න එපා මගේ කියා ගන්න නැතුව ධාතු මනසිකාරය දිහා බලන්න වගේ මේකත් බලන්න ඕනේ මම නෙවෙයි මගේ නෙවෙයි ලෝකේ ප්‍රශ්නයක් විතර බලන්න තරම් Tamanට පුළුවන් ප්‍රශ්න පුළුවන් නම් ප්‍රශ්නෙන් හිත මෑත් කරගන්න පේන්නේ නිකන් ආත්මార్థකාමී වගේ එහෙමනම් සුදු උපදෙස් දෙන්න සුදුසුකමක් තියෙනවා නමුත් දැනටමත් Taman පත්තක් අරගෙන නම් Taman දැනටම Taman දැනටමත් ආවේගීව මේකට සම්බන්ධ නම් ඇත්තටම මේ වගේ ප්‍රශ්නයකට උත්තර දෙන්න නැතුව ඉන්න එක හොඳයි මොකද උත්තරේ දැනනමත් බයස්. උත්තරේ දැනනමත් පක්ෂග්‍රාහී. එතකොට බලන්න ඕනේ මේ ප්‍රශ්نين ප්‍රතික්‍රියා නොකර Taman ඉන්න පුළුවන්කම. දැවෙන මට්ටමකටපත් වෙලා තියෙනවනම් ප්‍රශ්නයක් නැහැ කියන්න බෑ. නමුත් මේකට ඔය ධාර්මිකයෙන් හරි ධර්මයෙන් හරි සතියෙන් සමාධියෙන් උත්තර දෙන්න බෑ. එතකොට ඇති කරපු සමාධියක් නැත්තම්. එනිසා ප්‍රශ්නේ ලියපු එකනට මම කර්මාවෙන් ඉල්ලා හිටිනවා. මේ ප්‍රශ්නේ දිහා තමන්ට පුළුවන් ද කියලා උපේක්ෂා වෙන්න. නැත්තම් මේ ප්‍රශ්නේ දිහා තමන්ට ප්‍රතික්‍රියා නොකර ඉන්න පුළුවන් ද කියලා බලන් තියෙන්නේ කොහොම වෙන්න අරින්න මොකද වෙන්නේ කියලා ඒගොල්ලෝ ඇති කරගත්ත දේ ඒගොල්ලෝ කරගනි කර්මානුරූපව විසඳෙයි. තමන් පුළුවන් තරම් කායික වාචික මානසික වශයෙන් එකට කොමිට් වෙන්න නැතුව නැත්තම් ගා ගන්න නැතුව අවුල් කරගන්න නැතුව හිටියොත් ප්‍රශ්නේ විසඳෙනවා. අත දාන්න ගියොත් කරන්න බෑ. ඔය බොරදී මහලු බාණ්ඩ ගියොත් එහෙම අවුලකටපත් වෙනවා. ඉතින් මෙවුවා මේ පෞල් ජීවිතවල හම්බෙන ස්වභාවික දේවල් මම දන්නා මට නම් වෙන එකක් නෑ මොකද මට දරුවෝ නැති එක. හැබැයි අයියට වේද කියන්න බෑ. ඉතින් මේ කාලය ගැන සලකපු නිසා මම ඉක්මනට ඉක්මනට ඉක්මනට කරන්න ගිය සමහර ප්‍රශ්න ගොඩාක් දුරදිග උත්තර ඉල්ලනවා. මම කොහොමඩක්වත් ඒකට උත්තර දෙන්න බැරි වුණයි කියලා මට කනගාටුවක් නෑ මොකද අපිට හුඟක් ඕන වෙලා තියෙන භාවනාවට අදාළ ප්‍රශ්න ටිකයි. කෙසේ නමුත් ආ විනාඩි 10ක් තියෙනවා. ඒන් විනාඩි 5ක් ගන්න පුළුවන් තව මේ දැනට සභාවෙන් මතුවෙන ප්‍රශ්න තියෙනවා. දැන් ප්‍රශ්න නැත්නම් අපි මෙතනින් මේ දෙවියන් පින්දීම් ඥාතීන් ජීපත් කර ගැනීම ආදී අපේ සම්ප්‍රදාය අනුකූල කටයුතු ටිකට මේ වේලාව ගත කරලා අපේ වැඩ දවසේ වැඩ පිටින් સમાપ્ત කරමු කියලා මම යෝජනා කරනවා. ඉතින් අපි මේ කටයුතු අපි මාසිකව රැස් වෙනවා මාසික සමග රැස් වෙලා මාසික සමග විසිර යන්න කටයුතු කෙරෙන්නේ මේ පේන නොපෙන විශාල සත්පුරුෂ මණ්ඩලවල අනුග්‍රහය නිසායි ඉතින් අපි මේ වැඩ ඉවර වෙනකොට අපි මතක් කරන්න ඕනේ ඒ සියලු සත්පුරුෂ මණ්ඩල අපෙන් වෙන මොනවාක්වත් ආමිෂ දෙයක් බලාපොරොත්තු වෙන්නේ අපි මේ එකතු කරගන්නා වූ පින්වල අග්‍ර කොටස අපි යත්තන්ට බාර දීලා මේ වාගේම ඉදිරියටත් අනුග්‍රහ පවත්වත්වා ඒ අනුග්‍රහ පවත්වන සත්පුරුෂ මණ්ඩලවල ප්‍රාර්ථනා ඉෂ්ට වීමටත් හේතු කරනු සිද්ධ වේවා අපවත් ශාසනයටත් ඒ අවශ්‍ය ශක්තිය ධෛර්යය ලබා දීමට මේ පිනත් හේතු වාසනා වේවා කියලා අපි සාදරයෙන් ආරාධනා කරනවා ඒ වගේම අපි නමින් මිය පරලෝකීය යම් ඥාති පිරිසක් ඉන්නවනේ මේ ජීවිතේ හෝ පෙර ජීවිතයක ඒ සියලු දෙනාමත් මේ කුසලයේ දකිත්වා තකල සාදු කියලා ඉන්න තැනක සිට සාදු කියලා පින් අනුමෝදන් වීමේ සැප සාදා ගනිත්වා කියලා ප්‍රාර්ථනා කරනවා. අපගේ ප්‍රාර්ථනා වශයෙන් අපිට මේ සත්පුරුෂ සංසේවනයේ නිසා කවදාවත් අසත්පුරුෂයෙක්ගේ අමනෝඥයෙක්ගේ අපණ්ඩිතයෙක්ගේ අසුරක් නොලැබේවා. දිගින් දිගටම කල්යාණ සත්පුරුෂ අසුර ලැබීමේ යම් විදියකට අපිට මේ භව ගමනේ තව යන්න තියෙනවා නම් ඒ ගමන ගමනේදී සිටින බාධක මාර්ග උදුරු නැති කිරීමටත් ඒ වගේම සුඛ ප්‍රතිපදාවෙන් කිප්පා විඥාවෙන් අවසාන ඵලයේ ලඟා කර ගැනීමටත් මේ කුසලයේ කාන්තෙන් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ අදාසින් අපි ශීල දිනාම ඊතාවතාචාදී ගාථා සජ්ජායනා කිරීමේ දවසේ කටයුතු සම්ප්‍රදාන කුල නිම කරන්න පෙළඹෙනවා. ittavata චගම්මේහි සම්බතං පුඤ්ඤ සම්පතං සබ්බේ දේවා පත්‍ති සිද්ධියා ittavata චගම්මේහි සම්බතං පුඤ්ඤ සම්පතං සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බ සම්පත්‍ති සිද්ධියා ittavata චගම්මේහි සම්බතං පුඤ්ඤ සම්පතං සබ්බේ සත්තා ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ශාසනං ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු දේශනං ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සුනන්තු මං පරං සියලුම ඥාතීන් සිහිපත් කරගන්න. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතියෝ. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතියෝ. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතියෝ. අපි ප්‍රාර්ථනා මෙනෙහි කරමින් ප්‍රාර්ථනා අර්ජු කර ගැනීමෙන් දාසින් හිමිනා පුඤ්ඤ කම්මේන ගාතාව. හිමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමු සතං සමාගමු හෝතු යාව නිබ්බාන පත්‍තියා හිමිනා පුඤ්ඤ කම්මේන මාමි බාල සමාගමෝ ගමෝ හෝතු යාව නිබ්බාන පත්‍තියා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ තතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්‍ත්‍යා චිරදිනාටම තෙරුවන් සරණයි අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං කායිරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිච්ඡතු सुखी हो तो सुपथ